ශික්ෂාව පිළිකිරීමක් වශයෙන් ප්‍රධාන හිතක් හතක් පෙර ගැහිලා හිතට ගන්නවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක සම්මර්ෂණය කරගෙන ඉන්න වෙලාවේ සරුවචන් වහන්සේ ඒ දව ඉවසින් දැකලා ඒ යටි වටිනාකම දැකලා එතෙන්ට ඉතිදීන් වැඩම කරලා ඒ පුරුෂ විතක්ක අට හතම අනුමත කරලා යංග සම්පූර්ණ වීම පිණිස ඌණ පූර්ණයේ ලෙස අටවෙනි විතක්කයේ සඳහන් කරලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කුළු ගන්නලා ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අනුරුද්ධ ස්වාමීන්ට විශාල ධර්මලාභයක් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සරුවචන් වහන්සේ නැවත ඒ තමන් වැඩ හිටපු මේ ස්ථානයට පැමිණලා නිගදායේ සුන්සුමා විදිහට පාරමිතේ පැමිණලා භික්ෂුන් වහන්සේලාට මේ තමන් වහන්සේ විසින් වුණ පූර්ණේ කරන ලදේ විතක් අට මතක් කරලා එයින් විශාල විවරණයක් අර්ථකථනයක් මේ භික්ෂු සංඝයා වහන්සේලාට අති කළා කියනවා. එදා පටන් අද දක්වා මේ භික්ෂුන් වහන්සේලා මේ මහා පුරුෂ විතක් අට කටපාඩම්ෙන් වෙනලා පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාවලදී විශාල වශයෙන් අකුරක්වත් ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වරද්දක් නැතුව දිගටම කටපාඩම් වෙන්නේ නැලා පස්සේ අපේ ධර්ම සංගායනාවේදී තමයි ඉස්සලාම මාතුලේ අල්විහාරයේදී මේක ලේඛනගත වුණේ. ඊට පස්සේ ඒක තේරවාද බුද්ධ ශාසනයේ ඒ ස්ථාවර සූත්‍ර අතර එක සූත්‍රයක් වශයෙන් අංගුත්තර නිකායේ සඳහන් ඒකේ සඳහන් වෙන්නේ විශේෂයෙන්ම මේ බහැලා වැඩ කරන පිරිසකට අදාළ හොඳ ප්‍රායෝගික ඉඟි. ඒ පාර ගිය කෙනා පස්සේ නායට දෙන ඉඟියක් වාගේ මේ ඒක එක විදිහට බලනකොට ආරක්ෂක යන්ත්‍රයක් නැත්නම් ආරක්ෂක මන්ත්‍රයක් වගේ. ඉතින් මගුප්ත ගතියක් ලෝකයාට මේක තේරෙන්නේ නැති වුණාට වැඩ කරන කෙනාට හොඳටම තේරෙනවා මෙතන තමයි රහස ඇඟිලා තියෙන්නේ කියලා. අන්නේ මේ මහා කුසලිතක් අතරින් අපි පසුගිය දවස් දෙකේම පාවිච්චි කරේ මේ සූත්‍රය පිළිබඳ හඳුන්වා දීමේට සහ පළවෙනිම සඳහන් වෙච්ච අපිච්චස්සායන් ධම්මිකේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්සාය කියන පදේ තේරුම ගන්න. අද මේ දොර විවෘත කරගත්තේ නැත්නම් ප්‍රවිෂ්ඨයක් ලබාගත්තේ දෙවෙනි වෙන කතාවර දෙවෙනි මහා පුරුෂ විතර්කයේට සන්තුට්ඨස්සායන් ධම්මිකේ ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියන මේ අර අපිච්චතා පදේ වෙනුවට සන්තුට්ඨතා කියන පදය විවරණය කරගන්නයි. ඒ සන්තුට්ඨ කියන පදය පාලි පදය සිංහට දාන්න සතුට කියලා අපි පරිවර්තනය කරා. එන්නේ සතුටුමත් පිළිලයට තමයි මේ සාසනය. කනගාටු වෙන අසතුටින් ගත කරන කෙනාට සාසනයක් නැහැ. මේ සතුට විවිධ පැති වලින් අපිට භා යෝග ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව කරනකොට අපි තමන්ට ඉස්සලා මෛත්‍රී කරගන්නකොට අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනිංගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි කියලා පද හතරකින් අපි පරීක්ෂා කරලා බලනවා අපේ චරිත ලක්ෂණ හැටියට කොයි පදයේද වඩා අපිට අර්ථවත් වෙන්නේ. අං අවීරෝ හෝමි කියනකොට ද්වේෂ චරිතයට ඒකෙන් විශාල ආනිසංස ලැබෙන්න පටන් අර ගන්නවා. අපිට මේ ලැබිච්ච සම්පූර්ණ දුර්ලභ වස්තු බුද්ධ ශාසනය, අනුසාත්ම භාවය, චින සම්පත්තිය, එතනින් ගියාම ධර්ම දේශනා, ධර්ම අත්පුරුෂ ආශ්‍රය පැවිද්ද වගේ මේ සියලුම වස්තු එක ක්ෂණයකින් සම්පූර්ණයෙන්ම නාස්තික බවටපත් වෙනවා ද්වේෂයකට ආව. ඉතින් ඒ නිසා ඒ පෙරකින් කළ දෙන කුමක් ද්වේෂ චරිතයක් නම් අර කිසිම දෙයක බුද්ධියක් නැතුව ඉන්නකොට අනේ මගේ හිතේ ද්වේෂය නොවේවා කියලා ඒකේ වැටහීමක් එනකොටම පුදුමාකාර බුද්ධියක් එන්න පටන් අර ගන්නවා අර පෙරකින් වලට තමන්ගේ ඒ කර්ම ශක්ති පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේම අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි කියන එකත් කායික රෝග මත නැති වේවා මානසික රෝග නැති වේවා කියන විදිහටයි සිංහලට පරිවර්තනය කරන්නේ. ඒවත් ඒ විචක්ක චරිත වගේවට එක එකට එක එකට ප්‍රතිපක්ෂ එතන ප්‍රතිනිධි කියන වචනේ පාවිච්චි කරන්නේ ආයුර්වේදයේ ප්‍රතිනිධි විදිහට උදව් උපකාර කරනවා. අවසානයේ සඳහන් කරන සුඛියත්තානම් පරිහරාණ කියන එක විස්තර කරන්නේ බුද්ධ චරිතය කියලා. මේ ලැබුණා වූ ආත්මයේ සුවසේ පරිහරණය කරනවා. සුඛී අත්තානම් පරිහරාණ මේකමයි සංකෘත කාගෙන කියන්නේ. මේ ලැබිච්ච ආත්මය. එතෙන්දී ආත්ම කතාවක් ඒ සමතේදී ගැනෙනවා. ඉතින් සඳහන් කරන තමන්ගේ ආධ්‍යාත්මික සහ බාහිර වස්තු. ඒක කියලා තමයි අපි මේක මගේ මම කියලා අල්ලගන්න කොටස්. ඒවා පිළිබඳව සතුටුපත් වෙන ගතිය. තද දෙයින් සතුට වෙන ගතිය. ඒකෝට මේ අපිච්චතාවය, සන්තුෂ්ඨතාවය, සුභරතාවය ආදී වචන එකම අම්මගේ දරුවෝ වගේ බොහෝම සමාන ගති තියෙනවා. සමහර ඒවා නියුන් දරුවෝ වගේ එකම වගේ තමයි කියන්නේ. නමුත් අපිච්චතාවය කියලා කියන්නේ අල්ප ඉච්ඡ. කැමැති මේ අවශ්‍යතාවයන් ලෝභකම්, කෑදරකම් අඩු කිරීමක්. මහිච්ඡ කියන්නේ අනිත් පැත්ත. සන්තුෂ්ඨ කියලා කියන්නේ තුපි පහතු වෙන ගතිය. මේ තියෙන දෙයින් සැනසෙන ගතිය, තියෙන ලද දෙයින් සතුට වීම කියන ගතිය. මේ සන්තුෂ්ඨ කියන ගුණය බොහොම සහැල්ලු ලාමක මතු පිට ගුණයක් වගේ පෙනෙනවා. ඒ මොකද හේතුව ආධ්‍යාත්මිකට යන්නේ කෙනෙක් සතුට හොයාගෙන තමයි. ඒ කියන්නේ ලෝකයේ තියෙන දුක නැති කරන්නයි අපි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. නමුත් මේ ගමනේ යෙදලා ඉන්න නැත්නම් මේ මොන දිහා බලනකොට බොහොම කනගාටුවෙන් ආයාසයෙන් පරිස්සමෙන් යෙදෙනා වගේ දකින්නකොට ඒක අර ඊයමනස්තේන්ට හොඳක් වගතුවක් මේ ඉස්සරහට ගමනක් තියනවාද කියලා නාපුවත්තන්ට තාම බහගත්තේ නැති යත්තන්ට සැක හිතෙනවා. ඒ නිසා අද අදේවවාදී නැත්නම් ආගම් නැති කොටස් සීඝ්‍රයෙන් ලෝකෙ වැඩි වෙගෙන යනවා. මොකද මේ ආගම විසින් මනුෂයාට උත්තරයක් දීලා නැහැ. දුන්නා නම් මනුෂ්‍යය තිබුණාට සතුටින් ජීවත් වෙනවා. එහෙම ගැටයක් පේන්නේ. ගිය මිනිස්සු කාකොටා වැදෙනවා. මේ කඩාට බෙදීගෙන යනවා. අනික තල්ලේ යන සල්තු ගගා ඉන්නවා, අඬනවා. සතුටක් නැහැ. යනවා බලනකොට මේ සාමාන්‍යයෙන් තේරුම් කරගන්න පුළුවන් සතුට තමයි අපිට වැටෙන්නේ. නමුත් මේක ඉතාමත්ම ගැඹුරු පැත්තක්. නැත්නම් ධර්ම ගැඹිරත්වයට සෞඛ්‍ය සම්පන්නව වඩනකොට ගැඹීර පැත්තට දොරක් විවෘත කරගෙන මේ සන්තුෂ්ඨ කෙනාට සාසනික වැඩවලලා මේ තමන් කරන දේ පිළිබඳව ආඩම්බරෙන් සතුටින් ඉදිරියට යන කෙනාට මේ අරතිය කියන භයානක අකුසලය භයානක කෙලෙෂය කපන්න පුළුවන් කියලා මේ සම්බන්ධතාවයක් වෙනවා. මේ අරතිය කියන එක මෑත ඉතිහාසයේ ලංකාවේ හෝ බුද්ධ ශාසනයේ කවදාක සාකච්ඡා කරන දේ වටිනවා. ඒක නිකන් අභාවයේ තිබිය නැත්නම් මේ යල් පැනපු අවලංගු කාශයක් වගේ බවට පත් වෙලා තියෙනවා. මහර සේනාවල් ගැන කතා කරනකොට සරුවත් යනන්සේ දසමාර සේනාවල කාමාතේ පඨමා සේනා ဒုတိ ය අරති උච්චති කියලා මේ සංසාරේ අපි විශාල වශයෙන් අදබඳ තබන ප්‍රධානම මාරසේනාපෙන තියෙන කාමය. දෙවෙනියට දෙන්නන්නේ අර්ථය. තතියා කාමාතේ පඩවා දෙන ද්විතිය අර්ථයේ තතියා කුප්පිකාලා චතුත්ථං සංහාවදී ඒක දිගට යනවා. ඉතින් මේ මතු කරන්න මම උත්සාහ කළේ ඒ අපි පළවෙනි මාරසේනාව නම් කවුරුත් අඳුරනවා අපි මේ උත්සාහ කරන්නේ කෘෂ්ණාව දුර කරන්න කියලා දාන්නේ. නමුත් ඒත් එක්ක මේක දුරු කරනකොටම නැත්නම් මේ දුරු කිරීම සාර්ථකුණත් අසාර්ථකුණත් ඒකට මූණ දෙලා කටයුතු කරනකොටම අපිව බොරු වලක දමලා ඉලංගු වට්ටලා කකුල් මාට්ටු දාලා වට්ටන්නේ අරකි. ඒක ඉතාමත්ම සූක්ෂම ධර්මයක්. හැබැයි ඒක එකක් කියනවා මේ මේ අරතිය පිළිබඳව අනික් කෙනෙක් ගෙවුව ගුණ කතා කරන්නේ කිව්වොත් ඒක සාපේක්ෂ පරිහානියට හේතු වෙනවා. සාරත්‍ය හැම වෙලාවෙම දකින්න තමන් තුළ තියෙන එක ඒක නිතරම සාධනීය ඉදිරියට තල්ලු කරනවා. අනුන්ගේ අර්ථය ගැන කතා කරන්න ගත්තොත් දේශපාලන ප්‍රශ්න මතුවෙනවා. අර්ථය කියන එක අපි ශාසනික වශයෙන් අර්ථකථනය දක්වන්නේ අදි කුසලයට අකමැති ඒක මේ විස්තර කරලා දෙන්න නම් සීල අදි සීල ශික්ෂා. සීල ශික්ෂා අදි සීල ශික්ෂා කියන එක තේරුම් ගන්න. චිත්ත භාවනා අදි චිත්ත භාවනා කියන එක තේරුම් ගන්න. ප්‍රඥා භාවනා අධිප්‍රඥා භාවනා කියන එක තේරුම් ගන්න. ඉතින් හැම කෙනෙක්ම තාම සීල සමාධි ප්‍රඥා නැත්නම් සීල භාවනා මේ සීල ශික්ෂා චිත්ත භාවනා ප්‍රඥා භාවනා අහලා තියෙනවා. ඒක ගම්බල් ගම්බීර වගේ අහගෙන ඉන්නවා. අදි සීල කියලා කියන්නේ මොකද? අදි චිත්ත කියලා කියන්නේ අදි ප්‍රඥා කියලා කියන්නේ මොකද්ද කියන්නේ. ඉතින් ඒකට සුද්ධ අර්ථකථනයක් නැහැ. අර්ථකථනය දෙන්නන්නේ අද රකින්න සීලයට වඩා හොඳ සීලයකට අපි උනන්දු වෙනවා නම් ඒකට කියනවා අදි සීලය. අද තියෙන චිත්ත භාවනාවට වැඩිය සමාධියට වැඩිය වඩා හොඳ සමාධියකට අපි කටයුතු කරනකොට අපි අර තිබුණු පරිතද කර ගැනීමක් කරනවා. අපේ හිතේම වගේ දේවල් දැඩි කරලා ආයාස කරනකොට චිත්ත භාවනාව ඊට වඩා ගැඹුරට යනවා නම් ඒ සඳහා කරන භාවනාව දෙනවා අදි චිත්ත භාවනාව. අපිට විපස්සනා වාසේ එහෙම නැත්නම් ප්‍රඥා භාවනාව වාසේ නැත්නම් අනිසිතු කනාතු වැටෙන භාවනා තිබුණට වඩා හොඳින් කරන ගතිය. අද මේ කියන එක මදි අද ඊට වඩා හොඳ එකට යන්න උත්සාහ කරනවා කියලා. ඒ බලන ගතිය නිසා අදි ප්‍රඥා භාවනා කියනවා. ඉතින් ලෝකේ පුරාම අද බුද්ධ ශාසනය දිහා බලනකොට මේ අර්ථියට යට වෙලා තියෙනවා. හැම කෙනාම අදි කුසලයට කම්මැලි වෙලා ඒ වෙනුවට ඊට යටින් කියන කුසලේ බොහෝම ජයයට කර කර ඉන්නවා. ඒකට උදම්මනම. තමන්ගේ කළ හැකි උපරිමයේදී යන්නේ නැහැ. අනේ මන් දන්නේ මොකද කියලා. ඒක තමයි මේ මොට වෙලා තියෙන්නේ. පීය මොට වෙලා තියෙනවා. ධාරේ දැල්ල ඇද වෙලා තියෙනවා. මුදුනෙන්න තියෙනවා අපි අදට වඩා මේ අධිශීලයට, අධිචිත්තයට, අධිප්‍රඥාවට යන උනන්දු ගතියක් යෝග කියන වචනේ ඒකයි වචාර්ථය. යෙදීකට කරන්නේ. එහෙම නැත්නම් අපි බොහෝක වෙනවා. යෝගී ජීවිතය භෝගී ජීවිතය කියලා කියන්නේ ආමිෂ සපේටයි නිර්ආමිෂ සපේටයි අතර තියෙන වෙනස. භෝගී වෙනවා කියලා කියන්නේ ආමිෂ දේවල් වලට කාම භෝගී වෙනවා. යෝගී වෙනවා කියලා කියන්නේ ආමිෂයේ වෙනුවට නිර්ආමිෂයේ බලාපොරොත්තු වෙනවා. නිර්ආමිෂයේ වෙනුවට අවේදිත සුඛේ බලාපොරොත්තු වෙනවා. අන්නේ විදිහට වඩා හොඳ දෙයක යෑමට නැත්තම් මේ අපේ නතර වෙලා තියෙන පරිණාමය දිනු කරලා කෙලවරට යන්න තමන්ට මේක කළ හැකි එකම සතා මනුස්සය. අනික් සත්තු හැම වෙලාවෙම සහජාසෙත් පොත් වෙලා ඉන්නේ. ඒ සත්තුන්ව කවදාකවත් බල්ලෙකුට කොච්චර සිල් ගත්තත් අලියෙක් වෙන්න අස්වැක් වෙන්න සිංහෙක් වෙන්න බෑ. ඉතින් බලුදා බලුතත්te ඉන්න මිනිස්සුෙකුට සිල් දැකලා ඒ මනුස්සයා ඊට වැඩිය ශිෂ්ට මිනිස්සෙක් බාටපත් වෙලා දේවත්වයට, බ්‍රහ්මත්වයට, ආර්යත්වයට, අරහත්ත්වයට, සම්මා සම්බුද්ධත්වයට යනවා. අන්නේ ජීවුන වීමට ඇති හැකියාවේ ඊගාවට කරන්න තියෙන අධි කුසලය තමයි රතිය කියලා කියන්නේ. භාවනා රාමෝ හෝති භාවනා රතෝ. ඒක මොට වුණාට පස්සේ මොට කරන අකුසලයට කියනවා අර්ථය කියලා. අර්ථය එන්නේ සන්තුෂ්ඨතාවේ නැති අත්පත. එනිසා මේ සන්තුෂ්ඨෝ කියන ගුණේ තේරුණාට අපිට සතුටුමත්ව ජීවත් වෙනවා කියන එක තේරුණාට අපි දවසින් දවස දවසින් දවස අර්ථය කඩාගෙන අර්ථය යටපත් කරගෙන භාවනා රත්ය වඩනවාද කියන එක බලනකොට අපිට මේ සන්තුෂ්ත කියන ගුණය මේට වැඩි යහපත් වෙන හැබැයි පෙරලා විග්‍රහ කරලා විස්තර කරලා දැනගන්න සිද්ධ වෙනවා. ඒ අතින් බලනකොට මේ සන්තුෂ්ටෝ හෝති මේක කියන්නේ සන්තුෂ්ටස්සායන් බික වේධම්මෝ නායන් ධම්මෝ අසන්තුෂ්ටස්ස කියන එක අපිච්චතාවයෙන් වෙන් කරලා ඉගෙන ගන්න තරම් වගේ. ඒ නිසා මම හිතුවා අද දවසේ ධර්ම දේශනාවට මේ සන්තුෂ්ටස්ස නැත්නම් සතුටටපත් පුද්ගලයා භාවනා ගමනේ ආධ්‍යාත්මික ගමනේ ශික්ෂාවේ සතුටටපත් පුද්ගලයා පිළිබඳ සර්වඥාන්තයේ මේ කියපු පාඩය දවසේ තේමාව කරගන්න. ඉතින් ඒකට සර්වඥාන්තයේ ඊගාවට අර්ථකථනයක් දෙනවා. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ උන්වහන්සේගේ වචනේ අනුමත කරලා ඔව් ඔව් ආනන්ද අනුරුද්ධ සතුටෙන් ජීවත් වෙන මිනිහට නැත්තම් මේ සුඛියත්තානම් පරිහරාම කියන විදිහට ළමංගේ ආත්මය සුවසේ පරිහරණය කරන්නටයි මේ ධර්මය එහෙම නැතුව ඒකත් එක්ක මෝඩ වඩු ආයුධත් එක්ක පොර බදන්නා වගේ යන්නදාම අවුල් වියවුල් කරගෙන කනගාටුවටපත් වෙන මනුස්සයර පරාජිතයට මේ ධර්මයේ අදි තැනක් නැහැ කියන එක අනුමත කරලා වික්ෂුන් වහන්සේලාට ශ්‍රී මුක දේශනාවක් වශයෙන් ඒකම ඉදිරිපත් කළා සර්වඥාන්සේ සඳහන් කරනවා සන්තුට්ඨස්සායන් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්සාති ඉතිකෝපනේතම් වුත්තං කිංචේතම් පටිච්ච උත්තං මහණෙනි මම උඹලට සතුටෙන් hinaharvi යන විදිහටයි මේ ශාසනය. hinaharvi සතුටෙන් යන කෙනාටයි මේ ධර්මය කියලා කිව්වනම් කනගාටුවෙන් ඉන්න කෙනාට පශ්චාත්තාප වෙනවා නෙවෙයි කියනනම් මම කුමක් අරමුණු කරගෙන කුමක් සඳහා මේ කියන ලද්දේද කියන කත්තුකම්මිතා ප්‍රශ්නයක් නගලා සර්වචනාන්තේ උත්තර දෙනවා ඉද බික්කවේ දුක්ඛෝ සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරය සීනාසන විලානපච්චේ දේසජ්‍ය පරික්කාරේන සන්තුත්තසායම් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ සන්තුත්තසාති යන්තං ගුත්තං ඉදමේකම් පටිච්චෝත්තං මහනි මම මේ මේ ශාසනයේ යම් මානෙක් ලද යම් සූරකින් සතුට වෙනවා ලද යම් පින්දපාතයකින් සතුට වෙනවා ලද යම් සේනාසනයකින් සතුට වෙනවා ලද යම් බෙහෙත් පිළිකරකින් සතුට වෙනවා ආන එවැනි කෙනාටයි මම මේ මේ සන්තෝෂෙන් සතුටෙන් hina වෙ ඉන්න මනුස්සයටයි සාසනේ අනික් කෙනාට නෙවෙයි කියලා කිව්වේ මෙන්න මේ අත්යෙන් කියලා මේ සිව්පසය පිළිබඳව සතුටුමත් ගතිය තමයි සරුවචනාංශයේ අදහස් කළේ කියලා කියනවා. මෙන්න මේකෙදී ඉතින් උඟ දෙනකොට මම නිතර වගේ මතු කරන විදිහට ගියන් හිතෙන්න පුළුවන් මේක සංඝහාන්තරා දීපු උපදේශ පන්තියක් ආයුධ කට්ටලක් ඒ නිසා දී අපට ජීවර පින්ඩපාත තේනාසර ගිලම්පස කියලා જાතියක් නෑ අපිට තියෙන්නේ ඇඳුම්, කෑම බීම, ඉඳුම් හිටුම් සහ බෙහෙත්. මේවට කියන්නේ UNOගේ basic needs කියලා. මූලික අවශ්‍යතාවයන් හතරක් තියෙනවා. මිනිසෙකුට ඇඳුම් තිබුණොත් තමයි ඒක ශිෂ්ට ගතියේ ලකුණක් වෙන්නේ. ඊළඟට ආහාර සබ්බේ සත්තා ආහාරක්ෂිතිකා කියලා සිළුම සත්‍ය ආහාරය මත රඳාපවතින එක එකම ලෝක කාටත් බලංගු එක සත්‍යයක්. ඒක නාමකින් කියලා කුමාර පඤ්ඤා ආනකොට සර්වඥයන් දේශනා කරන්නේ පිළිගන්නේ සබ්බේ සත්ත ආහාරක කියන සෑම සත්‍යකටම ආහාර දෙවිය යුතුයි. ඒ වගේම සීනාසන හාවට පැලස්සක් තියෙනවා. එහෙනම් හැම සත්‍යකටම කුරුල්ලෙකුට බිලක් තියෙනවා. කවුද කැදල්ලක් තියෙනවා. මිනිස්යාටත් ඒ වගේ ඉන්ද්‍රකණක් තියෙනවා. ඒ අනුව තමයි අපි මේ ආරාබි ශිෂ්ටාචාරය එහෙම නැත්නම් චීන ශිෂ්ටාචාරය, ඉන්දියා ශිෂ්ටාචාරය කියලා දේශයත් එක්ක ගලපලා තමයි යන්නේ. එතකොට මේ ලැබුම් පොලක් සීනාසනයක් ආවාසයක් තියෙනවා. ඒකෙන් බෙහෙත් පිළිකර කියන එක ලෙඩ වෙන මනුෂ්‍යයාට අවශ්‍යයි. මෙන්න මේ හතර සම්බන්ධයෙන් ලද යම් දෙයකින් සතුට වෙනවා කියනකොට ජීවිත අතහරපු සංඝයාට මේක තමයි එකම දේ වෙන කරන්න දෙයක් නැහැ. සමන්ත ලැබිච්ච සිවුරකින් පිළිපාතිකේ සීනාසනයේදී බෙහෙත් පිළිකරකින් සතුටුයි. දැන් අපි හිතුවොත් එහෙම අපි යමකමක් හම්බ කරන් ඉස්සලා පුංචි කාලේ අපි දෙමව්පියන්ගේ යැපෙන දෙයක් කියලා. එතකොටත් අපිට මේක අවශ්‍ය වෙනවා. අපි මේක නමුත් දන්නේ නැහැ. අපිට කවුරුත් කියලා දෙන්නෙත් නැහැ. ලැබියම් අඳුමකේ සතුටුයා. ලැබෙන ලැබෙන දෙයක් කාලා ජීවිතේ කරගහ ගන්න පුරුදුයා. හම්බෙච්ච තැනක මේ සවස්සේ වසන්ඩ ඒක ඕනම ගයක් නිවහනක් වඩපත් කරගන්න හැටි දැනගන්නේ. ඒ වගේම බෙහෙත් පිළිකර වලින් ලද දෙයකින් සතුටින් කියලා තේරුම් ගන්න අමාරුයි අපි ඒ කාලෙදී අයිතිවාසිකම් සටන් කරනවා අම්මලා තාත්තලාගේ ඉතින් රණ්ඩු කරනවා. ඒකට ඉතින් කවුරුත් දඬුවම් කරන්නේ නැහැ මොකද පුංචි වයසේ. ඊට පස්සේ අපි ගිහිල්ලා මේ පැරණි ක්‍රමයේ හැටියට ඔන්න 60 පැනලා හොට බිම ඇනිච්ච දවසේ අන්න දරුවන්ගේ යටෙන්ට ගියා. අන්න එතෙන්දි ඔන්න කීවර පින්න පාත දේනාසන ගිලම්පස කියන හතරේ නැත්නම් ඇඳුම් ආහාර ලැබුම් පොළවල් සහ බෙහෙත් කියනකේ ඒ ලද දෙයින් සතුට වෙන්න කැමති නැත්නම් ඉතින් දරුවන් දෙනවා නෙමෙයි නාකිය මැරලා යන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා තරහ වෙනවා. ඉතින් ඒකකොට බයිනවා දරුවන්ට මුන්න මං කන්න දීලා ඊයේ දඬු පරදඬු උසනකම් හැදුවාට මොකද මුන් දන කන්න දෙන්නේ. නමුත් එතනදී වුණත් අර භික්ෂුන් වහන්සේලාගේ මේ දීප පාඩම දන්නවනම් ලද දේෙන් සතුටු වෙන්න, සුභර වෙන්න, අල්පේච්ඡ වෙන්න, සන්තුෂ්ඨ වෙන්න ඒ වයසක යන මිනිස්සයා ගෙදරට දෙවියෙක් ප්‍රශ්නයක් වගේ කලතුමා බවට පත් වෙනවා. ඒ මිනිස්සයා ඒකෙදී මේ සතුටු නැතුව මට මෙහෙමයි කියලා කියන්න පටන් අරගත්තොත් ඒක මහා මේ ඉදිරි දණ්ඩමක් හරි හිරුණා වගේ අලි අවුලකටපත් වෙනයි ඒකවල. ඒ නිසා ගිහි ජීවිතයට සම්බන්ධ නැෑම කියන්න බෑ. ගිහි ජීවිතයත් මේක සම්බන්ධතාවයක් තියෙනවා. හම්බු කරගෙන කෑවා. ළමා වයසත් පැත්තකට දාලා ඔය කියන සංന്യാසිකයත් පැත්තකට දාලා හම්බු කරන කාලෙක වුණා. මෙතෙන්ට ගන්න දෙන වචන තමයි පරෝධිනේ සලකලා ඇඳුම් ගන්නවා නම් පරෝධිනේ සලකලා ආහාර පාවිච්චි කරනවා නම් පරෝධිනේ සලකලා ඉන්න තැන හදා ගන්නවා නම් පරෝධිනේ සලකලා බෙහෙත් පරිකර කරනවා නම් මේ අතිරේක සුඛෝපභෝගීත්වයට ගිහිල්ලා මේ දේවල් නාස්ති කරන ගතිය පරිභෝගිකත්වයේ කියන එක එච්චරම විලාදෙන්නේ ඒකෙන් මේ තරම්ම පරිසරය කෙලෙසෙන්නේ. ඒ විතරක් නෙමෙයි පරිසරය කෙලෙසිත් පරිසර ජීවත් වෙන මානසාවේ හිතත් කෙලෙසෙනවා. යන්නේ. ඒක නිසා හම්බු කරගෙන කෑවත් මේ හම්බු කරන කන දේනුණත් වියදම් කිරීම පිළිබඳව අර පිටිපැසම දන්නවනම් ඒකෙන් විශාල තමන්ට කාලයක් ඉතුරු වෙනවා ආධ්‍යාත්මයට ගොඩක් වෙලා ඉතුරු වෙලා මේ පුද්ගලයාට ඉදිරිය බලන්න අධිකුසලයට යන්න හොඳට වෙලා හම්බුනේ දැන් ඇත්තටම බැලුවොත් ඒ අර මැද වයසේ ඉන්න හම්බ කරන යුගයේ ඉන්න ඇත්තන්ගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බැලුවොත් ඇත්තට මෙච්චරම මහන්සි වෙන්නේ Tamange බුද්ධියට නම් නෙවෙයි. ඇත්තට තමයි තේරුමක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ලෝකේ තියෙන තරංගයේ හැටියට නොකරත් බෑ. ඒ වගේම ඒ ඇත්ත බොන්චි කාලේ ඒ ඇත්ත වින්දට වැඩිය දහ ගුණයකින් දරුවන්ට දෙන්න පුදුමාකාර තරණ යුද්ධයකට දැන් වැටලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ඉස්සර හිටපු දෙමාපියෝ අර සන්තුෂ්ඨීව අල්පේච්ඡව සුබරව ගති කරපු නිසා ඉගෙදරක ඉඳගෙන ඒ කියන දේවල් පොඩි දරුවෝ හදාගෙන කටයුතු කරාට දැන් එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැන්දා කෙනෙක් මාමා කෙනෙක් වයසට ගියාම අනේ ගෙවල් වල තියෙන නරනාටක බුද්ධමාකාර බරක් වෙලා තියෙනවා. ඒ මොකද හේතුව මේ සංස්කෘතියකින්, ආර්ථිකයකින්, දේශපාලනකින් දිනුනයි කිව්වට අපිට මේ සන්තෝෂය සම්පූර්ණම දුර වෙලා තියෙනවා. මේවා සේරම કૃතිම වෙලා දැන් ඒ කිසිම දෙයක් කිසිම කෙනෙකුට කරගන්න බෑ. එක දරුවෙක් ඉන්නවනම් මේ මුළු ගෙදරම පුදුමාකාර කලබලයක් වඩපත් වෙනවා. එක වයසට ගිය කෙනෙක් ඉන්නවනම් මේ මුළු නිවසම සම්පූර්ණ වෙනස් දෙයක් වඩපත් වෙනවා. මේක පිළිබඳව ළඟදී ලංකාවේ කරපු සමීක්ෂණයක් ඔය නැගදී නැතිච්ච නන්දාක ආ නෑ අදේශේන නන්දසේන රත්න පාලමහත්තයා කරලා තියෙනවා. කරලා එයා කතා කරලා තියෙනවා සම්මන්ත්‍රණ ශාලාවකට අවුරුදු 25ත් 55ත් අතර දැනට නිෂ්පාදන ශේෂ්ඨයේ ඉන්න තරුණ තරුණියන්. එක්කෝ යැත්තෝ සේවා දායකත්වම් කරනවා නැත්නම් පරිපාලනය කරන කම්පැනි කරනවා එහෙම නැත්නම් ඉහෙන් කරෙන් වැඩ කරනවා. නැත්නම් යමක් නිෂ්පාදනය කරන මේ පිළිසඳ සම්මන්ත්‍රණයක් කියලා. එයා විස්තර කරලා දුන්නාලු විනාඩි 55ක් අරගෙන ඒ හම්බ කරන මිනිස්සෙකුට ආද එන ටෙන්ෂන් එක එක දරුවෙක් ගෙදර ඉන්නවනම් ඉතින් අපේ අම්මලාට තාත්තලා දරුවෝ 10යි 12යි 13යි ගණන් කරලා ගෙට දා ගන්නවා හැන්දාවට උදේ පාන්දර ගණන් කරලා එළියට දාන එච්චරයි දන්නේ. උන්ට අතපය තියෙනවද අඳුපණු තියෙනවද හොයන්න වෙලාවක් නැහැ. දැන් එහෙම ළමයෙකුට දතක් කියන හරි බඩ එකක්මක් හරි ආවොත් අනේ අම්මේ ඒකට කියනකො නරිනාට කන්දියා බලනකොට මේ තමන්ගේ මුල මතක නැති වෙලා අරව කිසිම විදියකට විසදීයකට පුරුත් වෙන්න බෑ වරුවක් අත හුලං වදින්න බෑ මේ පින්න පොල් ගෙඩි වගේ මොන් හදලා අන්තිමට මොන් ඇවිල්ලා තාත්තටයි අම්මටයි දිත්තෝලේ දික් කරන වෙලාව එනකොට අනිවාර්යයෙන්ම දික් කරනවා ඒක පිළිබඳව කිසිම සැකයක් හිතන්න එපා මේ පොල් ගෙඩියවෙන් හදන්න නැති දරුවෝ එකෙක්වත් නැහැ අම්මට අපට කලකන්නේ එහෙම කරුවාට පස්සේ මේ දිමෝපියන්ට ඇති වෙන ටෙන්ෂන් එක. ඒ වගේම තමන් ඉන්න සමාජ මට්ටම රකින්න ගිහිල්ලා අද මේ නටන උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප දන්නුම් තරමකනේ අපි ජීවත් වෙන්නේ. අපි නිකන් මේ විකටඳුන් තරමයක. එක එකනාට ඕන තාල් ගන්නේ. ඊට පස්සේ අම්මා හරි තාත්තා හරි දෙදෙච්චහම ඇති වෙන ප්‍රශ්නේ දිහා බලනකොට එයා ඒ කරුණ ලස්සනට සමීක්ෂණය කරලා පෙන්වවලු සිංහල ඉතිහාසයේ කවමදාකවත් නැති විදිහට මේ වැඩ කරන ජනතාව අද හත් ගුණයක විතර ටෙන්ෂන් එකේ ඉන්නේ. මේක අවසාන ඵලය මොකද්ද? සීදී විනාශා ගැනීම සහ හාට් එක. නිසා ලංකාවේ ආර්ථිකයේ තියෙන ප්‍රධානම බාධාව තමයි මෙන්න මේ වැඩ කරන ජනතාව කියන කොටහ ගැන බලන්න කවුරක්වත් නැහැ. ඒ දරුවෝ එක් එක්ක අම්මලා තාත්තලා බිල් දැම්මට කිසිවගේ අම්මලා තාත්තලාට උපපස්තන් කියලා දානවා. ඒක ඉතින් දරුවෝ ඉන්න තාත්තලා අම්මලා දානවා. ඒකෙන් වයසට ඇත්තෝ ඉස්සර උනේ වැස්ස කාඩ පම්පැදුරක් තියෙනවා. මුඛා කර ගෙදර ඉඳගෙන කර්මාන්තය. දැන් බෑ. ඒ ඇත්තෝ තන්නේ කර එක්ක මහලු වෙනවා. ඒ නිසා මොන හරි එකට දාලා රකින්න. ඒක තමන්වත් පුදුමාකාර සමාජ මට්ටමක් මෙහෙවන්න වෙච්ච නිසා පුදුමාකාර විදිහට අද මේ ධර්ම වැඩ කරන ජනතාවට සීදීනසා ගැනීම වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් අකාල මරණය. මේකට කිසිම සමාජ ආයතනයක අදහස් නැත්නම් අවධානය යෙලෙලත් නැහැ. ඒ නිසා ඒ ඇත්තෝ ගැන කල්පනා කරලා බැලුවොත් වැඩිම බර අදින ජනතාවට කිසිම කිසි ආකාරයකින් සාන්තියක් නැහැ. ඒ ඇත්ත හැබැයි දරුවක් බලන්න ඕන, සජයක් බලන්න ඕන, සමාජ සේවා කරන්නත් ඕන, වයසට ගිය කට්ටිය බලන්නත් ඕන, යුතුයන් ඉස හේරම කරනවා. ඉතින් පැය 8 නෙවෙයි 16 කිරුවත් නැහැ. ඒත් අන්තිම සතුටකුත් නැහැ. එන්නේ එන්නේ එන්නේ මේ උත්සන්න භාවය වැඩි වෙනවා. ඒ නිසා ඒ අන්තිම විනාඩි පහේ කතා කරලා කිව්වලු ඒ මම මේ කතා කරන්නේ මේ වැඩ කරන ජනතාවට ඒත් කරුණා කරලා ආත්මාර්ථකාමී කියලා හිතන්න එපා දවසට අඩු ගන්න විනාඩි 30ක්වත් දාලා භාවනා කරන්න නැත්නම් ඕගොල්ලන්ට ඇති වෙන ටෙන්ෂන් එක වැඩි කල් යන්න ඉස්සෙල්ලා හයි බ්ලඩ් ප්‍රෙෂර් වෙනවා නැත්නම් හાર્ට් ඇටැක් වලට වෙනවා එහෙම නැත්නම් මේ කරන බර ඇදිල්ලේ තේරුමක් නැති මේ පුහු මේ ශෝබන නිසා සිදිනසා ගන්න හිතේ කියලා මේ තමන් ගැන මේ සම්පූර්ණ වෙන්න බැරි නම් සතියට හෝ තමන් ගැන මෛත්‍රියට හෝ ඉපදෙන්න එතකොට තේරෙන්න පටන් අරගන්නේ මේ අපි කාගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඉතින් මේක නොවීම පිණිස සර්වඥාන් වහන්සේ සඳහන් කරන්නේ සන්තුට්ඨෝ හෝති ඉතරීතර ජීවර පින්දපාත සීනාසෙන් ගිලානපත්ත්‍ය දේහත් පරිකාරය. මේකේ රහස ඒ කියන්නේ අපි කාලයක් ඉගෙන ගන්න ලංකාවේ ස්වර්ණමය යුගයක් තිබිලා තියෙනවා 10 ඒ කාලේ තමයි ලංකාවේ ආර්ථිකයේ ස්වර්ණමය යුගය. ඉතිහාසයේ ස්වර්ණමය යුගය. අන්න ඒ කාලේ ආරලා බලනකොට මෑත කාලේ ස්වාමීන් වහන්සේලා දෙතුන් නමක් ඒ කාලේ ඉතාමත්ම අගය කරාලු මේ සර්වඥාසික මේ වචනේ සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර කුණ්ඩපාතේන ඉතරීතර ගිලාන බේත මේ සීනාසනෙන ඉතරීතර ගිලාන පච්චේ බේහෙද්ද පරිකාරයෙන් කියන එක සඳහන් හරිය වංශ සූත්‍රය. මේ ආර්යවංශ සූත්‍රයේ අශෝක රජුෝ අශෝක ධර්මවලත් අලියවසා කියලා සූත්‍ර කීපයක් තෝරගත්ත එක සූත්‍රයක් තමයි ආර්යවංශ සූත්‍රය. ලංකාවේ ඒ ස්වර්ණමය යුගයේ ආර්යවංශ සූත්‍ර දේශනා පොළවල් පිළිබඳව කතා අද ලංකාවේ ජීවිච්ච රසවාහිනී වාගේ පාලි වෘත්තවල බුදුමාකාර විදිහට විස්තර කරලා තියෙනවා. ඒ කාලේ රජතුමා ආර්යවංශ සූත්‍රයක් දේශනා කරනවා නම් යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුව රාජ්‍ය අනුග්‍රහය කරලා දීලා තියෙනවා. ඒකල ගම් නින්දකන් ලියලා දීලා තියෙනවා. මිනිස්සුන් කියලා තුනා මේ ස්වාමීන් වහන්සේ මාස තුනකට පෙරයක්වත් දෙන්නලා මේ ආර්යවංශ සූත්‍ර දේශනා පොලක් පවත්වන්න ඕනේ. උඹලා එදාට සීපසෙන් උපස්ථාන කරන්න ඕනේ. ඉතින් එහෙම අපි පවත්වපු ආර්යවංශ සූත්‍ර දේශනා පොලවල් අදත් ලංකාවේ සටහන් වෙනවා. ඒවා ගල්පෝරුව සටහන් කළා කියලා. මේක ආර්ය වංශ පොළොවයි කියන්නේ. අන්නේ ආර්ය වංශ දෙවොලදී භික්ෂුන් වහන්සේලා මේ බුදුහාමුදුරුවෝ විසින් භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු මේ සූපස පාවිච්චය පිළිබඳව තුන් පිටයක් මුළු මුළු රැයක් පුරා අර ගිහියත් අන්න විතර කරනවා. ඉතින් ගිහියත් ඒක තේමාවක් වශයෙන් සිංහල සංස්කෘතිය වශයෙන් ජීවන රටාව වශයෙන් තේරුම් අරගන්නවා. භික්ෂුවද සූරණන් අපිට ඇඬු. භික්ෂුවට බින්ද වාදිනම් අපිට කෑම. භික්ෂුවට ආවාදේ නම් අපිට ඉන්න දේ පොළ. ඒ වගේම භික්ෂුවට බෙහෙත් පිළිකර කියලා කියනවා අපිටත් බෙහෙත් අන්න ඒක පිළිබඳව ඒ ලියවිච්ච කතාවල පුදුමාකාර දේශීය ගතියක්. ඒ වගේම පුදුමාකාර ප්‍රායෝගික ගතියක් තියෙනවා. ඒ මම පැවිදි වෙන ඉස්සෙල්ලා ඒ කාලේ ආර්යවංශ ගුප්ත දේශනාවට හොඳට හිටියේ අපේ තාඹුගල ආනන්ද සේයාමි. ඒ නිල්ලම මං ඉන්න කාලේ නිල්ලම අනුසාර කරනවා. පස්සේ මං ගිහිල්ලා ඒගාන්ති ලොල්ලේ ලොල්ල හෙල හිටියේ. ඒකට පානෙන් ඇවිල්ලා නැවත ආරාධනා කරලා ඒ ස්වාමීන් වහන්සේ දෙන්නගෙන ආර්යවංශ සූත්‍ර දේශනාවක් කරාදී නිල්ලම. ඒතර මම පැවිදි වෙලා නැහැ. නමුත් හොඳටම ආසන්නයි. කොයි වෙලාවෙ පණින්න දන්නේ කියලා මේ කලසුම් කරගෙන ඉන්න වෙලාවේදී ඒ සූත්‍ර දේශනා කරනකොට මම ඒ ඔක්කොම කලසුම් කරලා මම ඉස්සරහා වාඩි වුණා. පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකන් මට කඳුළු ගියා පුදුමාකාර විදිහට මම දැන් මේක සතුටට කනගාටුයි කියලා. මොකද ඒ වගේ තරම්ම දක්ෂයි මේ සූත්‍ර දේශනා. ඒකටම හැදිච්ච හාමුදුරු කෙනෙක් අන්තිම අල්පේච්චයි ඉස්සර ඉඳිනේ සභාවේ වැඩ කරපු කෙනෙක්. උන්ට කැලේම ජීවත් වෙන්නේ ඒ සංකේත ආදර්ශවත් විදිහට කටයුතු කරනවා බොහොම ප්‍රසිද්ධයි. ඉතින් අද ඒ ආර්යවංශ සූත්‍රය හැබැයි මෑත් ටිකක් ආයෙත් මම කියලා ආවා. දැන් ආපහු යට ගිහිල්ලා තියෙනවා. ඒ ආර්ය වංශ සූත්‍ර දේශනාව ගත්තාම මේ සන්තුෂ්ටෝ කියන ගුණයත් ඒ සන්තුෂ්ට නැති අසන්තුෂ්ට වෙනකොට මතුවෙන අරතිය කියන අකුසල කර්ම මාර් බලවේගය නැති කරන හැටියක් විස්තර කරනකොට තේරෙනවා ඒක යුගයක් කියලා. සමහර යුගවල මේවා මතුවෙනවා මතුවෙච්චාම කාටත් වගේ ඒක වටිනාකම තේරෙනවා. ඒසොර කවුරුත් වගේ පොදු පහේ ඒකේ ප්‍රෝජන ලබනවා. සමහර යුගේ එනවා ඒවා තුච්ච කරලා කලකන. මේ පහත් කරලා කලකන. සුඛෝපභෝගීත් එකම තන දෙන්න. පාරිභෝගිකත් එකම තන දෙන්න තුච්ච යුගේ එනවා. ඒ කාලවලට අර ගුණ යටපත් වෙලා අර්ථය මත වෙලා ලාමක වැඩවලට යනවා අධි කුසලයේ අන්තක. ඒකවල මේ සාධන හරීම අපලයි. සාධනික ආගයන් ආඩම්බරයන් නිකම්ම සෝදපාලුවට ලක් වෙනවා. අර සන්තුත්ත ගුණේ දරන රත්ත්‍ය භාවනා රත්ත්‍ය භාවනා රාමතාවය කරන ඇත්ත පිස්සොය කුඩු නරක පිටියත්ෝ කියලා කොන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය දෙක අතරේදී යම් කිසි කෙනෙකුට ඒ අරතිය යට කරගෙන භාවනාගතී භාවනාවන්ටයි වඩාගෙන සන්තුෂ්ට වෙන්න නම් මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව විතර හොඳ දෙයක් නැත්නම් හොඳ ධර්ම කොටසක් ඇත්තද. ඒකට සාරුවත්යන් වහන්සේනේ යම් ප්‍රමාණයක බරක් එහෙම නැත්නම් ගම්භීරත්වයක් එකතු කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා සරුවත්යන්සේ සතිපට්ඨානයේ ಗುಣ හතක් දේශනා කළා. ඒ කායන වයම් බික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය ශෝක පරිද්දවාණං සමික්කමයි දුක්ඛ දෝමනසං අත්ථගමයි ඥායස අධිගමයි නිබ්බානස සච්චි ක්‍රියාය කියලා මහන්නේ මේ කායන මාර්ගය වැඩි තුනට ආනිසංස හතක් තියෙනවා කියලා සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා ಗುಣ වර්ණාවක් කරලා තියෙනවා. පද හතක් දාන. ආර්යවංශ සූත්‍ර දේශනාවට පද 8කින් ಗುಣ වර්ණනා මම මේ දේශනා කරන්න හදන ආර්යවංශ සූත්‍ර දේශනාව කියලා පටන් අරගෙන අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීති නසංකී විසන්ති අපපතිකුට්ටා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤේ කියලා මාන්නේ මේ ආර්ය වංශ හතර අග්ගඤ්ඤයි අග්‍රයි රත්ත්‍ඤ්ඤා චිරරාත් ප්‍රඥයි බොහෝ කාලයක් 512 බුදුරජාණන් වහන්සේලා අඛණ්ඩව අච්චින්නව පවත්වාගෙන ආවිලා කියනවා වංශඤ්ඤා මේක තමයි ආර්යයන් වහන්සේලාගේ වංශය සුද්ධෝදන රජු ආවිදලා මොකද මේ අපිට නිඳා කරන්නේ? ඇයි මේ හිඟා කන්නේ කියලා නෑ මහරජා මම මේ වංශ පවත්වනවා කියන්නේ. මොකද්ද අපි රාජ සම්මත මහා ශාක්‍ය වංශේ කවුද මේ හිඟේ ඉන්න නිකි? ඒක නෑ අපි මේ ආර්ය වංශය. පින්නපාතේ වගේ. වංශඤ්ඤා රත්ත්‍ඤ්ඤා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණයි. තාමත්ම පැරණි දෙයක්. නිකමට බලන්න අපි දැන් මේ ලෝකේ අවුරුදු විස්සක්තියක් විතර ප්‍රබුද්ධව ගත කරයි කියලා හිතනවා නම් දැන් අපි යමක්ම තේරෙනවා ඇති ඒ කාලය ඇතුළත ගිහි ඇඳුම් මොහොතර කොච්චර ප්‍රමාණයක් මාරු වුණාද කියලා අර වයේ අපේ කපකාර මහත්තයෙක් ඉන්නවා එයා තරණ හිටපු ඉස්කෝලේ මහත්තයෙක් අල්පේ ජීවත් වෙන කෙනා ඉතියාගේ දරුවෝ පඩි ගන්න දවසම බලහන් ඉඳලා නමක් ඇවිල්ලා කියනවා මට ඩෙනිම් කන්සමක් රසමක් ඕනේ මට මිඩි ගවුමක් ඕනේ නැත්නම් මිනි ගවුමක් ඕනේ කියලා කියනවා ඉතින් මෙයා දන්නේ නැති නිසා දරුවා අරගෙන ගිහිල්ලා ඉතින් කැමැත්තනේ අරගෙන දෙනවා. සුමානේ යනකොට දැලිය අපල්ලේ අල්ලන්න ගන්නවලු ඒක. කුස්සි අලුත් එකක් කියලා. අරුණාචාර්ය කියනවා මේ ඉස්සල දවසේ සාප්පුවේ මෙච්චර ලස්සනට දෙන්නු දෙයි. මේ දරුවා මාවත් අඳ ගහන්න පඩියෙන් පළවෙනි එකත් දෙයි. අනිත් එක ආපු ගමන් ඒක අල්ල විසි කරනවා. අපි ඉස්සල විසි කිරුවේ ඉනිච්චාන. වැඩ ගන්න බැරි වෙනකොට දැන් වෙලා තියෙන ෆැෂන් එක මාරු වෙලා. ඒ නිසා බටහිර ලෝකයේ එක දාර්ශනිකයෙක් කියනවා මේ ෆැෂන් එක කියන එක කොච්චර තුච්ඡද කියනවනම් මා සහගත වැඩි ජීවත් වෙන්නේ. මේ සේරම මාරු වුණා. නමුත් බලන්න ජීවිතේ කවදාකවත් මාරු වුණාද කියලා? කවුරු හරි මේ ජීවිතේ මාරු කරන අත තිබ්බනම් හොඳ කාබාසින් වෙලා යනවා. නැතිනාස්තිලා යන කවදාකවත් සූර නම් වෙනස් වෙන්නේ. වෙනස් කරපු ඔක්කොමල වෙනස් වුණා. සූර එදා පටන් අද දක්වාම බම්බයක් වමන දිගට ඊයන් හතරමාරක් විතර උසට ධම්මි ධජයක් වගේ කියනවා. මේක දෙවිරු පුරවල වහගත්තට පස්සේ අනේ කොච්චර ලස්සන කියන්නේ. වික්ෂුණාංශකමක් හරියට සිවුරු පරවගත්තට පස්සේ ලෝකේ ඉන්න හොඳම ඇඳුම බවට පත් වෙනවා. ධම්මි හතරක් රෙද්ද. කඩ කපලා ගංගේ දේවිවත් කියලා ගන්ති අල්ලලා ගත්තට පස්සේ ඒ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ තරම්ම පැරණි. බුදුරජාණන් කියන අසංකින්න මේක කවදාකවත් සංකර කරන්න යන්නත් එපා සංකර වෙන්න එපා. අසංකින්න අසංකින්න පුබ්බා මේ බුදු ප්‍රජාන වහන්සේ කොච්චර දෝ කාලයක් වහන්සේ පාරමිතා පුරන කාලේ දැකලා තියෙනවා කිසිම දවසක කිසි කෙනෙක් මේක සංකර කරන්න දෙන්නේ. නසංකීයති. මේක සංකර වෙන්නේ නැහැ. නසංකීයිස්සන්ති අනාගතේ බහන මෛත්‍රී බුදුහාමුදුරුවෝ මේක වෙනස් කරන්නේ අපපතිකුත්තා සමනේ බ්‍රාහ්මණේ මේ ශූර දැක්කොත් කිසිම අන්‍යාගමක බමුණෙක්වත් ශ්‍රමණේකත් දුක් නොදකින් කියන්නේ නම්බුකම ආහන් වෙන ශූරක් නේ නම්බු උඹලට දීලා තියෙන්නේ ඊගා ලද යම් සීලකින් සතුටු වෙලා කියලා බුදුජාණන් වහන්සේ චීවර පින්නපාද සේනාසන ගිලම්පස කියන මේ හතර දෙයටම පුදුම විදිහට මේ ආර්ය වංශ මහාර්ය වංශ හතරකම මේ පොදු ಗುಣ 8ක් 9කින් ಗುಣ වර්ණනා කරලා තියෙනවා. ඒක නිසා අපේ පැරණි රජවරු, මේ සිටුවරු, ගම් ප්‍රධානී පුදුමාකාර විදිහට මේක සන්තෝෂෙන් ගත කරලා තියෙනවා. මේක සන්තෝෂෙන් බණ අහලා මිනිස්සුયો මේ බාහිරෝපේත සෝබනේත එහෙම නැත්නම් මේ බුස් කුහු මාන්නයට යන්නේ නැතුව ඉන්දිත ලැබෙන ඉඩ පහසුවෙන් මුදලෙන් කාලයෙන් ධනෙන් සමේ සීලයට වැඩිය ලොකු සීලයක් වඩපත් කරගන්න චිත්ත භාවනා ටිකක් වැඩි කරගන්න එහෙම නැත්නම් ප්‍රඥා භාවනා දියුණු කරන්න පුදුමාකාර කාලයක් ඉතුරු කරගෙන තියෙනවා දැන් කාලේ ඇත්තටම ඒක එක්කෙනෙකුට ගන්න බෑ මුළු සමාජෙම දුවන්නේ අර විදිහට සිවුර නැඳුම් කියලා ගත්තාම ලංකාවේ ඇති ප්‍රධාන ආදායම් මාර්ගය ඇඳුම් ගැය. එසනම් තේ රබර් පොල්. ඒ තරමට මිනිස්සු මේක වෙනස් ඉතින් ඉතුරු වෙන දෙයක් නැහැ. ඊට කෑම ගත්තාම මොන තරම් ව්‍යාපාරද බලන සංഭാෂණ, භෝජන සංග්‍රහ, নানা ප්‍රවිධයට භෝජන සංග්‍රහ පවත්. ieval හදන්න ගියාම කිසිම සීමාවක් නැහැ. කවුරුවක්වත් හදන්න જાතියක් තමයි උනේ. ඉන්න බැරි වුණාට කමක් නැහැ. හැබැයි ගේ පෙනුම තියෙනවා. බෙහෙත් ගන්න ගියාම පුංචි බෙහෙතක් වුණත් කමන්නේ නම කියන්න බැරි ඉංග්‍රීසි ස්පෙෂාලිස්ට් කෙනෙක් ගිහින් ඉවරලා ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ පොලිමේ ඉන්නකොට නිකම්ම සනීප වෙනවා. මේ ලෙඩක්ම තියෙන්න ඕන කමක් නැහැ. පොලිමේ ඉන්නකොටම අනෙක් කට්ටියත් එක්ක තමයි ගැඳුම් විලාසෙත් අධික පෙන්නගෙන එනකොට වැඩේ සනීපයි. ඒ වගේම තමයි මේක කොච්චර හරි බෙහෙතක් නම් නියම වෛද්‍යවරයාගේ ගමේ ගත්තත් ඒ ලෙඩේ හරියන්නේ නැහැ. ඒකට දරුවා මට සැලකුවේ නෑ මුන් මට උපස්ථාන කෙරුවේ නෑ කියලා අමුතු ලෙඩක් දැන් තියෙනවා. මම වරින් වර මට සිද්ධ වෙනවා ගියාම මම හොඳට බලන් ඉන්නවා. මේක ඉස්ත්‍රිකාය දේව නැත්තම් මේ අඳුම් විලාසිතා දක්වන මේ රූප සුන්දරී තරඟ පවත්වන කරද්ද කියලා. මුතුම සූදුවක් තියෙනවා. ඉතින් මේක නිසා මිනිසුන්ට වෙලා තියෙන කොච්චර හානි කරුවක් මදි මොනම දෙයක් කරගන්න වෙලාවක් නැහැ සතුටක් හිතු වෙනවා. ඉතින් අන්තිමට වෙලා තියෙන්නේ අධි කුසල කරන්න ඉහළ දේ කරන්න කිසිම වෙලාවක් නැත්තේ නෑ. ඒ නිසා හැම කෙනාම දානයයි සීලයයි දෙකම කරන්න පුළුවන් එක්කනා සීල දීලා අතල්ලා දාන විතරක් කරලා නැතර. දාන සීල භාවනා තුනම කරන්න එක්කනා භාවනාව අතහැරලා දාන සීල වලින් නැතර. සීල සමාධි ප්‍රඥා තුනම කරන්න පුළුවන් එක්කනා සීලෙන් නැතර. නැත්නම් සීල සමාධි භාවනා සීල සමාධි සමිති පිටවගෙන නැතර. විපස්සනා කරන්නේ. හැම වෙලාවෙදීම අධි කුසලයට කම්මැලි වීම නිසා ජාතියක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් පිළිවෙලකට ලක් වෙනවා. ආන්න එක නැති කරන්න නම් මේ එදිනෙදා කරන වැඩවලදී මේ සතුට සිවුරින් සතුට උපේ නැති අන්තිමෙන් සතුට උපේ නැති. පින්නපාතයෙන් සතුට උපේ නැති ආහාරයෙන් සතුට උපේ නැති. ආවාසයෙන් සතුට උපේ නැති, ජීවන් දරවලින් සතුට උපේ නැති. හේත් පිළිකරවලින් සතුට උපේ නැති ඊළඟට එහෙත් මේ සත්‍ය හැටි පිළිබඳව හොඳ විස්තරයක් මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඒකේ සඳහන් කරනවා සම්පුත්තෝ හෝති ඉතරීතර ජීවරේන ඉතරීතර ජීවරේ සම්පුත්ති ආචවන්න වාදී. ආර්යවංශ සූත්‍රය අපිට පාඩමක් උගන්වනවා ලදයම් සූරකෙන් සතුට වෙනවා ලදයම් සූරකෙන් සතුට වීමේ ಗುಣ කතා කරනවා. සම්පුත්තෝ හෝති ඉතරීතර ජීවරේන ඉතරීතර ජීවර සම්පුත්ති ආචවන්න වාදී. නච්ච චීවර හෝති අනේතනං ආපත් අනේතනං අපපති රූපං ආපත්ති චීවරක් ගැන හිතලා කවදාකවත් නොකත යුතු පැතිවලින් චීවර හොයන්න යන්නේ ප්‍රතිකූප නොවන ගැළපෙන්නේ නැතිකමේද චීවර හොයන්න යන්නේ ලැබියන් චීවරකින් සතුටු වෙනවා මේක නෙමෙයි මට අරක දෙන්න කියලා නැත්තම් මේ චීවරට වැඩි මට අර චීවරට හොඳයි කියලා කවදාකවත් ඒ චීවර පිළිබඳව අනේසණං අපච්චෝපං. ඒසනා කියලා කියන්නේ පරිේෂණ කියන වචනේ වගේ තියෙන සොයා යෑම, සිවුරු සොයා යෑමක් නෑ ලැබිච්ච දේවල්. ඒ වගේම අපච්චෝපං ආපද්දිතේ නොගැලපෙන ක්‍රම වලට සිවුරු හොයන්නේ නැහැ. අනේසණං අපච්චෝපං ආපද්දිතේ. ලද්දාද චීවරං අලද්දාද චීවරන්න පරිපස්සති. මට අසවල් බලාපොරොත්තු විදිහට සිවුරක් නොලැබුණායි කියලා කවදාකවත් ඇවෙන්නේ ලද්දාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනිසනජ්ජහ කන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිගුණ්ඩති. තමයි යම් සූරක් ලැබුණා නම් අගතිතෝ අමුච්චිතෝ අනජ්ජහ කන්නෝ ඒක පිළිබඳව මට විතරයි මේක ලැබුණේ අනිත් කෙනෙකුට පින්නේ. ඒ නිසා එයාටත් ලැබුණ ගොරෝසු සිවුරක්වත් ලැබුණ හොඳ සිවුරක් කියලා කවදාකවත් එක තණ්හාමාන දිට්ඨියට ගන්න. ආදීනව දසාවි මේ සිවුර පිළිබඳව මම මාන්න කරන්න ගියොත් මට හම් වෙන ආදීනවය සර්වඥ අභික්ඛන්දෝපන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ භ්‍රමචර්ය රැකීම සඳහා මේ සූර කාම ආශාවක් සඳහා ධන්නාදිත්මා වඩන්න ගත්තොත් බුදුනහසේ සඳහන් කර තිනවා ඊට වැඩි වෙනතර ගිනි ගන්න ගින්නට පැනලා මැරෙන්නේ කියලා. ඒ මොකද ගින්නට පැනලා මැරෙනොත් එක ජීවිතයයි. නමුත් මේ සූර වැඩියට පාවිච්චි කරලා අනුන්ට කාම කෝප වැඩ කරන ගත්තොත් කිලෝරක් නැති සංසාරයක් අපාගත වෙන්නේ. ඒ නිසා සිවුරෙන් කවදාකවත් ඒ විදිහට අගතිතු අනුචිතු අනජාපන්නෝ ආදීනව දසයි මම මේ සිවුර අඳින්නේ මොකටද කියලා හොඳට දන්න. නිස්සරණපඤ්ඤේ මේ කෙලෙස් නැති කරන්නයි මේ සිවුර මම පාවිච්චි කරන්නේ කියලා සිවුර පාවිච්චි කරන හැම වෙලාවෙම අර ප්‍රතිවේක්ෂා කරනවා. මේ සමාජයට ওই භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන්න නැත්නම් ඒ දාන ගන්නකොට දාන ගැනීමේදී තියෙන ප්‍රයෝජනය සලකලා කාරණාවල් කියලා දෙනවා. සිවුරෙත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මූලික සාමාන්‍ය බුද්ධිය භාවිතා කරන්නේ නැතුව අපිට මේ මේට වැඩිය හොඳ සීලයකට යන්න, මේ තියෙන සමාධියට වැඩිය ගැඹුරු සමාධියකට යන්න, මේට වැඩිය හොඳ විපස්සනාකට යන්න අපි ප්‍රාර්ථනා කරන්න හරියන්නේ අපිට තේරෙන කොහෙන් හරි කොක්කක් වැඩිලා තියෙනවා. කොහෙන් හරි පටලවිලා තියෙනවා. මොකද හේතුව අපි මේ සිව්පසේ වෙනුවෙන් පවත්තන අවතුම් පැවතුම් වල සන්තුෂ්ටි භාවයේ නැහැ. ලැබයන් දේ සතුට වෙන ගතිය නැහැ. ඒ ලදයන් ලදයන් දෙකින් සතුට වෙන ගැතිය නැත්නම් ඒ පුද්ගලයාට ආමිෂයෙම ඇහැට පේන රූප කනට ඇහෙන ගන්ධ ශබ්ද නාසයට දැනෙන ගඳ දිවට දැනෙන රස කයට ලැබෙන පහස සහ හිතට එන ධර්ම කියන බාහිර ආරම්මන මතම ජීවිතය ගත කරලා අසන්තුෂ්ටව අසන්තෘප්තව මැරලා යනවා. කවදාකවත් ඒ විදිහට ආධ්‍යාත්මික ගුණ ඒ ආධ්‍යාත්මික ධන අරිය ධන හිතා ගන්නවත් හම්බුනේ. සද්ධා ධන, සීල ධන, හිරුවක් අප්‍යයන් ධන කියන විදිහට සද්ධාව, සීලය, බය ලැජ්ජා වගේ කියන දේවල් වෙනුවට බාහිරටම ගත කළොත් අනිවාර්යයෙන්ම අසන්තුෂ්ටියෙන් මැරෙන්න වෙන්නේ සත්‍යක් හොයාගන්න බැරි වෙනවා. ඒකත් ඒ පුද්ගලයාට අර සීල සමාධි ප්‍රඥා වැඩ කරගන්න බැරි ඒ වෙනුවට ওই බාලදක්ෂ ව්‍යාපාරයෙන් හෝ එහෙම නැත්නම් මේ ලැබියම් දෙකෙන් සතුටින් සාසනික ගතියකින් හෝ සතුටු වුණොත් ඒ මනසට අනිවාර්යයෙන්ම තේනවා මේ විදිහට මම මේ ලදයන් දෙකෙන් සතුටු වෙන්නේ. ජීවිතයේ කුමක් සඳහාද? මොකද්ද මේ ජීවිතයේ අර්ථය කියලා? අර සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන ආධ්‍යාත්මික පැත්තට හැර. හැරුණත් එතනින් නතර වෙන්නේ. දිගින් දිගට දිගින් දිගට යනකොට අම්මතර වචනය සරුවත් මේ පාවිච්චි කරනවා ආධ්‍යාත්මික වස්තු වශයෙන් අසන්තුෂ්ටි එන්නේ. දැන් මෙතනම ගුණා විශාල ගුණයක් ප්‍රකාශ කරන සන්තුෂ්ටෝ හොති කියලා. ඒ මොකද ආමිෂ වස්තු කෙරේ. නමුත් නිර්ආමිෂ වස්තු කෙරේ සරුවත්ෙන් ගන්න කරන අසන්තුෂ්ට වෙන්නේ. කියන්නේ ලද සීලෙ මදි. තව සීලෙ වැඩෙන්න ඕන අදි සීලෙ වෙන්න. මේ ලද සමාධිය මදි. ඒක තව චිත්ත සමාධිය දිනු වෙන්නේ. ලද ප්‍රඥාව මදි. අවසාන දක්වා මම මේ ප්‍රඥාව වඩන්න ඕන කියලා එතෙන්දී අසන්තුෂ්ඨතාවයක් ඇති වෙන්නේම මේ ආමිෂයේ කෙරේ සන්තුෂ්ත භාවයේ මතින්මයි මෙන්න මේ සම්බන්ධතාවයේ තේරුම් අරගත්තට පස්සේ ජීවිතේම විශාල වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒකෝට තේන මේ සංසාරේ ප්‍රධාන හේතුව තණ්හාව කියන්නේ කොතනද? අපි මේ අල්ලන්න පුළුවන්, කිරන්න පුළුවන්, මනින්න පුළුවන් ආමිෂ වස්තු කෙරෙහි ඇලීම නැදීම කියන තාක්කල් අපේ හිතේ කවදාකවත් ආධ්‍යාත්මික වස්තු කෙරෙහි ඉඩක් ආධ්‍යාත්මික වස්තු කෙරෙහි තියෙන ඉඩ දිනු බව කරගන්න අපිට වෙලාවක් ලැබෙන්නේ ඒවා කරන්නේ නැත්නම් පේන්නේ නැහැ එවැනි බණවල වටිනාකමක් තේරෙන්නේ නැහැ ಗುಣ කතා කරන්න ගන්න. ඒක නිසා යම් වෙලාවක අපි මේ ආමිෂය පිළිබඳ සන්තුෂ්ටි ගතියක් විරාමිස ආධ්‍යාත්මික වස්තු කෙරේ අසන්තුෂ්ටි ගතියක් ඇති කරගත්ත දවස තමයි සත්පුරුෂයා. ඒකට තමයි කුසලතාවය කියලා කියන්නේ. ඕන තමයි සාසනික ප්‍රඥාව කියලා කියන්නේ. මේකට නෑ මේ ඉස්ත්‍රිාවක් වෙන්න ඕන පුරුෂයෙක් වෙන්න ඕන පැවිදි වෙන්න ඕන අරණ්‍යගත වෙන්න ඕන පන්සලක ඉන්න ඕන ඒවා මොකක්වත් බලපාන්නේ ඒ තමන්ගේ මෙන්න මේ මේ අගයන් ආඩම්බරයන් ටික ඍජු කරගත්තට පස්සේ ඒ කිද්දලට තේරෙන පටන් අර ගන්නවා සංසාරේ කවදාකවත් අපි මේ විදිහට ආධ්‍යාත්මික වස්තු ඉහළින් කියලා මේ ආමිෂ වස්තු පහළින් කියලා සලකලා නැති වෙච්ච නිසා අපි හැමදාම ආධ්‍යාත්මික වස්තු විශේ වෙතත් ආමික වස්තුවට පහින් බත් බැලියෝ බවට දාශයෝ බවට කුලීකාරයෝ බවට පත් වෙනවා විගතෝම කරන්නේ ආමිෂයෙන් වෙන්නේ වහින්නේ. මං කියන්නේ තනි වචනේ කඹරනවා කියන්නේ. අපිට එච්චර හොඳ වචනයක් නෙවෙයි කඹරනවා කියන වචනේ කියන්නේ නිකන්. හොඳ නැති වචනේ. නමුත් මේ ආමිෂයෙන් මේ තේරම කැඳිරිල්ල කඹරන්නේ. ඒ වෙනුවට අපිට තියෙන්නේ මේක අනිත් පැත්ත හරවලා ආමිෂයේ ලද දෙයින් සතුට වෙලා නිරාමිතයට හිතේ දුවට පස්සේ ඇති වෙන ගුණය තමයි අරතිය නැතිදී. භාවනා රාමේ සහ භාවනා රතිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සර්වඥාන්සේ මේ සිවුරු පිළිබඳව චීවර මහාර්ය වංශයේ ඒකට පින්නපාත මහාර්ය වංශයේ සීනාසන මහාර්ය වංශයේ සඳහන් කළ අන්තිමට භාවනා පිළිබඳ භාවනාරාමෝ හෝති භාවනාරතෝ භාවනාරාමතාය භාවනාරතිය මේවත් දුක්ඛංකේතිනෝ පරං වම්බේති කියලා මේ භාවනාව පිළිබඳවත් අර වාගෙම සම්පූර්ණතාවය සඳහන් කරනවා. අපි ඒකට එයි මේ සූත්‍රයේ පස්සට යන්නේ. නමුත් මේ චීවර පින්නපාත සේනාසන පිළිබඳව තියෙන සතුට ගැන කතා කරනකොට උන්වහන්සේ සඳහන් කරනවා ඊයේ කියපු අල්පිස්සාගයත් මෙතන බොහොම සම්බන්ධ වෙනවා. ඒ මොකද? Taman මේ විදිහට ලද දෙයින් සතුට වෙන ඒ සන්තුෂ්ටි ගුණය ඇති කරගත්තට කවදාකවත් ඒ ගුණය ඇති කරපො නැති කෙනාව පහක් කරලා කලකන්න. මේවා අත්ත්ුක්ඛන්දේති මම මේ ගුණය කියනවා කියලා Taman උසස් කරලා සලකන්නත් එපා. නෝ පරම් වම් බෙහෙති. anu පහක් කරලා සලකන්නත් සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ ප්‍රතිසති. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට ආමිෂය කෙරේ පැවති යුතු ආකාරය සන්තුෂ්ටි භාවය, නිර්ආමිෂ දේවල් ආධ්‍යාත්මික වස්තු කෙරේ පැවති යුතු අසන්තුෂ්ටි භාවයක් කියන දේ දක්ෂ වෙනවනම්. අතර කුසලයේ කියන වචනේ ඔතනයි මතු වෙන්නේ. දක්කෝ අනලසෝ ඒ සම්බන්ධව නිතරම අනලස්ස අප්‍රමාදී කටයුතු කරන්නේ. කිසිම තැනක මේ ආනිද වස්තු කෙරේ නම් ටිකක් ඔය තාව වැඩි වුණාට කමක් නැහැ. මේ ආධ්‍යාත්මික වස්තු පාවා දුන්නා කමක් නැහැ කියලා හිතුවොත් ඒ කරපු ප්‍රමාණයට ආනිසංසද මේ ආධිනව විදිහට. ඒ නිසා අනලස්ස විකතෝම ආමිෂේ දිහාවට ප්‍රයෝජනය සලකලා අදුම මට්ටමින් යන්න. නිර්ආමිෂ පැත්තට කිතාග් දුරට හොඳ කල්යාණ මිත්‍රෝ දකින්න උසස්තම් ධර්ම අසනින් වන භාවනා කරමින් දුණු පවුණු කරනවා නම් ඒකේ ආනිසංශ තමයි අපි අවුරුදු 7ක් ඇදුවා 10ක් ඇදුවා ආදි වශයෙන් නිවන් දකින්න කියන්නේ. එහෙම නැතුව මේකට හැංගිච්ච වෙන গুপ্ত රසයක් නැහැ. ඒ නිසා සෝහි තත්ත දක්කෝ අනසෝ සම්පජානෝ හොඳ ගුණමිලි කන කාලා තේරෙන මොලයක් තියෙනවා. මේ දෙකේදී ඒකත් එකයි මේකත් එකයි කියලා ගත්තොත් කවදාකවත් කලෙලියක් එන්නේ නැහැ ජීවිතේ. කවදාකවත් ආධ්‍යාත්මික වස්තු වෙන අර සද්ධා ඉන්දිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම හෝ අර කියන සත්‍ය ආර්ය ධනවල වර්ධනයක් වෙනවා. ඒක කවුරුත් අපිට කරලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ සන්තුෂ්ටි ගුණය හොඳටම සීමාවල් සහිතව අර්ථකථන සහිතව තේරුම් ගන්න ඕනේ. අපිට ගන්න මේ මූලික අවශ්‍යතාවයන් සම්බන්ධව ඒකට මේ සාමුදල සාංශ විතරෝම සඳහන් කරන්නේ ප්‍රයෝජනේ සලකලා කරන්න කියලා. දැන් අපි ඇඳුම් ගැන කතා කරනකොට අපි ගොඩ ගන්නවා. දුක කොට ගන්න. කෑම ගැන කියනකොට දිගටම කබඩා කර කර ඇදිත් ඇදීම් කරනවා. සේනාසන ගැන කියනකොටත් එහෙමයි. නිගලම්පස එහෙත් පිළිකර ගැන කියනොත් මේ කබඩා කර තැබීමේ කටයුත්ත වැවිද්දෙකුට ගැද්දේ. වැවිද්දා ඉන්නෝනේ ඒ ලැබෙන දෙයින් ඉලපේ. ඒක ඒක ගිහියන්වත් දැන් ওই නිසන්වනේ ඇති කරපු ඒ අපෝගවිතත් මහත්තයා කතා කරනකොට කියන්නේ මොන එකක්ද දන්නේ මං ගිහිව ඉන්න කාලේ කලිසම් තුනයි ෂර්ට් තුනයි තමයි කවදාකවත් ඊට වැඩි ගන්න දෙන්නේ. හොද හොද පාවිච්චි කරන එක තමයි කරන්නේ. ඒ උදා ඉඳලම ඒ ගෙන ආපු ලකුණ. කවදාකවත් මොස්තරේට යන්නේ පිළිවහ ගන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නැත්තු කොච්චරද ඉන්නවද? ධනමුද ඒත් අපි හිතන්නේ මේ හනුමිති කාලෝ කිසියම් මේ ජීවිත රසස්වාදයක් ගන්න කිදිරිස් කියලා කොම් කරනවා. මොකද මේ ආරිවංශ සූත්‍රයේදී මේ සම්පූර්ණ කියන ගැන කතා කරනකොට අනිත් මේ මොකද්දෝ පෙරපුරුදු ගුණයකටයි මේ කටයුතු කරන්න කියලා ලොකු ආදර්ශයක්. මේක ඇත්තටම පැවිද්දන්ට අනිවාර්ය දෙයක් වඩපත් වෙලා තියෙනවා. විනේ නමුත් මේක රකින්න ගියත් දිහා බලනකොට එයත් කොච්චර ලද දෙයින් සතුට වෙන පිරිසි ජීවිත ගත කරනවද කියන එක ඒක හොඳටම ප්‍රසිද්ධ කාරණාවක් සමාජයේ මේ දෘෂ්ටි කෝණයෙන් බලන ගන්න. ඒක බොහෝම අඩුවෙන් තමයි තම තමන්ගේ ඒ ආමිෂ දේවල් සඳහා ගත කරන්නේ ලද්ද දෙයින් සතුට වෙනවා. ලැබෙන ලැබෙන වෙලාවක් කාලය ධනෙ සමය පුළුවන් තරම් ආධ්‍යාත්මික දේවල් වලට ගත කරනවා. මෙන්න මේකේ තියෙන මේ ආමිෂ දේවල් පිළිබඳව ලද්ද දෙයින් සතුට වෙන ගැටි තාමත්ම සියුම් සම්බන්ධතාවයක් භාවනාවට තියෙනවා. මේ දෙක අතර බොහෝ විට සීලයට සම්බන්ධ කොටස්. සමතේටත් වඩා විපස්සනා වෙදී ලස්සන සම්බන්ධතා දෙක තුනක් ඔය ආනාපාන සති සූත්‍රය කරගෙන යනකොට අහුවෙනවා විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රයේ ඒක තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ කියනකොට කායानुපස්සනා කොටසේදී ආනාපානය විස්තර කරන්නේ සතෝ ආස සති සතෝ පස්ස සති කියලා ඉස්සලාම ආස්වාසේ ආස්වාස වශයෙන් දැනගන්නවා ප්‍රස්වාසයේ ප්‍රස්වාස වශයෙන් දැනගන්නවා ඊට පස්සේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා රස පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති බොහොම ගොරෝසු වල දීර්ඝව නාස්පුඩු පුරවාගෙන හුස්ම ඇතුල් වෙන වෙලාවදී අපි වෙනවා දැනගන්න. පිට වෙනකොට පිට වෙනවා කියලා දැනගන්න. මෙන්න මේක හරිනම් ඒ කියන්නේ වේදනා සබ්දෙහි සුළු බාධාවක් නැහැ. මුදිනකොට හිත කය යෙදිලා දැන්පත් වෙනවනම් ඉබේම හුස්ම අඩු වෙනවා. එතකොට හුස්ම කීටි වෙනවයි කියලා, රස්ස වෙනවයි කියලායි ලබුවෙන් සඳහන් කරන්නේ. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං පස්ස සාමීති ඥාන. දැන් මට ඉස්සල තරම් ගොරෝසුවක් නැහැ. දැන් මගේ හුස්ම කෙටි වුණා. ඇතුල් වීම කෙටි වුණා. පිට වීම කෙටි වුණා කියලා හොඳ සිහියේ නිකන් දෝනාවක බස්සන්නා වගේ හොඳට තැම්පත් වෙනවා. ආන්න එහෙම කරනකොට කියනවා දැන් මේ කීක වෙලා හොඳටම ආනාපානට මුණ දාලා එතෙන්දි මේක තවත් සහෘද කරගන්නට සමීප කරගන්නට උත්සන්න කරගන්නට ආසන්න කරගන්න ආශ්වාසයේ මුලපටන් මැදහරා අග දක්වාම අතගාගෙන යනවා වගේ සබ්බ කාය පරිසංවේදී ආස්වාද ප්‍රසවාස ආස්වාස මුළුල්ලම දැකීමේ වෙන හොඳට ඇහක් පිට ඇහක් කියලා බලාගෙන ඉන්නේ. ප්‍රසවාසයත් සබ්බ කාය පරිසංවේදී මුලමැද අග දැකීමේ ප්‍රසවාසයත් බලන්න දෙනකොට අර කය හිත සැක නොකරන නිසා සත්‍ය සමාධිය වැඩෙන නිසා වෙනකට වඩා සියුම් තැනින් ආනාපාන හුස්ම පටන් ගන්නකොටම අල්ල ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඊට පස්සේ ඉවරයි කියලා බලන්න තවත් වල්ලිගෙත් අන්තිමට වෙනකන් ගෙවෙනකන් බලන්න. ඒක කියන ප්‍රසවාසයෙන්කොට එන්නකොටම අල්ලගෙන දිගට ඉවර වෙනකන්ම ප්‍රසවාසය බලන්න. අන්නේ විදිහට අරමුණක් එන්නකොටම ඒකට එළඹ සිටි සිහිය. ඒකටම අවධානයෙන් බලන් හිටියොත් හැම වෙලාවෙම ඒ අරමුණ ඇති වෙන හැටි. අරමුණේ ආරම්භය වෙනදට වඩා ටිකක් ඉස්සරහින් බලන්න. වෙනදට වඩා සියුම් මට්ටමින් අල්ලන්න පුළුවන්. ඒ වගේම ගෙවුණයි කියලා නතර කරන්න නැතුව තව ගෙවිගෙන යන හැටි බලනකොට වෙනදට වඩා ගෙවිගෙන යන හැටි දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආනාපානීය සියුම් වුණා වෙනදට වඩා විස්තර වාශය. වෙනද නොදැක්ක සියුම් කොටස් දැක දැක ඉන්නකොට මේ සන්තුෂ්ටි ගුණේ නැති කෙනාට ආමිෂය මතම ගොරෝසු දේවල් මතම ජීවිත සන්දාරූපය හදාගත්ත මිනිස්සෙකුත් නම් කුෂ්ඨ නැති උනායි කියලා බයක් ඇති මේ ආමිෂ දේවල් නැති වෙන්න නැතිනම් ආධ්‍යාත්මික වැඩෙනවා කියන මේ සත්පුරුෂ කන්නේ ගන්න කෙනාට ඒක වෙලාවකට හිතනවා මේක නැති වෙන්න නැති වෙන්න සාධිය වැඩි. ඒක නැති වෙන්න නැති වෙන්න සීලය සතිය වැඩෙනවා කියලා මෙන්න මේ කුම්බේ අනනුසුතේසු ධම්මේ. පෙර නොයසු නොවිතු විරු ධර්මයකට ඇහැපැයි. එතකොට කියනවා අන්න එහෙම හුස්ම තමයි පටන් ගන්න හුස්ම තමයි බලන්නේ කියේ. නමුත් හුස්මේ ලාවට පටන් අරගෙන ගොරෝසු වෙලා අන්තිමටම සිවුම් වෙලා යන හැටි බලන්නකොට හුස්ම ගෙවුනට සති සමාධි වැඩෙනවා. නැත්තම් රූප ධර්ම ගෙවුනට නාමමය වශයෙන් ගුණ වැඩෙනවා කියන මේ පරිණාමයේදී නොසැලී එහෙම නැත්නම් කියනවනම් එල්ලයක් ඇතුව ශ්‍රද්ධාවකින් ඉන්නවයි කියන එක මේ ජීවිතයක විශාල පරියක්. අන්න ඒක සඳහා කරන ශික්ෂාවට බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමි චිත්ත. කාය සංකාර කියන්නේ ආශ්‍රද ප්‍රසවාද. පස්සම්බනේ කියලා කියන්නේ සංසිඳුවමින් සංසිඳුවමින්. අන්නද සංසිඳන පැත්ත. ගොරෝසුට පටන් ගත්ත දේ සංසිඳන පැත්තයි වටින්නේ. ඒකයි සත්‍තහා මේ සතිය කියන්නේ හොඳ සතිය කියන්නේ අදි අඛණ්ඩ සතිය කියලා කියන්නේ චිත්ත භාවනා අධිචිත්ත භාවනා කියන්නේ මේකයි. ඒ සඳහා ආනාපානය කැප කරන්න ඕනේ. ඔහේ එක ගෙවිච්චාව. යෝනාට මම ඒක දිහාම බලන වගේනකොට පස්සම්බනයක්. සංසිඳීමක්. මේ සීලේ අනුපාදයක් නැත්තඳ සැලෙන චපල මනසක් ඇති කෙනාට මේ බය පානවා. දාඩිය දාන. සහලවන. හීන දාඩිය දාන මේ මොකද වෙන්නේ කියලා චක්ක වෙනවා. නමුත් මේ සන්තුෂ්ඨ ගුණය සත්පුරුෂ ගුණය දන්න කෙනාට කලාතුරකින් ආම්බෙන් වගේ තන ඔන්න ඕනි ගිනි අඟුරක් වෙච්චාම මම මේක නින්වයි කියලා සත්පුරුෂ අදහස පහන. ඉච්ච දවසේ මේක වෙනසෙ. ඒක දෙන්නන්නේ කොහොමද ඊගාට බුදුහාමුදුරුවෝ කියන්නේ. විහිටි පරිසංවේදී අස සිස්සාමීති සික්කති සුඛ පරිසංවේදී අස සිස්සාමීති සික්කති. මෙන්න මේ මාරුවේදී සන්තුප්තිය නොවුනොත් කොහෙද ප්‍රීතියක් සුඛයක් පහළ වෙන්නේ. මේ මනුස්සයා භයෙන් ත්‍රස්ත වෙයි. පදනම නැති පෝරකේ ලෑල්ල අයින් කරොත් මිනිහෙක් වගේ ගැහෙනවා, සැලෙනවා. ඒ තාකල් උන්නට ආධ්‍යාත්මික ගමනක් නැහැ. අද භාවනා කරන කට්ටියකින් විදියට 60 ගානකට වැඩි ඕනෙතෙන්ටයි ලෙන්ද වෙලා බොටල් එකක් ඒ ඔතන හිර වෙලා තියෙනවා. ඒ ඇත්තන්ද මේ ආනාපාන ගොරෝසුරකින් තාකල් විතරයි භාවනා කෙරෙන්නේ. ඒක සියුම් වෙනකොට සන්තුත්ති ගුණය රකින්න හැටි දන්නවා. ඒක ගොරෝසු අවස්ථාව තමයි මේ සිව්පසය පිළිබඳ සතුට පැත්තකට දාලා ගොරෝසු ආමිෂය පිළිබඳ සතුට පැත්තකට දාලා ඒ වෙනුවට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පැත්තට හැරිලා පුරුදු වෙලා තිබුණා නම් අහලා තිබුණා නම් එහෙම නැත්නම් මේ සත් ආර්ය ධනවතින් සද්ධා ධනං සීල ධනං නිවියෝතප්පයන් ධනං වගේ ගැඹුරු ධර්ම පිළිබඳ වටිනාකම දාලා තිබුණ කෙනෙකුට නම් දවසක මේ පරිවර්තනය වෙන්න පුළුවන්. ඒකට ආනාපානේ සංසිද්ධුණට ඒක කවදාකවත් බයක් වෙන්නේ නැහැ. නැත්නම් දන්නවා ඉතින් සන්තෝෂය අඩු වෙන්නේ නැහැ. මේ වෙලාවේ තමයි නොසැලෙන සද්ධාව. උලන් වදින්න නැතනකපත් වෙන පහන් දැල්ලක් වගේ හිත නොසැලී බලන්න ආනපන නැති වෙනම නැති වෙච්ච ආනපනකට කතිය තියෙනවානේ. නමුත් මට මේ සමාධිය තියෙනවා කියලා ගියොත් ඇක්චුලින් පහළ වෙනවා පුදුමාකාර සතුටක්. ඒක ඔය පස්සන ප්‍රීති වශයෙන් සඳහන් කරනවා. ඒක තමයි කණික ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, උබ්බේ වාපීති පරණාපීති වශයෙන් හදන්නේ. එතකොට හිතපු ගම අර කණික පීති එනකොට ඇඟ කොහොම කිලිපොලා යනවා ඒක පාරට මොකද වෙන්නේ? අසත්පුරුෂයාට මේක බය හිතෙනවා. මේ පිස්සු හැදෙන්න දෙනවද දන්නේ නැහැ. කොර වෙන්න දෙනවද දන්නේ නැහැ. අංශභාග වෙන්න දෙනවද දන්නේ නැහැ. මෙව කොහෙද භාවනා කරනකොට එන්නේ කියලා නැගිටලා යනවා. නමුත් මේ සන්තුෂ්ටි ගුණයේදී ආමිෂ අතහැරලා නිර්ආමිෂ පැත්තට යනකොට සැලෙන්න එපා. දෙල්ලුම් ගන්න එපා. උන් සීයෙන් ඒක අනුග්‍රහ කරන්න ඕනේ කියන එක දන්න කෙනෙකුට නම් හිතනවා කැඩෙනවා නම් කැඩෙන්නේ මැරෙනවා නම් මැරෙන්නේ ඇඟනේ මේක තම්බන කන්නේ තම්බන කාද්දාව බැදගෙන කන්නේ බැදගෙන කාද්දාවයි කිය බලාගෙන ඉඳනම් මේ සම්පූර්ණ වෙන්නේ ඇත්තටම සම්පූර්ණ ගුණය නිසාම තමයි ඊගාට ඒ තුලින් ප්‍රීතිය පහළ බයක් ඇති වුණොත් සත්‍යයක් පහළ වුණොත් කොහොමද ප්‍රීතියක් එනවා ආශාන්තරාවක් ගුවන්ගත කරන්න හදනකොට ධාමගතේ දානකොටම ආරක්ෂකකම කියලා දෙනවා. ඒ කියන්නේ පයිලට් වෙන වැඩක්. එයා රණ වේගට දාගෙන සම්පූර්ණ වේග කාගෙන යනකොට පණිවිඩයක් වෙනවා කර්මවා කළ කුරු එක ගිහලා ඉන්න දැන් වල වාඩි වෙනවා. ඒකට ආරක්ෂක විදි නම් දක්වලා ඉවරයි. ඒගොල්ලෝ ගිහලා පරිතල කරගන්නවා. Tamanටත් කියන පරිතල කරගන්නවා. ඒ මොකද දැන් පොළවේ වේග කාපු ආශාත් ආශානය තරලයක සමබර වෙන්නයි හදන්නේ. පටවි ධාතුවේ තිබුණේක වායෝ ධාතුවට සංගන්නයි හදන්නේ. එතකොට මේ පදනම නැත්තම් උපස්තරේ වෙනස් වෙනකොට ඇඟ කිලිපොයි. ඕනම කෙනෙක් ඇඟ කිලිපොනවා. ඒ වගේම තමයි ගුවන්හාන ගත කිරීමේදී අන්තිම භයානකම තැන මෙතනදී යම් විදියකට කටි ඇවිදවිද ගිහිල්ලා ගුවන්ඥානයේ සමබර භාවය වෙනස් වෙලා ධාවනපතෙන් පැන්නොත් ආයෙ බාගන්න වෙලාවකුත් නැහැ ඉන්නේ එක්ක මුඩේ එහෙම නැත්නම් කුඹරක මඩක. සහකොඩම කියන ප්‍රතිපද කරන සම්කූවයකටක් තියෙනවා සම්පූර්ණ මධ්‍යස්ත වෙන්න සම්බර වෙන්න පයිලට් සම්පූර්ණ සහයෝගය දෙන්න නැත්නම් ගුවන්ගත වෙන්නේ. ගුවන්ගත වෙන කම්ම පත්පද කරගෙන ඉන්නවා. ඉල්ලෙන්න එපා, වටපිට දඟලන්න එපා. මොකද ආනන්ද සම්පූර්ණ බර දෙලුත් වැඩි වෙලා ලැගේජ් එකත් වැඩි. උඩට ගියාට පස්සේ ඈන වෙලාවක් වෙනවා පැටිකලවන්න එපා කියලා. එතකම්ම තේරෙනවා ඇඟ කිලි පොළනවා, සහලනවා, උඟ දෙනකොට වමන යනවා. ඒ වෙනස ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ භාවනාව රූප ධර්ම පැත්ත ගිහිල්ලා ඉතාමත් සියුම් වෙලා දැන් නාම ධර්ම පැත්තට උස්සන් හදනකොට අපේ මුළු సంతානෙම සාධනවා විශේෂයෙන්ම සක්කාය දිට්ඨියට ඉඳුම් හිතුන් නැති වෙනවා ඉතින් අපි නැවත නැවතත් අර රූප ධර්ම ඉල්ලනවා නම් ආයාසයෙන් හුස්ම ගන්න හදනවා ඇස් දෙක අරලා බලනවා අතපත ගන්න බටන් අරගත්තොත් අර අසීරු අවස්ථාවේදී පයිලට් සහාය ගෙන දුන්නා වගේ මේ ගුවන් යානේ කොයි අපිට ඇවිත් දන්නේ ආ මෙතනදී ඒ සමබර භාවය පවත්වන්න නම් සන්තුෂ්ටි ගුණය ගොරෝසු මට්ටමේ රැකලා පුරුදු කරලා තියෙනවා. පුරුදු කරා නම් තේරෙන්න පටන් ගන්නවා මෙච්චර මේ තිසලා භාවනාවේ කී දවසක් මෙතෙන්ට මං ඇවිල්ලා ආපස්සට බය වෙලා ගියා. එක දවසකටවත් ජීවිතේ පූජා කරන්න මේ කය පූජා කරන්න අපි ලෑස්ති වෙනවා. ඒ තරමටම ආමිෂයට බැස්ස බර. ඉතින් එනකට සාසනය හරියන්නේ නැහැ. එහෙම කෙනා ධර්මය හරියන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා. ඒ පුද්ගලයා තාමත් අභෞවිය පුද්ගලෙක් නෙවෙයි. ඕනම දවසක මේ ධර්මයේ තේරුම් අරගෙන හරි පාරේදී ප්‍රතිපද කරලා ඉතිදි සහාය දුන්නොත් පහුවෙන්ද හරි. ඒක ධර්මයේ තියෙන පුදුමාකාර මේ ආශ්චර්යවත් ගුණයක් අපි කොච්චර අපි විහිං අකුල් හොයන්න ගියත් ධර්ම කවදාකවත් අපිට දඬුවම් කරන්නේ කවදා හෝ බණ අහලා කවදා හෝ භාවනා කරලා පෙර නොඇසුණු විරු විදියට තමයි හරියට තේරුනොත් මේ සහලවන වෙලාව වෙන දෙයක් වෙච්චාම මම බුදුන් සිහි කරගන්න මම ධර්මයේ සීකර ගන්නවා මම සංඝයා සීකර ගන්නවා මගේ සීලයේ සීකර ගන්නවා කියලා. සද්ධාවෙන් කටයුතු කරොත් කුමුදාලන ප්‍රීතියක් එනවා. අර කිලිපුල වල තිබුණක මුළු ඇඟ පුරාම කරන්ට් එකක් යනවා වගේ එකපාරට ෂොක් එකක් වදිනවා වගේ අකුණු විදුලි කොටන්නා වගේ ගැහෙන්න පටන් ගන්නවා. තාමත් සැක හිතනවා වැරෙන්න යනවාද පිස්සුලා දෙන්න හදනවාද කියලා. අර තිබුණු තැනෙන් තැනින් කිලිපොළන ගතිය මස්නත්ම ගතියේද මුළු ඇඟම සහලවන ගතිය කියලා. ඒත් තාම ඉන්නේ අපි සම්මුති පැත්තේ. ඒත් තාම ඉන්නේ අපි රූප ධර්ම පැත්තේ. මෙන්න මේක දෙතුන් සැරයක් වුණු කරපු ගම ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අරමුණට හොස්ත උලල ඇතුළට යනවා වාගේ. ආනාපානයේ ඇතුළට කිමි දෙන්නා වාගේ. ආසස් ප්‍රසස්තික වෙනසක් නැතුවා වාගේ. මේ දෙකම වෙනුවට හුදු ස්පර්ශයක් වැටෙන්නා වාගේ අත නෑර බවතින සතියක් වාගේ දෙක අතර සම්නිපත රාශියකට යන්න පුළුවන්. මොකද්ද මේ දෙක කියන්නේ අරමුණ සහ භාවනා කරන හිත. ඔන්න ඔතනදී තමයි අර ඔක්කාන්තික ප්‍රීති කියලා වතුරට බැහැගත්තා වගේ තේරෙන පටන් ගන්නවා. ඒ තාම පදනමක් නැහැ. තාම එකලසයක් නැහැ. මේ මට්ටමේ හතර පස්සට ගියාට පස්සේ තමයි උද්වේග ප්‍රීතිය කියන එක එන්න පටන් අරගෙන උද්වේග ප්‍රීතිය කියනකොට තමයි තේරෙනවා අම්මගෙන් කිරි දීපු කාලවත් නොතිබිච්ච විදිහේ පුදුමාකාර මුළු ශරීරයේ සෑම සෛලයක්ම විස්රාම වෙලා විවේක වෙලා බුද්ධමාකාර ඉඩකට කිසිම හැලහැප්පීමක් නැති තැනකට හිතගෙන යන පටන් මේ මේ දැන් රූප ධර්ම කියන ආනාපානය කියන වායෝ ධාතුව පොට්ටබ්බ ධාතුව ගෙවිලා ගියත් දැන් මේ නාම ධර්ම වෙන ප්‍රමෝද ප්‍රීති පහළ වුණත් මෙන්න මේ තඩ මාරුවේදී සතිය කැඩෙනවා. කැඩුනොත් ආපහු ඒක තමයි අසප්පුසයි කියන්නේ. මේක ඉදිරියට යන්න නම් පුදුමාකාර විදිහේ සද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේකට ගොරෝසු අත්ලක් තමයි මේ ආමිෂයෙන් පෙරදුනාට ආමිෂයම ප්‍රධාන කරගත්ත සතුටක් ජීවිතේ හිතේ තියාගන්න එපා. ආමිෂයේ හේතු කරලා ආමිෂයත් එක්ක වාංගු කරලා තමයි අපිට මේ ආමිෂය ගන්න වෙන්නේ. අපි ආමිෂේ බදාගෙන ආමිෂේ ගන්න හදනවා කියන එක කවදාකවත් වෙන්නේ. ඒසා නාම ධර්ම රූප ධර්ම වල ආනාපානෙ පිම්බි නැතිලෙම සක්මන් කරනකොට ඒක හොඳට තේනවා. ගිවිගෙන යනකොට අපි හොඳට සීල මාරු කරලා එකලස් වෙලා තේරුම් කරලා දෙන්න ඕනේ දැන් ආසයන්තරව ගුවන්ගත වෙන්න හදන්නේ ඔබ ප්‍රතිපද කරගෙන හිටපන්. ඒකට අටුවාචාන් වහන්සේලා සඳහන් කරන්නේ කුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත ප්‍රසන්න කරගන්න. සතුටෙන් මරනවා නම් මේ වගේ ළඟ මැරණ එක සතුටුයි. මොකද මේ සාසනික වැඩක් කරන්න කියලා ඒ ඒ ඒ හැකි සංඥාවේ වීර්යයේ ප්‍රීතියේ සතුට ගත්ත ගමන් ඒ දෙගුණ තෙගුණ කරන විශාල උබ්බේක ප්‍රීතියෙන් නම් කිරියලියක් උතුරාගෙන යනවා වගේ සහලවාගෙන යන පරමා ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඊදාට තේරෙනවා මුතුවා කල්පෙන්න ගියා බය නිසා බය ගැන කෙලස්. නිසා අපි ආපහු වෙරලාවා. කවදා හෝ ඒ කතාල එහාට ගියා නම් යන්න ගන්න තීන්දුවත් හා සමානවම අකාලිකවම අනන්තරවම වහාම ප්‍රීතියක් ඇති මෙන්න මේක මේට වඩා ගැඹුරින් විස්තර කරනවා වේදනාන පස්සනාව විවර කරන තැන ආනාපාන සතිය. ඒක සතිපටන්නේ නැහැ. ඒක සඳහන් කරලා තියෙනවා චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමීති සික්කති චිත්ත සංඛාර පරිසංවේදී පසසිස්සාමීති සික්කති. චිත්ත සංඛාර වශයෙන් අපි සිල්ල වේදාල සූත්‍රයෙන් උපුටා ගත්තොත් එතන සංඥා වේදනා දෙකයි ගන්නවා. අපිට ජීවිතේ ඉස්සල්ලාම ආනාපානය කියලා කියන්නේ උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති කියලා මේක වින්දනයක් කියන එක වැටෙන්න පටන් ගන්නවා. හුස්ම ගැනීම තමයි හුස්ම ගැනීම අත්දකින්නේ අපි වින්දනයකින්. ඒක පිළිබඳ හැම වෙලාවෙම සංඥාවක් තියෙනවා. හුස්ම වැටෙනවා හොඳයි, නරකයි, ගොරෝසු නම් හොඳයි, සියුම් නම් හොඳයි, ළඟ නම් හොඳයි, දුර නම් හොඳයි කියලා විවිධ සංඥා තියෙනවා. හොඳට භාවනා කරනකොට මේ සංඥාවලින් ඇති වැඩක් නැහැ. ඒ ආනාපානෙන් තේන ගුරුසු හද ආස්වාද ප්‍රසාර වීමත් වැඩක් නැහැ. වේදනාව වශයෙන් හිමීට අදුක්කම සුඛ දිහාට ලං වෙනවා. සංඥා වශයෙන් ඒ නම් කරගන්න බැරි. මේ ආස්වාසයේද මේ ප්‍රස්වාසයේද මේ මැදද මේ පිම්වීමද මේ හැකිලීමද කියලා නම් කරන්න බෑ. මේ වමද මේ දකුණද කියලා දරා ගන්න බැරි සංඥාවල විරංජන වීමක් සිදු වෙනවා. ඒවා දිය දීගෙන යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර හිතනවා මේ මෙනෙහි කරන හිත වැඩ කරන්නේ නැතුව මගේ සතිය කැඩිලාද සමාධිය කැඩිලාද කියලා අසත්පුරුෂ යෝගාවචරයට මෝඩ යෝගාවචරයට අපවින යෝගාවචරයට හිතෙනවා. නමුත් යම්කි යෝගාවචරය දන්නවනම් ඉස්සල්ලා ආස්වාද ප්‍රසආසයේ පටවි ආපෝ තේජෝ ගෙවි ගියා වගේ දැන් වෙන්න හදන්නේ සංඥා වේදනා දෙක දෙවි ගිහිල්ලා අදුක්කම සුඛයයි ඒ අමුතු සංඥාවක යෙන්න හදනවයි කියලා එතෙන්දිත් අර වගේම සහලවිල්ලක් වෙනවා අන්දමන්ද වීමක් වෙනවා හිත වික්ෂිප්ත වීමක් වෙනවා අන්න එහෙම නොවි පවත්වාගෙන යනකොට සර්වඥාන්සේ පාවිච්චි කරන විවාද පස්සම්බයං චිත්ත සංකාරං අසසිස්සාමීති සික්කති මේ ගෙවෙමින් පවතිනා වූ වෙන සංඥා වේදනා දෙක තව තවත් ගෙවාලමින් මම ආශ්වාස කරන්නේ නෙවෙයි. ගෙවෙමින් පවතිනා වූ සංඥා වේදනා දෙක තව තවත් ගෙවාලමින් සංසිඳුමින් ප්‍රසවාස කරන්නේ මේ කියලා හිතෙන්න නම් සෑහෙන කාය ජීවිත নিরপেক্ষ ඊවත්යක් තියෙනවා. තමයි මේකේ ගෙනාව රුචිආර්ථිකම් පාවා දෙන භාවනා වෙනින් ඕන දෙයක් අප කරන්න පුළුවන් තත්ත්වයට එනකොට පස්සම්බණයක් එතන සිද්ධ වෙනවා සංසිඳීමක් සිද්ධ වෙනවා අර වගේ කාය සංඛාර නෙවෙයි චිත්ත සංඛාර සංඥා වේදනා ඊගාට මොකද දැන් අභිප්පමෝදයං චිත්තං අසසිස්සාමිති චෙක්කති අභිප්පමෝදයං චිත්තං පසසිස්සාමිති චෙක්කති අන්නර කැපකිරීම කරනකොටම හිතේ අධිප්‍රමෝදයක් පහළ වෙනවා අධිකතර ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් ගන්නවා නිරාමිෂ සුඛයක්. කවදාකවත් ජීවිතේ නොඉඳී. අන්නර කැපකිරීම කරන්නේ නැතුව කවදාකවත් මේ නිරාමිෂ සුඛය අභිප්‍රමෝදේ එන්නේ. ඉතින් තමයි මේ සූත්‍රයේ දෙපොලක සඳහන් වෙනවා පස්සම්බනයත් එක්ක සංසිඳීමත් එක්කම පුදුමාකාර ඊගාවට අපි විරුද්ධ වෙන්නේ පීති සුඛයට හෝ අභිප්‍රමෝදයට. ඉතින් මේක ලැබෙනවා නම් ශාසනයේ ලැබෙන්න කටයුතු කරන හැටි තමයි මේ සන්තුෂ්ටි ගුණයෙන් පෙන්වන්නේ මේ සඳහා තියෙන්නේ අල්පේච්ඡතාවයමයි Taman දන්න ගොරෝසු දේවල් අතාරිනවා. ඒ අතාරින්නේ හැබැයි හැම වෙලාවෙතම සතියට සමාධියට වාංගු වෙනවා. හිතලන්නේ. හිතලුවක් නෙවෙයි. තර්කමාන මානසක් නෙවෙයි. ආන ඒකත්වයට යනකොට බේන්න පටන් අර ගන්නවා මේ අදි කුසලයේ කියලා කියන්නේ කාය සංස්කාර සංසිඳීමයි චිත්ත සංකාර සංසිඳීම. ඉතින් ගොරෝසු දේවල් අල්ලලා පුරුදු වෙච්ච එකනන මේක බය කාරණාවක් වෙනවා. නොදන්න තැනකට යන ගමනක් වෙනවා. කැපකිරීමක් වෙනවා. මේ අහඹු දෙයක් බවට අභියෝගයක් බවට පත් වෙනවා. නමුත් මේ අධි කුසලයට කම්මැලි නැති භාවනා රාමතාවේ භාවනා රතිය ඇතිගෙනාන මෙතෙන් ගියාට පස්සේ පුදුම සතුටක් ඇති වෙනවා. මේක අම්මලා තාත්තලාට දරුවන් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගුරුවරයෙකුට ශිෂ්‍යයන්ට උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. දිව්‍යකට බ්‍රහ්මයේ සාන්ති ධර්ම වලින් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කැපකිරීමෙන්. උදන ගතියෙන්ම ගන්න තියෙන දෙයක්. ඉතින් මේ ගොරෝසු ආමිෂේවත් පුදා ගන්න බැරි කෙනෙකුට ඒකට උදේ ඉඳලා හැන්ද වෙනකන් ව්‍යාපාර කරනකොට මේ වගේ සියලු ධර්ම අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒක නොකිය සර්වඥන්ති සඳහන් කරනවා සන්තුත්ත සන්තුත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුත්තස්සති. සතුටු කෙනාටයි මේ ධර්මය ඒ වගේ දේවල් වලදී අභියෝගයක් ගන්න කැමති නැති මිනිසෙකුට කවදාකවත් මේ ධර්මයෙන් වැඩක් නෑ. සර්වඥාන්සේට තථාගත කියනවා වගේම සුගත කියලා වචනයක් පාවිච්චි කරනවා. ඉතින් අදහස උන්වහන්සේ මේ දුෂ්කර ගමන hinaගෙදි ගියේ ඉඳලා. සුන්දර වූ ගමනක් ගිය උත්තමයන් වහන්සේ. උන්වහන්සේ අපිට දැන් සිව සිවර පින්නපාත සේනාසන දිලම්පත ලැබෙන අදිස්ථානයක් කරලා තියෙනවා. අපිට මේ ප්‍රතිපදාව කියලා දීලා තියෙනවා. අපිට ශ්‍රද්ධාව උපදවන්න බුද්ධ රත්නයක් ඉතුරු කරලා තියෙනවා. ඒක නිසා අපිට පහසු වෙන්න ඕනයි කියලා හිතෙන්නේ. නමුත් කරගෙන යන එක නඩ තේරෙනවා බුද්ධිමාකාර අමාරුයි මොකද අපි හිතපු දේ නෙවෙයි. අපේ රුචිය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ ධර්මයමයි. අන්නේ රුචියට අනුව ගියොත් අපි බාර ගන්න මේ සැප මේ ආමිෂය කැප කරන්න කැමති නැත්නම් කවදාකවත් වේ බුදුහාමුදුරුවෝ දෙන්න හදන ඒ අභිප්‍රමෝදය ප්‍රීතිය ප්‍රමෝදය නෙවෙයි. ඒ නිසා සතුටුමත් කෙනාට, ඉනහදවි යන කෙනාටයි මේ ශාසනය අඳා වැටිච්ච කෙනාට කවදාකවත් යන්න හම්බෙන්නේ. ඒ අඳා වැටෙන්නත් හේතුව ආංශේ විතරයි ගන්න. මේ සීවර පින්න පාත සේනාසනේ උපදවා ගන්නයි මේ සම්පූර්ණ මේ නාඩගම් නටන්නේ. කරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා මහන්නේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක විතර භයානක දෙයක් නිවනට ඇත්තේ නැහැ. නිසා යම් තැනක ලාභ සත්කාර සිලෝක වැඩෙනවද? පිටුපැතු සම්පත් ඉෂ්ට වෙනවාද? ඒක සම්පූර්ණ නිවරෙන් පරිබාහිර දෙයක්. අඤ්ඤෝ ලාභෝපනිස් නිස්සයා අඤ්ඤෝ නිබ්බාන ගාමි. ඒක සම්පූර්ණ එකිනෙකාට විරුද්ධත්ව මුණ දාගෙන තියෙන දෙයක්. නිසා ලාභ සත්කාර වැඩි වෙනවා නම් නිවන නැහැ. වැඩි වුණත් ඒ ලාභ සත්කාර ආශා බන්ධන වලින් තොරව අතහැරියොත් තමයි නිවන හම්බෙන්නේ. ඒක ලබන්න නම් මේ සන්තුට්ඨිය ගුණය ඇතුළත ගුණවලට නැමෙන ගතිය, බාහිර වස්තු කෙරේ නොනැමෙන ගතිය, නිහි පැවිදි ભેදයක් නැහැ. ඒක හරි වාසනාවන්ත උපදේශ කට්ටල ආයුධ කට්ටල රාශියක් මහානකමඩ බුදුහාමුදුරුවෝ ලියලා දීලා තියෙනවා. මොකද අපි බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සරණ ගියයි කියන එක ජීවිත පූජාවෙන් කරලා තියෙනවා. මොකක් පැවිද්දන්න ඕන වෙලාවක ඒක තමා විසින් පවරගෙන හටවගෙන ගන්න. ගත්තට පස්සේ ඒ බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ නැත්නම් ඒ බුදු සුවඳ බුදු තෙද එන්න පටන් ගන්නවා. ඒක මේ බුදුහාමුදුරු විසින් දෙන දෙයක් නෙවෙයි මේ ධර්මයේ හැගේ තේරුම් අරගෙන සෑම තැනකදීම ඊටම සතුටින් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනාට තමයි ධර්මයේ තියෙන්නේ නැති කෙනාට මේක ගන්නවා. ඒක නිසා මේ අරතිය කියන අදි කුසලයට කම්මැලිකම එන්නෙම මේ සන්තුෂ්ටි ගුණේ නැතිකම. ඒ නිසා අද ඔය හැටියට තියෙන සමිති සමාගම් සම්බෞද්ධ සංවිධාන සෑම දෙයකින්ම කරන්නේ Taman දන්න ලාමක කුසල් වලට බුදුමාකාර යොදවීමක් ඒක. ඒ වුණාට කළ හැකි ඊගාවට මං වෙන්නේ මේ වගේ පින් ඇති කෙනෙක් මේ දේ කළ යුතුයි කියලා ඊගාවට කෙන යුතු අධි කුසලයේ පිළිබඳව කම්මැලිකමක් ඇති කරගන්නවා. ඒක තමයි ඒ පුද්ගලයා සාසන කරන්න පුළුවන් වින්නේ. නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපිට ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 2500ක් පරණ ශාල ආචාර්ය પરම්පරාවකින් ආපු ශාසනය අපිට විශාල යුග මෙහෙවරක් තියෙනවා අපි ඒ නිසා ශාසනය වඩනවා කියන්නේ එකයි ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා පිළිවෙල. ඒත් අපිට මොන දේ කරත් ඒක සමහර විචක මේ අරතියට යට වෙලා වෙනවා. ඒ නිසා අරතියට යට නොවීමට නම් ආර්යවංශ සූත්‍ර දේශනා කිලින්ම පැහැදිලිවම සමාන කරලා දෙන්නනවා. මේ ලද දෙයකින් සතුටු වෙන ගතිය තියෙන කෙනාට මේ අරතිය කියන අකුසල කර්මය යටවීමක් වෙන්නේ හැමදාම සාසන ප්‍රගතියක්මයි බලන්නේ දිගට දිගට යන්න පුළුවන් එතකොට ඒක විලා සන්තෝෂය මතු වෙනවා නමුත් ස්වභාවයෙන් මේ පුද්ගලයා සතුටු සිතින් ගමන් කරන කෙනෙක් ලදයේ ජීවිතය සුවසේ පරිහරණය කෙනෙකුට විතරයි සාසනය කියන්නේ ඒක නිසා උඟව දෙනෙක් හිතනවා මේ බුද්ධ ශාසනය මේ අනිත්‍යතාවය දුක් අසුබේ මරණ සත්‍ය පෙන්වන එකක් කියලා නිසා තරුණ කොටස් කැමතිද නෑ මේ සාසනය ගැන කතා කරන්න. මොකද ඒගොල්ලෝ හිතනවා ඒක නිකන් නස්කූනි කුම්මයි කනවැන්දුන් සාසනයක් කියලා. නමුත් ඕන පූජනීය ස්ථානයකට යන්න. පන්සලකට ගියොත් විතරයි ලස්සනට hinaවෙච්ච 80 මහා කුසල යන්ජනයන්ගෙන් සහ දෙස්සක් මහා පුරුෂ ලක්ෂණයන් සහිත බුදු පිළිමයක් දකින්නේ. අනිත් තැන් වලට ගියාම බලන්න යක්කුයි, പ്രേතයයි, මිනිහෝලි කටේයි, නායි, පොළොංගු තමයි දකින්නේ. මේකේ දුක්ඛ සත්‍ය ඉස්සරහ තිබ්බට බුදුරජාණන් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ වලින් පේන්න තියෙනවා ඉතින්සේ කොච්චර සන්තෝෂ වෙන තැනකට සන්තෝෂ විදිහට දේශනා කරපු ධර්මයක්ද කියන්නේ. අනිත් පැත්ත මේට වැඩිය හොඳ සැප දෙන්නම් කියලා කිව්වට ඊළ බලනකොටම පේන තියෙන යක්කු ප්‍රේතේ බුදු. කොච්චර සන්තෝෂයක් වෙනවද බුදු විදිනා දකින්න. අනිත් වැඩිය කියන්නේ. ඉතින් මේක හොඟ දෙනෙක් මේක තේරුම් ගන්න. ඒ නිසා හිතනවා මේ සාසනයේ තියෙන කලකිරිච්චක් තමයි. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මම අඩු ගානේ 10 15 තැනක මට උත්තර දෙන්න හිතුණා. සිද්ධ වුණා ඇයි මහාන වෙන්නේ මොකෙන්ද කලකිරුනේ කියලා. මොකක් කිසිම දෙයක කලකිරීමක් නැහැ. ජීවි ජීවිතයේ සැපයක් නැතිනම් ඒ නිසා සැප සොයාගෙන. ඒක නම් අදින් ඉඳලා ඉඳලා ඒක ඇත්තටම ඇත්ත. පුදුමාකාර සැපයක් මේක ඇතුලේ තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ හැමදාම අහන ප්‍රශ්නයක් තමයි ජීව ඉඳගෙන සීතලෙන්නේ කොහොමද? ජීව ඉඳගෙන සමාධිය වඩන්නේ කොහොමද? ජීව ඉඳගෙන ප්‍රඥාව ලන්නේ කොහොමද? ජීව ඉඳගෙන නිවන් ලබන්නේ කොහොමද? මොන දේ වුණත් ජීවිතම නම් අතාරින්න කැමතියි. ඒක නිසා කවදාකවත් වෙන්නේ නැහැ. නිසා දැනටම හිතන්න පැවිද්දෙක් විදිහේ. දැනටමත් අපි බොහෝ පැවිද්දන්න වැඩි අපි සීලය අපිටයි කියනවා. බොහෝ පැවිද්දන්න වැඩි අපි ළඟ සමාධිය කියනවා. බොහෝ පැවිද්දන්න වැඩි අපි වගේ සමා ප්‍රඥාව කියන කියලා බැලුවොත් අර තුප්පහයි ප්‍රශ්නේ අහන එකක් නෑ ඉතරහට. ගීත් කියලා කියන්නේ අපි පටවගත්ත දෙයක් නේ කොහෙද කාලා තියෙන පිටක හරි ගහලා තියෙන කාගකත් කියයි කිය. අපි මේක ඉස්සර කරනකොට ප්‍රශ්න ව්‍යාකරණය නගනකොටම තමයි මේ කලබලකාරී ගිහි ජීවිතේ ඉන්න ගමන් කියනකොටම මට නිකන් අර කූඩලට ලුණු ගැහුවා වගේ මට දෙනවා මූට නම් කවදාවත් කියලා දෙන්න බෑ ඒක. මිනිස්සුයෙකුට කොහොමද ගෑණියෙකුට කියලා අහන්නේ ඒක සාධාරණ ප්‍රශ්නයක්. මොකද පැවිදුණත් පැවිදුණා ගෑණි මිනිස්සු තමයි. ඒක ජීවිතේ ඉස්සර කරලා කතා කරන්න හදනවා නම් ඒකෙන්න මුණත ඉතියේ කලකට කිතුවා වගේ මොන සෞඛ්‍ය. ඒක පැත්තක දාලා ආමිෂ සම්පatti සහ නිර්ආමිෂ සම්පatti දීක විදිහට බුද්ධක් විදිහට දකින්න බුද්ධජානනාසේ කිසි කැටක් නැතුව කිසි පැකිලීමක් නැතුව ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීකා කියලා මතනවාකට. ඒ වගේම බුද්ධජානනාසේ ඒ වික්ක පහෙන් ඔබ සම්පදා කරනොත් භික්ෂුව මෙහි එව කියලා කතා කරනවා. එන්නකොටම භික්ෂුත්තේ 60 පිරිච්ච 70ක් පිරිච්ච භික්ෂු රූපයක් නැල්ලයි. අන්නේ නම් ඒ දෙකු භාවයේ හිතාගන්න. අපි මේ ඒව කරන දේවල් දිහා බලනකොට ඒකටම වැහගත්ත සමාත්මකවක් කරගන්න බැරි දෙයක් නේද? පැවිද්දෙන් දැන ගන්න නිසා මම මේ කතා කරන්නේ. පැවිද්දෙක් වශයෙන් මම නම් හරි සතුටක් තියෙනවා. අපි ඒකට කරපු දේ අපි කරගෙන යන්න පුළුවන් වෙච්ච එක ගැන ගිහි කාලේ අවුරුදු 7ක් 8ක් ඉන්න කාලේ මම නිතරම මේක දිහා බලපු නිසා මම නිකම තක්කත් ජීවිතමක් මගේ පච්චකෙట్లా තිබුණෙම නැහැ. පැවිද්දේ පැත්තෙන් නෑ ප්‍රශ්න දෙයක්. බලන්න අපිට කිසිම අඩුපාඩුවක් නැහැ. මේකත් මං කියන සන්තුෂ්ටි ගුණයක් කියලා. සම්කේති කියන්නේ මේ ජීවකම කියලා අසන්තුෂ්ටි ගතිය එනවා නම් ගොඩ ගන්න බෑ. මේ පැවිදි වෙන්න හදනකොට ඉතරවුල් බාලා ඉතින් සුදුන් දරගන්න සුදුන් දරගන්න ගුරුවන් දරගන්න. අරගෙන ඉවිලා ගොමයි කහයි උඹස් නැති කලවම් කරනවා. කලවම් කරලා මත් මුටි ගන්න ගිහලා වතුරකට ගන්න ගිහලා ඇඟ පුරාම ගානවා ගිහි ගඳ යන්නේ කියලා. නාවනවා. ඉස බාල රැවුල බාල දිහිගඳ යන්නේ කිය හුඹස් මැටි කහයි ගොමයි. කලව කළ ගන්නවා. ඔව් ආමනාගෙන ගියා ගිහන්නේ. ගහලා ඒකට හැන්දෑවේ ඉස බාලා වතුර කොටකට ආවද කියලා ඔක ගෑවට පස්සේ අපායට ගිහිල්ලා දැන් මගේ හැමතැන ඔළුවක් කැපිලා අරකේ කා ගෑවිච්චාම දනවා. ඉතින් අඬනකොට කියන්නේ නෑ නෑ ඔක ගිහි ගඳ යන්නේ කරන්නේ කියලා. ඔව් මන් දන්නේ ඉතින් බුරුම රටේ කෙරෙන්නේ නැහැ මොකද తాවකාලිකව පැවිදි නින්ද වෙන්නේ නැති. ලංකාවේ කරන්නේ. එදා රෑ යනවා නින්දත් බුදු වම්මේ කවදාකවත් ඇති නින්දක් අර ඉසභාවට පස්සේ ඒ නින්ද කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඉසභාව දවසට ලැබෙන නින්ද. ඉතින් මේ වගේ පැවිදි සැපයක් තියෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරමින් අපිට අපිත් එතන ඉන්නේ කියලා හිතාගත්තට පස්සේ සන්තෝෂේ නම් ආ කඩාකප්පල් කරන්න එපා අපි කිසි ගුණයි අපි එංගලන්තේ නෙවෙයි අපි ඇමරිකාවේ නෙවෙයි අපි ලංකාවේ නෙවෙයි අපි ප්‍රතිරූප ප්‍රදේශේ නෙවෙයි අනම්මන මුකුත් ඕනේ අපිට මේ ලැබිලා තියෙන මේ සීල සම්පatti ප්‍රඥා සම්පatti සමාජ සම්පatti දිහා බලනකොට අපිට පැහැදිලිවම බුදුහාමුදුරන්ගේ පුතෙක් කියලා අයිතිවාසිකම් කියන්නේ. අන්නේ අයිතිවාසිකම් කියන්නේ අදින සතුටෙන්මයි මේ භාවනා කරනකොට එන අන්දමන්ද භාවයේදී හරහා යන්න පුළුවන්. ඒ නැත්තම් මේ ජීවිතේ කොච්චර භාවනා කරත් එක දැන කරකැවෙනවා යන්නෙම නැහැ. අන්නේ නැති කරගන්න සතුට පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සිය දිනාට මේ සාධිත සම්පත්තිය සන්තෝෂය ලබා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්දයකුත් විනාඩි 20කට ආසන්න කාලයක් අරගෙන තියෙනවා. ඒක මේ සම්බන්ධව මේ වෙලාවෙම ජීවිත කලේ යමක් තියෙනවනම් අරගන්න පුළුවන්. ඉන්නේ නැත්නම් අපිට හවස ධර්ම සාකච්ඡා වේලාවේදී ප්‍රශ්න මතු කරන්න පුළුවන්. නමුත් කෙසේ නමුත් තාස්කාන්තිල මම ආරාධනා කර සිටිනවා ජීවිතකලේ ක්‍රමයක් කියනවා මතක් කරගන්න. ජීවිතේ මේවා කියන එක හොඳ නැද්ද? මට හරියටම අයිනවා මගේ සහෝදර ස්වාමීන් වහන්සේලා ඕන් නැති දේවල් මිනිස්සුන් කියලා අවශ්‍යනවා. ඈ? මොකක් වෙලාට එලා තියෙන භාවනාවට නොවන පිළිසෙට මේවා කියපු ගමන් සම්පූර්ණ කලවම් වෙලා යනවා. භාවනාවට පෙළඹිච්ච පිරිසකට නම් මේකේ රසයක් තියෙනවා. පොදුවේ කිව්වොත් ඒ සම්පූර්ණ සාධන විරෝධී ගතියක්, පැවිද්දට ගැලපෙන්නේ නැති ගතියක්, අද ලෝකෙට ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ හරි අමාරුයි බණ කියන්න අහන කට්ටියගේ ගුණේ හුඟක් වටිනවා කියන කෙනාට වැඩි. දැන් අහන කෙනාගේ ගුණේ. එහෙම නැති වුණොත් මම වැරදි වැඩක් කරන්න පාඩපත් වෙනවා. මම නිතරම සැලකිලිමත් ඒ කියන්නේ මොකද මම ඒක මේ හරියට හරියෙන් කියනවා දැන් පුළුවන් තරම් පරිස්සම් වෙලා තියෙන්නේ බැරි වෙලා හරි මේ කවුරු හරි පටලවා ගත්තොත් ලොකු විලෝපනයකට යනවා. මිනිස්සු හිතනවා මේ නැති බණක් හොයන් ඇවිල්ලා කියනවා ලෝකේ තියෙනවා විලෝපන කරනවා. මොකද සමහරවල්ලාට ජීවි ඇවිල්ලා කියනවා නෑ සංගත මේකෙන් මේකෙන් මට පොර දෙනවා කියලා කියනකොට මට තේරෙනවා මේ මිනිස්සු ටිකක් හරි මේක දර ගන්නවා කියලා. ඒක නැත්තම් මේ අන්දමන්දයි. මොකද ඒ තරම්ම මේ පොළොවේ මිට ගත්ත ලෝකයක් තියෙනවා. හරි යුතුයකම් කොටස කියන එක සමාජික යුතුයකම්, දේශපාලන යුතුයකම්, ආර්ථික යුතුයකම් සහ ආධ්‍යාත්මික යුතුයකම් කියලා හතරක් තියෙනවා. කොහොමද එකකට නැගිලා වහන්න හදන්නේ? සමාජික යුතුයකම් විතරයි. බුදුසජන්නාති කර්ණිනිත සූත්‍රයේදී මොකද්ද කියන්නේ? අත්කුසලයේ කැමති, ස්වార్థ කැමති කෙනා කිව්වට පස්සේ ඒ කියන්නේ යුතුයකම් ඉස්සරහ මෙතන තමයි. ඒක දිගන සක්කෝ උදූත සූදූත සුබර ඔක්කොම තියෙන නිසා එහෙම ඒ අර ගමන් ගන්නට පටු ආකල්පෙන් පොදු මතයට ගත්තකම බුදු වචන 100 100ක් ඇත්ත වෙනවා අපිට එන අපි මේක පටු කරගෙන ඒ ඒ කුණු ගන්න දෙන්න යන්න හරි. රාමතෙක් තමයි හීනෙම තමයි කරලා ළඟ ටිකක් හරි මොනවා කියන්නේ අම්මා කෙනෙක් වෙච්චාම අම්මම තමයි. හරි. ඒකේ දෝෂයක් නැහැ. ගියාත් නේ අම්මා වෙලා හම්බවුණු දරුවෝ ගැන දැන් මොකද කියන්නේ? ඉන්න හැටියක් කාංකාවක් මතක තියෙනවා. දැන් මේක අතහැරලා ගිහලා වෙන ගුණක් අල්ලගත්තාම මේක බදාගෙන කණ්ඩ හදනවා එතන. එසාට මේක මතක නැහැ. එතකොට මේක මාළු විකාරයක්. අනේ තමයි කතා කිරුවොත් කියන නාසය මැරෙන්නෙත් නෑ ඇඳ අහකා වෙන්නෙත් නෑ. ඔය ඔක්කොම මැරෙනකම් බලන්නේ. ෂුවර්ද? මම ඒ දවසට කෝට්ටේ බණ කියන්නේ ඊට පස්සේ අපි ලොකු අක්කයි ඔක්කොම දැන් අත්තම්බලා හතර දිනක් විතර වාඩි වෙලා ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ ඇත්ත ඉස්සලා කිව්වේ එහෙමයි. අනේ ස්වාමීන් වහන්සේ මොහි කියනවා අපිට හරක් වගේ මැරෙන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් නම් මේකේ තේරෙනවා. මම කිව්වා දැන්වත් ඔබ මැරෙන්නේ හරක් වගේමයි. ආයික දෙකක් නැහැ. ඔය කිව්වට වෙනසක් වෙලා නැහැ. වෙලා තියෙන්නේ මේකනේ ස්වාමීන් වහන්සේ මේ දරුවෝ කියනනේ ශස්ත්‍රජන් දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් අපේ ගෙදෙට්ට එන්න බබාලා ගන්නදී කියලා. ඉතින් ඒ නිසා ඉතින් ඒකට ඊය දෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා දැන් දරුවන්ගේ ප්‍රශ්න ඉවරයි. දැන් දරුවන්නේ දරුවන්නේ ප්‍රශ්න නිසා දැන් ඕගොල්ලෝ නැතුව බැරි පිටසක් කියලා හිතාන ඉන්නේ. මම කිව්වා තොපි ගෙදරින් ගියොත් උන් දොඹ කෙලෙන් තවුන් තවුන් හදලා පාටියක් දාන්න. තොපි ඉන්නවට කුණු කන්දලෙට මේ කරන්න දෙයක් නැති කොට ඉන්නේ. යනවනම් ඔයිට වැඩි සතුටු නෑ. චී ස්වාමීන් වහන්සේ දරුවන් කවදාකවත් එහෙම නැහැ කිව්වා. එක නෝන කෙනෙක් හිටියා බැංකුවේ ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියෙක් සෙක්‍රටරි. එයාට අනිවාර්යයෙන්ම මගේ දුවනම් කෙලින්ම ඔහොමම කිව්වයි කියනවා. අම්මගේ වැඩ බලාගන්න මගේ ජීවිතේට හිඳ ගහන්න දෙන්න එපා කියනවා. මම කිව්වා ඒ අම් ඒ දරුවා විතරයි කෙලින් කතා කරලා ඒ නිසා උඹලා දන්නේ නැහැ උඹලා ඔය තරුණ ජීවිතවල පෞල් කම ජීවිතවල හිඟගෙන කරන අපරාධය. ඒ මිනිසුන්ට ඉන්න දීපල්ලා උඹලා කරන ගානේ උඹලා ගෙදරට කවුරුත් ඇහිරි ගන්නවා. එහෙනම් උඹලා ගියොත් ඉන්දියාප්ප දාලා පාටි හදන්න. පාටි දාන. විලියා පොඩි නැත්තම් දොබගෙනින් තවුම් ගන්න. ඒ නිසා උඹලා ඉඳගෙන උඹලා කියා ගන්න හදනවා මම නැතුව බෑ කියලා. නැති දවසේ ඊට වැඩි හොඳින් කරනවා. ඒක තම තමන්ගේ වැඩක් බාරගන්න. එතකොට ඒ දරුවෝ දරුවෝ වෙනවා. නැත්නම් උන්ට කියන්න විදියක් නැහැ නම්ම ඵලයන් කියලා. කම්ම දැනගන්න එපා වෙලාවට තම ගහලා යන්න. යන්නේ. ඕකයි සත්‍යය ලෝකේ. අපි හිතනවා අපි නැති වුණොත් උදේ ඉර පායන එකක් නැහැ, හැන්දෑවට ඉර බහින එකක් නැහැ. මේ දරුවෝ වඳයි. ඒ මොකක් අනේ නැති දවසට පොඩ්ඩක් ගිහලා හැංගිලා බලන්න අපිට වැඩි හිතියක් වැඩි ජොලිය වෙනවා. ඒක සත්‍යයක්. ඒ කායයක චිත්ත සත්‍යයක්. නමුත් ඒකයි ඇත්ත. මං කියන්නේ ඒක 100%ක් කරන්න බෑ. ඒකට වෙන්න දෙන්න වරින් වර ඉවත් කරනවා මාස දෙක තුනක් පැත්තකට ලබනවා. ලස්සන අපි නොදැක්ක මේ මේ පැත්තක් තියෙනවා මේකේ. නේද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මේ මේ එහෙමනම් දැන් තියෙනවනම් මේ වෙලාව එකක් දෙකක් ගත්තට කමක් නැහැ. ඒක හැන්නවට ලෝඩ් එක අඩු වෙනවා. ඈ? ඇයිවට මං අහුවෙන්නේ නැහැ මම ඇත්තට කියනවා නෑ මේක එක එක එක බලමුද ඒක බරාඩු කරන්නේ. ස්වාමීන් වහන්සේ විදර්ශනා ඥාන පහළ වෙන්න තමයි ඒ ගැන දැනගන්නවාද? විදර්ශනා ඥාන ගැන ටිකක් විස්තර කළ හැකිද? දරුවන් සරණයි. මේක ඇත්තටම මේ නොමග යවනවා. මොකද හේතුව ප්‍රශ්න වෙන්නේ මේවා ගැන කිව්වට පස්සේ මේවා කල්පනා කරන්න පටන් ගන්නවා භාවනාවට ගිහිල්ලා. එතකොට ගයිඩඩ් මෙඩිටේෂන් එකක් වෙනවා නිකන් කුණු කරගන්නවා භාවනාව. මම කියන්නේ වැඩ යන හැටියට මැස්ස ගන්න දෙයක්. තමන් අරමුණේ ඉන්නවා පුළුවන් නම් අනිවාර්යයෙන්ම වැඩේ යනවා අපිට තේරෙනවා වෙනකට වැඩිය අරමුණේ ඉන්න පුළුවන් අරමුණෙත් වෙනදා නොදැක්ක තරම් ගැඹුරක් අපි දැන් අපි ඉස්ලාම් දාහි දැක්කට වැඩිය දෙවෙනි දවසේ දකින්න තුන්වෙනි දවසේ දකින්න මේ එකනාගේ ස්වරූපේ මෙහෙමයි රුචි අරුචිකම් මෙහෙමයි අඬනකොට මෙහෙමයි කතා කරන එක තේරෙනවනේ ඔච්චරයි ඇති ඇති දකින්නයි කියලා කියන ඔය මේකට මම හොඳටම දෙන්නම් උත්තරයක් ඒ සමාධි විස්තරක් කරගන්න පුළුවන් දැන් ඔය මේ විපස්සනා ඥාන 16ක් ගැන කතා කරනවා මේ පිළිගන්නවා විපස්සනා ඥාන 16ක් ගැන කතා කරනවා. ඔය විපස්සනා ඥාන 16 තියෙන්නේ අටුවාවේ විතරයි. බුද්ධ දේශනාවේ නෑ. බුද්ධ දේශනාවේ තියෙන ප්‍රධාන වශයෙන් සත්‍ය විසුද්ධි විතරයි. ඔය සත්‍ය විසුද්ධි තියෙන එකම එක සූත්‍රයක රතවිනිත සූත්‍රෙක ඉස්සයි. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කියවන්න සුත්ත නිපාතේ. සුත්ත නිපාතේ කියලා කියන්නේ තාම ගැඹුරු අටක වර්ගයේ පාරායන වර්ගයේ පොත් තියෙනවා. කිසිම තැනක සෝවාන් සකදාගාමි අනාගාමි අධ්‍යක් කියලා වෙනසක් නැහැ. බණ ඇහුව රහත් වෙනවා. බණ ඇහුව රහත් වෙනවා. පහු වෙනකොට තමයි ඒක හතරට කැඩුවේ. හතරට කල සෝවාන් වෙන්නත් විසුද්ධි හතයි. විසුද්ධි හතරත් විපස්සනා ඥාන 16යි. ඒක එක ඥායකක් කඩ කඩ කඩ කඩ විස්තර කරගෙන යනකොට මේක විශාල සමීකරණ බවටපත් වෙනවා. නැත්නම් කොම්ප්ලිකේෂන් එකක් ඇවිල්ලිවල දැන් මං ඉන්නේ පච්ච පරිග්‍රහ ඥානෙද සම්මතන ඥානෙද දිබ්බචක් අන්නම් මනම් කියලා අහනකොට මට තේරෙනවා මේ මිනිස්සු මේ මොනවද ඔළුවේ දාගෙන තියෙන්නේ කියලා. අන්තත් ඔක්කොම තියාගනවා. බුදුරජාණන් කිව්වා අමතක කරන්නයි මේ භාවනා කරන්නේ. විපස්සනා ඥාන මනින්ද කෝදුව මීටරක ගෙනාවද කියලා තමයි හැම කෙනාම අහන්නේ. මැනලා දීලා යන්නේ ඉච්චරයි ස්වාමීන් වහන්සේ භාවනා උගන්වන්න ඕන ඔබ ආන්දර පුළුවන් නම් මාව මැනලා දීලා යන්නේ කියලා. මම මේ කොන්තරත් එක්ක කවදාවත් ගන්නෑ මම කවදාවත් මාව මනින්නෙත් නෑ. ඒ නිසා මේ විදර්ශනා ඥාන කියලා කියන්නේ අබ්බැහියක්. ඒ කියන්නේ මේ ධර්ම තණ්හාවේ මම හිතන්නේ දෙහෙතෙන් හැදිච්ච ලෙඩක්. නෙට්‍රොජෙනික් ඩිසීස් එකක්. මේකට බේත් නැහැ. ඕන විස බීජකින් ලෙඩක් හැදුවොත් ඒකට බෙහෙත් තියෙනවා. නමුත් මේ විදර්ශන ඥාන පැත්තට කියලා පටලවාගත්ත මනුස්සයාට මොනම තාලකින්වත් කොට ගන්න බෑ. ඒ මනුස්සයාට ඒක තේරුම් කරලා දෙන්නත් බෑ. තේරුම් ගන්න කෙනෙක් කියන්නේ මෙවුව විහිළුවට ලක් කරනවා. මේ ගාන්දර තේරෙන්නේ නැහැ. මම ඊට වැඩිය උඩ ඉන්නේ කියලා හිතන්නේ. ඉතින් මොකද කරන්නේ? අපි බත් කනකොට විඥානේ අතර ගන්නකොට අපිට බඩගින්න කියනවා. කාගෙන කාගෙන වලට දැන් ඇති කියලා කියන්නේ විශේෂඥෙක් කොහේ ඒකට කහගෙන කහන්නේ නම් බඩ පිරීගෙන යනවා කියලා කියන්නේ මනින්න ඕන කම නැහැ. එච්චරයි විපස්සනා ඥාන කියලා තමන්ගේ තුවාලේ තිබුණ තනිප වුණා. විපස්සය තිබුණ සාන්තිය වුණා. බඩගින්න තිබුණ ඇරුණා. ඕක මොනවද මැනින්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ මනින්න බෑ කියන එක. මනින්න පුළුවන් ඒක සරුවත් නිශ්චය. ආසියම්සේ ඥාන පුළුවන් ඒක හොඳේ ගුරුවරයටත් පුළුවන්. නමුත් නැනපු ගමන් වෙන හොඳට වැඩි නරක රාශියක් වෙනවා. අද ලංකාවේ භාවනා කරන කටියට කතා කරලා බලනකොට අයියෝ කාගෙන තියෙන කෑමනක හැටි. ඒ තරම්ම මාන්නේ වද්දාගන්න. මම යායින්නේ පත්‍ය පරිග්‍රහණානේ මම ඉන්නේ සම්මසන ඥානෙ. එයා සම්මසන ඥානෙ මම දැන් උද්‍යප්පේ ඥානෙ. අද භාවනා බන්දී අපිට උද්‍යප්පේට යන්න උගන්වනවා. හිත ඥානෙදී මම මේ සංඛාරූපේක්ඛාවේ ඉන්නේ. අපේ ගුරුතුමා අපිට සංඛාරූපේක්ඛාවත් කියලා දුන්නයි කියලා කියනවා. ඉතින් අහගෙන ඉන්නකොට ඉතින් මේ තරම්ම සිංහල බෞද්ධයා තකතිරුද කියලා. විතර ඔලොමලද කියලා. තමක් නැති කරන්න උත්සාහ කරන වෙලාවේදී ඉතින් ඒ අපි ලොකු සාහිත්‍ය ඉන්න කාලේ හැම තැනම භාවනා කරගත්තේ සාහිත්‍ය කරගෙන අත්සන් කරගෙන යන්න. අරයා මට කිව්වා සෝවාන් කියලා ඔබ හසි අත්සන් කරලා දෙනවා. නැත්තම් එයා කිව්වා සකදාගාම කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද මේ හදිස්සිය විනාඩි 5කට වැඩි වෙලක් ඉන්න බෑ. සංසුනේ සෝවාන්ද සකදාගාමද. මේ ලොකු සාහිත්‍ය හොඳට හොඳයි යදයි කියන අර හොඳම වැඩේ තමයි කීපු ගුරුවරයටම කියලා කරගත්තා නම් බොහොම හොඳයි කියනවා. අහු කොන්තරත් එක ගන්නෙ නෑ අනිත්. ඒක තමයි කියන්නේ මේක අබ්බැහියක් නේ ෆැෂන් එක මේක මේක කොමර්ෂලයිස් වෙන හැටි ෆැෂන් එකට යන හැටි. මේක අන්තිම රටක් වශයෙන් කියනවා නම් අන්තිම සෞත් විද්‍ය රටක් තමයි මැලේසියා. මැලේසියාවේ සේරම කාලා හැම කෙනාම විශ්වවිද්‍යාලේ ටෝක්ස් වෙනවා. මෙන්න මෙන්න රූප පරිච්ඡේද ඥානය කරන්නේ. මෙන්න නාම පරිච්ඡේද ඥානය කරන්නේ. මෙන්න නාම රූප පරිච්ඡේද ඥානය කරන්නේ කියලා කස ගහනවා ගිහිල්ලා. සීලෙවත් නැහැ. බයලජ්ජත් නැහැ. මහාලු දේවල් කතා. මේක අහගෙන ඉන්න මේ හිතනවා ආ දැන් බුද්ධ ධර්ම නැගිටලා. දැන් හරි. මම බලන්නේ මොකද දෙන ආදර්ශයෙන් මුන්නම්ම දෙයකටවත් යොමු කරලා නැහැ. ඒ නිසා මේක මම ඉල්ලීමක් කරනවා. මෙන්න මේ වගේ මනෝන් සිරුම් වැඩ පැත්තකට දාන්න. මේවා නිහතමානී වෙන්න. මනින් නැති තැනකට යන්න ගංගානන්දගේ වැලියටයක් වෙන්න උත්සාහ කරා. නිකන් අපි යම් මිනිස්සුන් අතර කෙනෙක්. අපි මේ භාවනා කරන කට්ටිය මම අරයත් දීපයි. ඒකෙන් කෙලෙස් නම් නිසා තමයි දැන මගේ නම් සුද්ධම අදහස මේක තමන් විහිං රවට ගැනීමක්. ගුරුවරයා විසින් ශිෂ්‍යයාලවත් කරනවා. එතකොට මම ඉන්න හදනකොට පන්දි ස්වාමීන් වහන්සේ මට එපා වෙලා මම ඉන්නේ මොකද හරි සරයි ඒ ස්වාමීන් වහන්සේ. නේද යන්න ඕනේ. හොඳ ඵලයක්. ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ගිහිල්ලා විලම යන්න ගිහිල්ලා මොකද කරන්න හදන්නේ? මොකද මම ආවේ නිස්සන්න වනේ. මම දැන් ගියාට පස්සේ මට ගියයි භාවනා උගන්නන්න කියලා. උඹ භාවනා උගන්නන්නේ? කින්න විදිවසෙන් ලත් ධම්මපදේ. ඒකද මට බුරුම කියවන්න පුළුවන් අත්තාන මේව බතමන් පටිජග්ගීය නිවාරය. උඹට තේරෙනවද? මේ වැඩක්ම බලාගෙන පස්සේ අනිත්‍යව බලපන් කියලා මේ බුද්ධ වචනේ තියෙන්නේ. උඹත් භාගයට තැම්පිච්ච allele. ඕක කාපුවම කන කන මියක වඩනක් වෙනවා කිව්වා. ආදරෙත් එක සෙල්ලම් කරන්න යන්න බෑ කිය. ඒකකොට නිකන් මම නිකන් අර අට්ටාලේ කඩාවන වැටෙනවා වගේ වාරක ඒක සංගව මොනවත් කරන්න බෑ මොකද ඒ සංගතේ යමක් තමයි දැනන කතා කරන්නේ. මොන සංගත හොඳයි ඒක නම් දැන් දැන් බාගෙට ගම්බිලයි කියලා කියන්නේ. මොකක් හරි කියනවනේ තව ටිකක් මේක ඉවරෙන්න තැම්බෙන්න ඕනේ කරන්නේ. මොකද්ද කරන්නේ? උඹට තව අවුරුදු 10ක්වත් ඉන්න වෙයි කියලා. මේ විදිහට මේ process එක යන්න ඕනේ කියලා. මම ගොඩාක් මට තේරෙන්නේ කරන්න බෑ ඉස්සන් වෙන එක මට ඒකෙන් වැඩක් නෑ. වැඩේ වෙන්න නම් මේක ලොකු ලංකාවේ තියෙන හරියක් තියෙන්නේ කඩියට තමයි. මේ තියෙන ටික පෙන්නනවා. අනික හැම ඇටේම වහගෙන ඉනවා ලංකාවේ තියෙන කඩියට එළිය තමයි තියෙන්නේ. ඕක කවදාකවත් යකෝ උඹලගේ සාසනේ නේද මේ දීපදුරක් වේලා ගන්න බැරි තමයි රාතන් නැතල ඉතුරු සාසනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? එක එක්කත් ලෑස්ති වෙනවා. එක එක්කත් ලෑස්ති වෙනවා. මං ඉනවා කියලා හරියට ගරු කරනවා. අරකොල තුච්ච කරලා කතා කරනවා ලංකාවට අද වෙලා තියෙන්නේ හැම දෙයක්ම දෙපෙන්න ගන්න මොකක් කවදාක සාහිත්‍ය ගුණයක් නෙවෙයි එහෙනම් මේ කොමර්ෂලයිස් කරනවා මෙන්න අපි මේ වෙනද භාණ්ඩයක් බාටපත් කරගන්න ඒ නිසා මේවා මේ දොස් කියන්නත් එපා ඒක මොකද ඒක අපිට කියලා තියෙන අපි ළඟ ඒ ගුණ තිබුණාට පෙන්වන්නත් එපා දොස් කියන්නත් එපා කියලා. ඒත් අපි අපි වශයෙන් අරසා වෙන්නේ. මේ කවුරුත් මේ නාටකම නැතුවද අපිට අනිවාර්යයෙන්ම නැති යුක්තක් නැහැ මේක. අපිට තියෙන්නේ අදි සීල අධිචිත්ත අධි ප්‍රඥා භාවය. එදුණා වැඩි ඉහළට යන්න හදන මිසක් අරක මේකයි මේක මේකයි පරසූපමාව සරුවත් නැති කෙලින්ම කියලා තියෙනවා. වැඩ කර කර යනකොට පොරොවේ අත දිලිසෙනවා. පොරො කලිය ගෙවෙනවා. වැඩ කරන වැඩ කරන භාවයක් වාසය වඩුව බලන්න නැතුනේ මේ කොච්චර අත අත නැදෙන්නේ එක සැරයක් ගහන කොච්චර මැදෙනවද කියලා බල බල ඉන්නේ. මදින මදින ගානේ කොච්චර ගෙවෙනවද බලන්නේ. ඕක ගැන මොහාට තියෙනවද වැඩ. වැඩ කරලා ඉවරනාට පස්සේ ඕක අල්ල විදිකොල්ල දානවා. ඒක තමයි විශේෂයක් නෙවෙයි නෑ. ඒ නිසා අතරමැදි බල බල ඉන්නවා කියලා කියන්නේ අර දැන් වෙන මුත්‍ය රහුම් අරලා ඇනෑන බලනවා දැන් අලේ තන්දිලා. ඉගෙන අලේ එරණකන් ඉන්න පුළුවන් තන්දනකන් ඉන්න බැරි ගැතියි කියන්නේ. ඒ නිසා මෙව නිකන් මේ ගොඩින්ම දුරු කරලා දානවා. ස්වාමීන් වහන්සේ කෙනෙකු සමාධිගත වූ විට දැනගන්නේ කෙසේද? එකම රෝගෙ මේකෙත් තියෙනවා. ඒ නිසා සමාධිය කියලා කියන්නේ චිත්තයිසික ධර්ම ටික, চৈতසික ධර්ම ටික එක එක නඩේට එක නැම්මට යනවා. අසමාහිත කියලා කියන්නේ চৈতසික ධර්ම එකිනෙක අතර සම්බන්ධයි. උපමාවට කියනවා අපි මෙතන සභාවක් නම් යෝජනාවක් දෙනවා. එක්කෙනෙක් කියනවා මම විරුද්ධයි කියලා. තව කෙනෙක් කියනවා මම පක්ෂයි කියලා. ඒකෝට මොකද සභාවට දෙන්නේ? ආ පක්ෂ කට්ටිය අතෝසන, විරුද්ධ අතෝසන කියලා ඉතින් ඡන්දයකට යන්නේ. ඉතින් ඒකමත අර අඩුපක්ෂයේ හිටියත් කෙනෙක් ඇවිල්ලා කතා කරන බෑ බෑ එහෙම කරන්න බෑ මේකට කර්ම කියන්න මට වෙලාවක් ඕනේ. එතකොට විරුද්ධ වෙච්ච කටේ ණය පැත්තට ගිහින් ඉතින් දිග දිගට යන තාක්කල් එකක් සිද්ධ වෙනවා. ඊගාව යෝජනා ගන්න පමාවෙයි. සමිතිය සමතේකටපත් වෙන්නේ. එතකොට මොකද කියන්නේ? සමිතිය අසමාහිතයි. අසමාහිත තාක්කල් මේ යෝජනා ඉවර වෙන්නේ නැහැ ඊගාවට යන්නත් බෑ. ඉතින් අද තියෙන පාර්ලිමේන්තුවේ හැම සමිතියකම උතන තමයි තියෙන්නේ. සමාහිතයි කියලා කියන්නේ සමතේකටපත් වෙනවා. මේක ගත්තා සමිතියක් ගමති නැත්නම් නෑ ඒක ඉවරයි ඊගාවට ගියා. ඒක ඉවරයි ගන්න ඉක්මනට තීන්දුව කරගෙන යනවා. ඒ නිසා සමාජයටපත් වෙච්චාම ඔය විපස්සනා ඥාන හෝ මොන දේ හරි ඉක්මනට යනවා. එහෙම නැත්නම් හැමතැනම තරන්දි තරන්දි ඉන්නවනම් ඒ සමගිය නැත්තම් ඉතින් ඒක නිසා වෙන්නේ කාලේනාස් වෙනවා ප්‍රමාදයට වැඩි. ඒ නිසා සමාධිය කියලා කියන්නේ චිත්තයිසික ධර්ම එකම දෙයකට එක රාශිය. එකම දෙයකට යොමු වෙනවා ඒකාග්‍ර වෙනවා. එතකොට ඒකට මේ සමාධියේ හොඳ නරක දෙකක් නැහැ. මී අල්ලන්න පූසා යනකොට ඌට ඒක රාශියලා තින්නේ මී අල්ලන එක টොප් එකට කරනවා. ඒ සමාධියක් තමයි. එතකොට භාවනා කරනකොට කසිනිට හෝ මණ්ඩලයේ හිත යොදවන පස්සේ ඒ සමාධිය තමයි. සමාධිය කියලා කියන්නේ සමත්ය කියලා හිතාගත්තාම සමිතියක එක නඩේ එක අමලයක අත්නම්නා වගේ නැමෙන ගතිය. ඉතින් අපේ හිතේ තියෙන දෙකාවක්. සායිසික ධර්මත්ව ගැටෙන ඒ තාක්කල් අපි පුතක් යනවා. සමාජයට ගියාට පස්සේ අපිට තේරෙනවා මේ ශක්තිය එක පැත්තට ගත්තාම බුදුමාකාර වේගයක් තියෙනවා. ඒක අපි සමාධිය දැනගන්න. ඒකත් අවුල් කියවන්නේ අවික්ෂේප ගතිය තමයි සමාධි ලක්ෂණය වශයෙන් පෙන්වන්නේ. ඒකට ආර්ය තුන්වී භාවයේ පැහැදිලි කරන සිල්ලාසෙදී මම මේකදී කියන්න මම වෙලාව අවස්ථාව ගන්නවා. මම බලාපොරොත්තු වෙච්චි සැලකිල්ල නැති නේද? කතා කරනවා දකින්නකොට මම අර කමටහන් සුද්ධ කරනවා දැක්කා. ඒක හරි නෑ ඒක. මම ඔයගොල්ලන්ට දරු කරනවා. මම බලාපොරොත්තු වෙච්ච මට්ටම නෑ. ඒ නිසා අදවත් පරිගත කරගන්න දැන් අපි මේ තුන්වෙනි දවසේ ඒ සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ. ඉතින් ටිකෙන් වෙන්නේ ආදී තෝණිය භාවය කියලා කියන්නේ බුදු අහම් ගන්න කර කරනවා කියන්නේ. අපේ නිසන්වනේ මේ විවස්තමාලාවේ ගහලා තියෙනවා සර්වඥන් වහන්සේ වැඩ ඉන ගඳකුතිය ජීවමාන බුදුහාමුදුරුවෝ ඉන්න විදිහට සලකන්න ඒ අවට කතා කරන්න යනවා. කතා කරද්දී තියෙන බුදුහාමුදුරන් විතරයි. එතන ගිනි පෙට්ටියක් තියනවාද? මේ කටයුතු කතා එක ප්‍රශ්නයක් නෑ. ඒක බුදුන්ද කරන උපස්ථානය සඳහා. අරියව තුන්නේ වාවු ධම්මිවා කතා. එන්න ආර්ය තුන්නේ භාවය කියන තැන ඇත්තටම අපි එකිනෙකාගේ ලොකු ගෞරවයක්. මේ බණ්ඩිසාංශයේ බුදුන් බණ්ඩිසාංශ කියලා ටොරන්ටෝ වල භාවනා කරන්න මේ කතෝලික අධ්‍යස්ථානයක් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කියලා කියනවා මේ අපි කතෝලිකයන්ට කියලා දෙන ප්‍රශ්නයක් නෑ. කීයේද සෙන්ටර් එක ආපෙච්ච ගන්න. ඒත් ආයෙ භාවනා කරාලු. ආයෙද ඉන්නලු චිත් කතා කරනවා. ඔක්කොම බිම් බලාගත්ත යනවලු. භාවනා වැඩ පිළිඳ විර්ධිය සාර්ථකයි දැන්. බොහොම ගරු. ඒක අවුරුදු දෙකේ ඉවරලා හෙන්ටර් එක හය කරගෙන යනකොට ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. ඇයි කියලා වගේ. ඕගොල්ලෝ මේ බුම්මගෙන ඉන්න තරහ වෙලා වගේ කවදාකවත් අපි එහෙම දෙයක් දැක්කේ නැහැ ඒගොල්ලෝ. ඒක අසත්පුරුෂ වැඩක් කියලා. අපේ සෙන්ටර් එකේ එහෙම කට්ටියට දෙන්නේ නැහැ. ගුඩ් මෝනින් කියන්නේ. ඇයි හොඳක් නැහැ. ඉතින් එහෙම ලෝකේ හිතාගෙන අපි නිතරම කපුට වගේ දෙමලිච්ච වගේ කච කච කච කච කච කච ගාගෙන ඉතින් හරි සෝෂල් හරි ෆෝවර්ඩ් කියලා හිතන්නේ. බුදු ආමතෝ දැක්කොත් බලුවමනියක් තරම් ගලවන්නේ. එහෙම ඉතින් මේ ඔක්කොම අතර දාලා මේ ඇවිල්ලා මොනවද මේ පරිදි පාසන් කරන මොනවද මේ සමාජ සිවිලේ නේද? ඉතින් ආර්ය තොන්දි භාවයේ තියෙන සත්පුරුෂයාට වැටෙන අසත්පුරුෂයාට නරකට වැටෙන ධර්මතාවය. අනිත් කතා නොකර ඉන්නකොට ඒක ශක්තිය වල බුදුමාහාකාර ශක්තියක් තිබෙනවා. කතා කරද්දී පස්සේ නිකන් ඔක්කොම දෝරේ ගලාගෙන යනවා නිදාගක වේල කඩලා ගියා. ඒ නිසා හරි තුන් බව තේරුම් කරලා දෙන්නේ නෙවෙයි ඩොක්කක් අනින්දයි කියන්නේ. මොකද්ද කිව්වොත් කිව්වොත් මම මතක වෙනවා. ඔව්. මට ඉච්චට ඒක මතක නෑ මේක මොකද්ද කියලා කියන්නේ. ඒකදී ඒකත් ඒ වගේම ඒකත් එක එක සිද්ධියක් තමයි බුදුන් වහන්සේ කියන්නේ සාමාන්‍ය පිළිපාත වදන වෙලාවක හරි වෙලා තිබුණොත් උන්වහන්සේ සාමාන්‍යයෙන් මේ තීර්ථකාරාම වලට යන ගතියක් තියෙනවා. යනකොට මේගොල්ලෝ කතා වෙනවලු ගෞතමයන් වහන්සේ වඩනවා කතා කරනවා. උන්වහන්සේ නිස්සබ්ද බවට කරන්නේ. කියලා ඒ ප්‍රධාන රාශිුන් වහන්සේ අනිකත් නිස්සබ්ද කරනවා. ඒ තරම බුදුරජාණන්ගේ නිස්සබ්දතාවයට කන්නේ. ඒ වගේ කියන සූත්‍රේ නාගික සූත්‍රයේදී නාගිතහම ගා උපස්ථානෙ දෙන්නේ එතෙන්දි නාගිතහම ගිහ ඇවිල්ලා බුදුරජාණන්ගේ පින්සෙන් දුන අනේ මිනිස්සු ඇවිල්ලා තියෙන පූජා සත්කාරයක් කරන්න නිසා කොහොම හරි පොඩ්ඩක් ඒ පූජා බාර ගන්න කියලා. මේ තුන්සරක ප්‍රතික්ෂේප කරනවා. එළවල ඒත් නාගිත හංගන හිත හොඳ අවශ්‍ය නාගිත හංගන බුදුරජාණන්තු කියනවා නාගිත උඹ දැනගනින් සරුවචනාන්ති කියන කවුද කියලා මං යන පාරක ගව්වක් තරම් පේන්න ඉස්සරහින් ගව්වක්වත් නැත්තම් ගව්වක් තරම් පිටිපස්සෙන් පේන්නේ නැත්තම් මට අඩු ගන්න නිදහසේ මල මුත්‍ර ගහ කරන්න පුළුවන් කියලා කියනවා ඉතින් කවුරුත් දන්නේ සත්‍යයක් නේ සෙනගිටින් මොකද වෙන්නේ ඉන්නේ මේකයි බුදුහාමසෝ පිළිගන්නේ සත්‍යය තමන්ගේ හැඟුම් තමන්ට අවශ්‍ය විදිහට ජීවිතේ පාවිච්චි කරන මේ ඇලි ගලි වාසියදී අපි පුදුමාකාර වගකීම් වෙනවා මේකෙන් කාටදේ කතා කරනකොට ඔබ තව දැඩි සිහි බැඳෙනවා නිසා අපි එකිනෙක නෑ එකිනෙක වැඩ කරගෙන ඉන්නවනම් අඩු ගානේ මම මල මුත්‍රා කිරීමේදී මට දෙන්නේ ගව්වක තරම් දෙයක් නැත්නම් මම සතුට වෙනවා කියන්නේ ඉතින් හරියට මේ යනි ප්‍රායෝගික උපමා වලින් සංගතන සිදුවිලා තියෙනවා ලෝකයා කැමතිම නෑ ඒ සමාජශීලීත්වයෙන් අයින් වෙනවා ලෝකයට තියෙන එක තුනේ සමාජ ධර්ම කැඩිලා තියෙනවා මොන ආර්ය භාවය වැඩෙන්නේ නෑ ධර්මයේ වැඩෙන්නේ නැහැ මේ කතාව තුළ. ඒ නිසා බුදුන් තරම් ධර්ම සාකච්ඡා කරන්න. මේ ධර්මීය කතා. හරියම තුන්වෙනි භාව නැතිලාට ආර්ය තුන්වෙනි භාවයට යන්නේ. අනේ විදිහට මේ ඒක අමාරුයි කියන්නේ. මොකද අපි මේක කල් කරගෙන ගිය රටාව නෙවෙයි. නමුත් මේ යොදන කාලය ධනෙ මේ වැඩක් වෙන්නේ නැහැ. නිකන් හොතෝදමලේ ගන්නවා වගේ වෙනවා. මේ නාස්ති වෙනවා. ඒ නිසා රිට්‍රීට් වලට ගියාට පස්සේ පරිවහනදී පොරුදුවක් ඇති කරගෙන ධනං කරලා කච්චන කතා කරනවා. එහෙම නැත්නම් තමන්ගේ නිකුත් වෙන ශබ්ද ගැන අහුම්කම් දෙන්න ගියාම හරි පුදුම එකිනෙකාගේ ගෞරවයක් ඇති වෙනවා. ඒක මේ ශාසනික ගෞරවයක් කියලා කියනවා. සප්පාය සම්පජන්ණේ භාවනාවට උපයෝග කරගන්න ආකාරය පැහැදිලි කරමින් කරනවාන් ඉල්ලා සිටිනේ. නිවචනා සම්පූර්ණයෙන්ම කයේ සැහැල්ලුව ඇතිව එහෙත් ඇසීම් දැකීම් ඇති. ඉක්න බවක් නැති. මේ අවස්ථාව ධානයක්ද සංඛාර නිරෝධ අවස්ථාවක්ද පැහැදිලි කරන්න තෙරුවන් සරණයි. ඊගාගේ තියෙන සමාධිය සහ ධ්‍යානය වෙන් කරගන්නට වෙන් වෙන්න දැනගත හැකිද? එනම් කයේ සෑම ක්‍රියාවක්ම ක්‍රියාවක් සමගම හිතන බවක්ද දැකි වේ. මෙය සංඛාර ස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේ සංඥා සංස්කාර ස්කන්ධයන් පිළිබඳ පැහැදිලි කරන්න. ස්වාමීන් වහන්සේ උදෑසන දේශනාවට ඉති සබ්දිනකින් මාර්ග මාර්ග ඵලයක් ලබා ගැනීමට නම් සත්‍ය කුමන ආකාරයෙන් ප්‍රවේශිතයි සවිස්තරව පැහැදිලි කරමින් කර්මාවෙ ඉල්ලා සිටිනේ. ස්වාමීන් වහන්සේ සිව් පිළිසින් වියාපත් අත්ධම්ම නිරුක්ති පරිභාන ධර්ම කොටස පැහැදිලි කර දෙන කර්ණය ඔක්කොම එකම ලෙඩේ තියෙන කෙනෙක් කියලා තියෙනවා. මේ ප්‍රශ්න සෙට් එකම ලියලා දෙන එකම ලෙඩක් තියෙන කෙනෙක් කොහෙදෝ ඈතක බලාගෙන කතා කරන්නේ. මේ ඉන්න තැන නෙවෙයි. මූල ධර්ම ප්‍රශ්න වල. සාදාකත් ප්‍රායෝගික ප්‍රශ්න. ඒක මම මේවට බණවලදී මම පුළුවන් තරම් කරුණු එකතු කරන්න ධර්ම සාකච්ඡාව ගන්න දැනට අපි මේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් විසඳගන්න මේක මූල ධර්ම දැනුම සඳහා ඒව පිරිසුදු කරන්න ගත්තොත් වෙන ධර්ම සාකච්ඡාවේ ධර්ම දේශනාවේ වෙනසක් නැහැ. ඒ නිසා මේ වයිදි තියෙන්නේ මේ භාවනාවට වැඩිය මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය. කර්ම වේදයට වැඩිය ධර්ම කරුණු පිළිබඳ විස්තරයක් හෝ මේ වෛද්‍ය නිසා මේ ටික මම ධර්ම දේශනා කරනකොට ඒ අදාළ මාතෘකායනකට විස්තර කරලා දෙන්න මේ වෙලාව පාවිච්චි කරන්න මම පැහැදිලි කරනවා නම් මමගේ භාවනාවට අදාළ ඒකද ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න පුළුවන් ඒකෙන් තමයි භාවනාව ඉදිරියට ගැටේ ගියන් පස්සෙන් තමයි අපි සාමාන්‍යයෙන් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව කරන්නේ. එතකොට ආර පොතක තියෙන මේ කර්ම වල පැහැදිලි කරන්න ගියොත් එහෙම එතකොට භාවනා කරන පිළිසෙත් මේ ඔළුව දාන්න හොඳ නැහැ. එතකොට වෙන්නේ මම දන්නේ අරයා දන්නවා කියලා අවුල් වෙනවා. මම ඔය උරුම ඉන්න කාලේ අවුරුදු 30 ගණක් විතර පරණ ස්වාමීන් වහන්සේ නමක් ආවා අපි ධර්ම සාකච්ඡා කරපු දෙයක්. මේ වැඩි මහම ස්වාමීන් වහන්සේලා. ඉතින් ඇවිල්ලා වාඩිම වන්දි සාකච්ඡා කරනවා. ඉන්නකොට ප්‍රශ්නයක් කරුවා. ඒ සංකල්පෝ ඉතින් ප්‍රශ්න අහන්නේ ඉගෙන ගන්න ප්‍රශ්නයක් කරුවා. ඊට පස්සේ විදර්ශනා ඥානවල වෙනස්කම්. ඉතින් සාහිත්‍ය ටිකක් කළා කරබන් ඉඳලා වෙන ප්‍රශ්නයක්ද කියලා. නෑ මේක විතරයි. ඒක අඩුගංග භාවනා කරන කෙනෙක් නෙමෙයි. ඔයගොල්ලන්ට මේක කියන්න බැරි කමක් නෑ කියපු ගමන් ඔයගොල්ලෝ මෙව කල්පනා කරන්න බලන්න. ඔබතුමා ප්‍රශ්න අහලා යයි. මේගොල්ලෝ ඇවිල්ලා තියෙන රට රාජ්‍ය වලින් වෙන වැඩකට. ඒ නිසා මෙවැනි ප්‍රශ්න අපි සාමාන්‍ය ධර්ම සාකච්ඡාවට ගන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න මේ මන් දෝත්සහයි කරා. කවුරුද ඇහුවනම් මේ භාවනා කරගෙන එනකොට ප්‍රශ්න අද බොහෝම ගෞරවයෙන් මේක කියලා. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී අපි ගන්න ඕනේ තමන්ගේ භාවනාවට අදාළ. මොන ධර්මයක කතන් ගත්තොත් එන නරක දේවල් නෙවෙයි. මේ දේවල් කතා කරනකොට මේක හොඳයි. ඒ නිසා මේ ප්‍රශ්න ටික පොරොන්දු වෙනවා ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාවලදී මේවා සම්බන්ධ කරන්න වෙන තැන්වලදී මම මේවා පුළුවන් තරම් මේ වෙලාවට අදාළ කරලා කතා කරන්න. නැත්නම් අර කරගෙන යන භාවනාවට මේ මූල ධර්ම කන්න වැඩිච්චාම මේ කරත් ඉස්සර වෙනවා මොනවාකට. මොකද රැයට අද ප්‍රශ්න නැති වෙන්නේ කියලා. ඔක්කොම ඔ ඈ ඒක ඈ නෑ නෑ බය කරන්නේ මම කියන්නේ අත්‍තරම සාකච්ඡාවට ප්‍රශ්න මතු කරන එක අපි උනන්දු කරවන්න ඕනේ. නමුත් අපි නෑ මේ වෙලාවම ඒක කරන වෙලාවක් නෙවෙයි. ඒක කරන්න Tamanට විකින් වෙලාවක වෙන සාමාන්‍ය චිත්‍ර කතා පොත් කියන එකදී ඒ පොතක් හොඳයි. භාවනා කරන වෙලාවේ ඒක හොඳ නෑ. ඒකත් අර වටිනා කාලේ දෙයකට නාස්ති. ඒ නිසා මේ මේ පොත් ටික මෙතන දාලා තියෙනවද මම දන්නේ නෑ. ඒක කොහොමද? භාවනා කරන වෙලාවට පොත් කරනන් හදනවා කියලා කියන්නේ මල පොතකට තන දෙනවා මේ පණ තියෙන දේ අතහැරලා දානවා. භාවනාවේ පොත් කියවන වෙලාවල් තියෙනවා අපිට භාවනා චිත්‍ර කරන්නේ නැති වෙලාවක ප්‍රශ්නයක් නෑ. දුකේ එන කොච්චර අමාරුවෙන් අපි වෙන් කරගත්ත වෙලාවක්. ඉතින් කොච්චරවන් අර කොවිඩ් හඳුරෝ ලියව පොතක ලියලා තියෙනවා මම පුස්තකාලයක් හදන්න කියලා නිතරම. ඒකට දැන් මම හැත්තම් 25000ක් ඇවිල්ලා තියෙනවා. ලෝකේ යහකොනේ දලා මේ කොනට ඔය ආවේ පොත් කියවන්නේ. මම ආවේ මේ සජීව ජීවමාන ගුරුවරයෙක් කියලා ගුරුවරයෙක් භාවනා කරන්න. ඒ නිසා මම පොත් කියවනවට ඕන කරන්නේ ඒක ඕන තැනකදී කරන්නේ. මේක බොහොම කලාතුරකින් හම්බෙන කෙනා පුළුවන් තරම් බලන්න ඕනේ මූල කර්මස්ථානට මුණ දාලා නිවන් සතිය පවත්තන්න. නිවන් චින්තාමය ඥාන සහ තක්කඥාන. ඕන දැනක ගන්න පුළුවන්. පොතල තියෙනවා. රත්තරන් තියෙනවා. සමහර පොත් තියෙනවා. සමහර කොහොම නැහැ. කොහොමද ඒක පොත පොතම තමයි. අත්දැකීම කියන්නේ ඊට දෙය වෙනස්. නිවන් තමයි විචිත් එකදී මාන්තයෙන් ගොනේ. එයාගේ දැනෙන මට වැඩක් නැහැ. මම අරමුණට මුණ ගන්නවා මොකද වෙන්නේ? ඒකද මට හම්බෙන ප්‍රශ්න මොකද්ද කියනවා. මිස අර වගේ දේවල් වලට යන්නේ කියොත් ආස්තිය. කලින් ආස්තියක් කියලා කියන්නේ පන්සිල් දවසක් මම ජර්මනි වල පිටිටක් කරලා තිනවා කරනකොට ඉතින් ඒ මිනිස්සු අතරම හුඟක් අමතර පදනමකින් ආපු මිනිස්සුනේ ඒ මිනිස්සුගේ සායද එළියට යන්න හදනකොට ඊසි චාර් එක වාඩි වෙලා පොතක් කියවන්නේ මේ සායද එළියට යන්න කියලා තියෙන ඕගනයිස් කරපු එකනත් එක්ක යනකොටත් නතරත් වෙලා බැලුවා මේ මිනිස්සු ගණන් අරගෙන නැහැ මේ භාවනා ගුරුවරයයිද ඒ කාර්යක නැගිලි වගේ අරයට ගිහලා පොඩ්ඩක් කියලින් ගිහලා අපරාධ පාලනා කරනවා. කියන කාර්යකට ගිහලා කියන්නේ. දිස්ත්‍රික්ක එකට ඇවිල්ලා කොපිට කොට දාගෙන කොච්චියක් ඉවරිනවා නම් මොකක්ද ඒක ඇති වෙනස නම් හොලිඩේ කැම්ප් එකට ගියත් එකයි දිස්ත්‍රික්ක එකට ගියත් එකයි. ඒ නිසා ඒ වගේ අපි ඒ වගේ කරන අඩු පිළිස සීකර කරගන්නවා. ඒකත් මෙච්චර කරගන්නවා. එතනවල තාම වටිනා කාලය යොදවන කට්ටියගේ ආදර්ශද මේගොල්ලෝ ගන්න නිසා මේගොල්ලන්ට ජය ගන්න දෙන්න යන්නේ නරකයි. එවනම්වත් වෙන සම්පූර්ණ උබයට යනවා. ඒ නිසා බුදුන් තරම් අර නිශ්ශබ්ද භාවයේ ඉන්දිය සංවරයේ බයලජ්ජාව ඇති කරගෙන ළඹ සිට සියෙන් ගත කරන එක තමයි කරන්නේ. දැන් මේ දවස් දෙක තුන යනකොට ඒකට එනවා ගැම්ම. ආයේ කාගකේ භාවන හරියන. මම මෙතන ඉන්න මෙහෙම මං කියන්නේ මේ සාසනික ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා. මේ හැම දෙයක්ම දෙපැත්තක් තියෙනවා. සම්පූර්ණ කාගේ කියන එක ආමිෂ විදිහෙන් තියාගන්න ඕන නිර්ආමිෂ දේවල් වලට අසන්තුෂ්ටිතාවය තියාගන්න. එච්චර. ඒකකින් ගන්න නැති වුණොත් එහෙම ආමිෂ දේවල්ට අසන්තුෂ්ටි නිර්ආමිෂ දේවල්ට සන්තුෂ්ටි දැම්මනම් ඉතින් අසුචි වලක් තමයි. ආයෙ ගන්න දෙයක් නැහැ. ඒකම වචන දෙකක් යනවා. ඒ වගේම තමයි ශබ්ද පිළිබඳව අපි ඕනේ ශබ්දයක් આવොත් ඒ ශබ්දේ වෙනද භාවනා කරන අපි පුහුණු වෙන එක ඒක. ඒකත් කියනවා. ඒ නිසා අපි ශබ්ද කිව්වට කමක් නැහැ කියලා ලයිසන්ස් එකක් අපතේ. අන්දනම මම කියන්නේ තේරෙනවා කියලා. නිසා මෙතන විපස්සනා කරන තැනක ඒ නිසා මෙතන ධාරපළුවට ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට එහෙම බල්ලන්ට මම ඉන්න බල්ලෝ මෙතන ඉන්නේ එන කෙනෙකුට කමක් නැහැ කියලා අපි ගන්න කෙරුවොත් අර අර ධර්මයේ තේරුම් ගන්න නැහැ. නිසා අපි අනුන්ගේ සද්දනද භාවනා කරන කොච්චර පුරුදුනත් අත්දැකන්න පුළුවන් තරම් නිස්සද්දවතා තමන්ගේ නිකුත් වෙන සද්ද අඩු කරගන්න. ඒ වගේම ඒක මම ඔය කියන එක තේරෙයි. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් තමන් සත්‍ය කරද්දි භාවනා කරන්න බෑයි කියලා චෝදනා කරන ගමන් අනුන්ට සද්ද කරන අය පිච්චිට කිව්වා. එහෙම දෙන්නේ බන්නේ නැත්තේ. ඒක ඊට වැඩි අයිතියක් වෙන්නේ. මම නැවත කියනවා මේ කොමිලයක ඉන්න ගහන සද්දයක් තුනක් භාවනා කරන්න දක්ෂ වෙනකම් අපේ ගුණයක් වුණාට අනිගොල්ල භාවනා කරන්න කහින්ද ලයිසන් අපිට නැහැ. ඒක සද්ද කරන්න අයිතියක් නැහැ. මේ තමයි අපි අත්විඳ බැලිය යුතු. නමුත් අපිට තේරෙනවා යම් කිසි කෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයා හරියට චෝදනා කරනවා මේ කච්චි සද්ද කරනවා. නමුත් ඒ බුද්ධිලා නිතරම සද්ද කරනවා. එහෙම වුණත් ඒ බුද්ධිලා දෙකොත් අකින්නයි කියුත් අපිට නෑ. ඒකෝට තේරෙනවනේ අපිට මධ්‍ය ප්‍රතිපදාවට යන මොකද හරි නැද පහර තෝරගන්න එක. ඕක සද්දෙට, ආහාරෙට, ධර්මෙට හැම තැනම යෙදෙනවා. ඉතින් ওই ටික දන්නේ නැති මනුස්සයා මොඩ වඩු ආවුරත් එක පොරපදනවා වගේ මට පුළුවන් නම් සද්ද වැඩවහනකොට මම කැහුවාම. ඒගොල්ලෝ ඉගෙන ගන්න බෑ. කාටද කියන්නේ? අර්ධ සත්‍යයක් තියෙනවා ඒකේ. නැතුව නෙවෙයි. මොකද අපි කොච්චරක් පරිස්සම් වෙනවා කියන්නේ මට පුළුවන් වුණාට මට අනික් වලට බාධා කරනවා කියන්නේ. ඒ වගේ මේ ධර්මතාවය දන්න කෙනාට දෙස් කියන්නයි කියන්නේ. ධර්මතාවය රකින්න කෙනෙක් දැක්කොත් ආ මම කියන මොන තරම් දෙවියන්ට කටයුතු කරන්නේ ගැටි කියනද දිව බේරලා ඉන්නා වගේ නේ කියලා ගරු කරලා පැත්තකට වෙන එකයි තියෙන්නේ ඒ එයාට අනිගොල්ලෝ ඉස්සරහින් නම්බු කරන්න කිව්වොත් ඒත් තරවල තමයි. අන්න ඒක කිසිම තැනක රිපකෂණයක් වෙන්නේ නැති විදිහට කිසිම තැනක ඝර්ෂණයක් විදිහට වෙන්නේ නැති විදිහට එහෙමම තියෙනවා. මොකද නැදි දියතින් ඉඳලා ගෙනියනවා වගේ. හම්බේ ඇවිදිනවා වගේ යන්න නම් ඉතින් මේකේ සාමාන්‍ය බුද්ධියක් තිබුණා බෑ. මේකේ මතක තියන්නේ මේ ටික බුදුහාමුදුරු කියලා දෙන්නේ නැහැ. ඒක common sense. ඒකට ඕනේ සූත්‍ර ටිකක් තියෙනවා. මොකද ඒක තේරුම් බේරුම් ගන්න බැරි වුණොත් මේක මේ ධර්මවද නම් කිව්වද මොකද වෙන්නේ හානි කිරීමකට. ඒ නිසා මෙතනදී ලෝකෙ කොච්චර විසම වුණත් අපේ ජීවන මාර්ගයේ භාවනා මාර්ගයේ කිසි කෙනෙකුට බාධා කරන්න බෑ මෙන්න මේ හතරකම ප්‍රශ්නේ ගන්නවා. මම කොච්චර ගුණවන්ත වුණත් අනිත් කෙනකින් බලාපොරොත්තු වෙන්න එපා ඒක. අපිට පුළුවන් නේද තමන්ගේ නිමේ ගන්න මම ඉන්නපා. ඒක හරි අසාධාරණ ලෝකේ සම්පූර්ණ වෙන සාධාරණ වෙනක් මේ මානයකට වැටෙනවා. නිසා සාමාන්‍ය බුද්ධි භාව දෙන්නේ. අහරමද තම උනතර නිසද්ද වෙන්නේ. ඒ තමන්ට නිසද්ද වෙනවා කියනවා කියලා චෝදනා කරන්න යනවා මොනතරම් අරසා වෙන්නේ. ඒකනේ නොරකපු කෙනා දැක්කට ඉක්මනටකින් කියලා දොස් කියන්නේ නැත්නම්. ඒකෝද අපි වහනම දැක්කන්නේ ගත යුතු හොඳ පැත්ත විතරක් අරගෙන නරක ටික වැත්තට ගන්න නැගී. ඒක සඳහා මේ වාක් භාවනා ජීවිත යනකොට යනකොට යනකොට තේරෙනවා මේ මේ තේරවාදී සාසනය දූරංගදී ලෙල්ල අයින් කරලා ඔක්කොම අයින් කරලා ඇසෙට් අයින් කරලා මගේ විතරක් කරගන්න හැටි කියලා දෙනවා. ඔක්කොම මිච්ඡරට දාලා කපලා කුඩු කරලා කන්න කියත් හරියන්නේ නැහැ. ලෙල්ල අයින් කරුවයි කියලා ඇසෙට් එක කාගොම හරියන්නේ නැහැ. ඇසෙට් අයින් කරනවා. ලෙල්ලත් අයින් කරනවා. හරියට මගේ කාලේ කරගන්න අකුරු කන්න ගුරෙක් කොනේ කියලා. අකුරු කන්නම ගුරෙක් කොනේ කියලා කියන්නේ. දැන්ම දැනගම තියෙනවා අලයුතු ප්‍රතිභා ගතේ කියලා. ওই දෙක උඹාවක් වෙලාට දැන් තියෙන්නේ අනාගෙන තියෙන්නේ මොකද මූල ධර්ම ඉතර කරනවා ප්‍රායෝගිකත්වයක් නැහැ. ප්‍රායෝගිකත්වයක් තියෙන කෙනාට එනකොට තේරෙනවා මේක තියෙන මෙහෙම කියන්නේ ඇයි කියන එක හැදෙන්න පටන් මේකේ අන්ඩෝනේ යෝගාචරණය වැඩෙනකොට වැඩෙනකොට නිකන් ඉගෙනකොට ඉගෙනකොට කෙහෙකදී පොත්ත ගලවන්න පුළුවන් ගැතියක් තියෙනවා. අමු කාලේ ගලවන්න බෑ. ඒක තමයි ඉගෙනීමේ ලකුණ. ඒක තිබුණයි කියලා පොත්ත නොගලව කායවට කියන්නේ. පොත්ත ගලවලා කන්නේ නැහැ. ඒකට හරි රසයි. හරි මිසිතු දෙල්ලත් එක කාලේ හරි සෞඛ්‍ය දෙසවි කියන කන්ටිනිය එකක් තමයි අද බුද්ධහම ඉන්නේ. දෙල්ලත් එක කාලේ තියෙන ලක්කලපත් නැගෙන කීයෙන් කය ගහනවා බුද්ධහම හරි සෞඛ්‍ය ඔය කියන සැප නැහැ. නෑ මේ අපි ඉන්න එක තමයි ශූන්‍යාකාරය කියන්නේ. මේ අපි ඉන්න තත්ත්වය තමයි ශූන්‍යාකාරය කියන්නේ. ශූන්‍යාකාරය කියන්නේ කාමභෝගින්ගේ ඊස්තනක් වෙන්නේ. නිරවතේට නිරවත් රූප ගහගෙන නැත්නම් ඡායම උයන ඒ වගේ සංගීත සංදර්ශන අපි කියන කාම භෝගී පිටක් එක්ක හිටියොත් දෙයලා කරන්න පුළුවන් නමුත් ඒක නැති එක හොඳයි ඒ නිසා ඒක ශූන්‍ය කරන්නේ එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකිරීම ප්‍රධාන ලෝක සංකීර්ණයි ගහ ගහ කවදාකවත් ප්‍රතික්‍රියා කරන්නේ පරෝකාරයටවත් ගහ තරහ නැහැ කියන්නේ ඌටත් වෙනම කල්පනා නිසා ගහ සංකේත කරන්නේ ගහක් ඇතුළේ. එහෙම නැත්නම් ඊළඟට ලෝකේ වෙන පද්ධති වලින් ඉතාමත් ප්‍රසස්ත. හදා මේ රඳුන්නේ ආස්තික පද්ධතිය තමයි කැලේ. කැලේ කියන්නේ ඕනම වැඩියක් අරසා කරලා මනුෂයාට ඕන සේරම දෙන්න. ඉතින් කැලේ ගියාට පස්සේ අපිට මේකට අවශ්‍ය කෙන දේවල් ළඟනේ ඉදී හම්බෙන්නේ. ඒක අනිත් පැත්තෙන් අතුවාව ගැන කැලේ හොඳයි උෂ්ණීය. ඉතින් ගියාම ශූන්‍යාකාර හොඳයි වර්ෂායුක්තයට. ශස්ත්‍ර කාලේ තියෙනකොට ගහ හොඳයි කියලා පෙන්නලා දෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ මැක්‍රෝ ඇන් මයික්‍රෝ කියන ක්ලයිමේට් දෙක හරි වැදගත්. ඒ කතා කරන මැක්‍රෝ ක්ලයිමේට් එක. හරි මේ විශාල වශයෙන් ගන්නකොට මේක වැදගත්. මේක විශේෂයෙන්ම ආධුනිකයට වැදගත්. කල්යනකොට කල්යනකොට ඒක ටිකක් ප්‍රශ්නයක් වුණා කමක් නැහැ. මොකද භාවනා ජීවිතේ වැදගත්ම තැන තමයි ආධුනික කාලය. ඉතල ඔය සමීකරණය ඕන කරන්නේ. ශූන්‍යකාරයක් වෙන ඕන ගෙදරක ශූන්‍යකාරයක් වෙනවා රාය 11 12 වෙනකොට ඔක්කොම මලකි මලකි ඕනම ගෙදරක ඉතින් ඊට පස්සේ දැන් සාරිපුත්‍ර සාන්ති කියලා කියන්නේ දිවා රත්ති සංඥා උපාදේත ඉපත්ති දිවා සංඥා උපාදේ. ඒකට දවල් කාලයට බත් එක්ක වගේ නැංගිලා එළිය රැස් නැතුව ඉන්නවා. රෑ වෙනකොට කට්ටු විදිය ගත්තට පස්සේ වැටුලා වැඩ. සාද්දමක් තියෙනවා නිකන් කොහොමඩක්වත් කවුරුත් ඇවිල්ලා අවුස්සන්න තරම් උද්‍යෝගයක් නැහැ රෑ වෙනකොට. ඔක්කොම අයින් වුණාට පස්සේ මිෂින් ඉන්නේ ඕන විදිහට වැඩ කරගන්න ගන්නේ. ඈ? නිදිමත එන එක ස්වභාවිකයි. නමුත් නිදිමත කියලා කියන්නේ නිවස ධර්මයක්. ඒකේ මුලමැදක් බලන්න පුළුවන් නම් නිදිමත නේනවට වැඩිය හොඳයි. බුද්ධකට කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම තියෙන බාධාවක් ඒකට සරුවත් යනවා කියන වචනේ කියනවනම් නිදිමතක් එන්නේ දත්යක් නැති ඉසේකක් නැති ශබ්ද නැති හිතින් නැති වේදනා නැති 100ට 100ක්ම රසස්පත් තමයි නිදිමත. ඒක හරියට කියනවා කි වස්තු ඔක්කොම රැස් කරලා ගේ තිබ්බට පස්සේ ගේ කවුද හොරෙන් කඩන්නේ. දැන් නිදිමත අභ්‍යන්තර වෙන්න ප්‍රධානම සතුරා හොඳම වෙලේ තමයි නිදිමත කියන්නේ තේරුම් කරගන්න කිසිම කෙනහිල්ලක් තියෙන වෙලාවක විශේෂයක්මත් දතේයක්මත් සබ්දයක් වේදනාවක් බාධාවක් තිබුණොත් ජීවිත නැහැ. ජීවිත එන්නේ සියල්ල සතුටුමත් වෙච්ච වෙලාවක. හැබැයි ඒක ඔක්කොම කබා තියෙනවා. ඒ නිසා අපිට බාහිර සතුටුන වැඩිය භයානකද ඇතුළත සතුට තමයි. මොකද මේකත් අපි සාහිත්‍ය සුවාංශයේ කිව්වා වගේ මුලවට සිහියෙන් යුක්තව මුලමදාග දකින්න. එනවාමයි ඒක නිසා මට මට පොඩි දහමනම් ප්‍රශ්න තියෙනවා මේක තමයි මගේ ජීවිතේ. කොච්චර විය ගැන කතා කරත් මොකක් වෙලාවට මට තේරෙනවා දෙල්ල කඩාගෙන. ඉතින් මම කරන්නේ ඊටෙමයි වාඩි. උතර ලැජ්ජ වෙනවා නම් මොන කරන්නේ කියනවා. හංගන්න දැන තනිකර ගියොත් අර වේගුසහඩෝ කියනවා තනිකර ගියොත් කොත්තේ හදලා ඇඳ හදලා ඉතින් වාඩි වෙනවා. මේ එතකොට බුදු වෙනවා කෝකටත් බුදියන එක නම් දිද්දලු. ඒ ළඟ ළඟ යන්නේ. මෙතෙන් ආවට පස්සේ බුදු වෙන්න නම් ආවේ බුදු වෙයන් නැත්නම් කටේ hina වෙනවා ලැජ්ජා කරනවා ඒකට බුදියන්න අමාරුයි නිසා group meditation දාලම කියන්නේ මේ අඩුපාඩුකම් කියන පිළිසක් නේද කියලා සම්මුතියකට අපි මේ පැයි ඉන්නවා නමුත් භාවනා කරනකොට තමයි නිින්ද යන්නේ නිින්ද නැති රෝගයක් තියෙන ඕනම කෙනෙකුට භාවනා කරොත් ඒක නැති වෙයි කියලා මට හිතෙනවා ඒ තරම්ම මේ වාතාවරණ දීපු ගමන් මුදුම විදියට නිින්දට ඇදෙනවා ඒ විසුණුසේ මුදුනකට බැඳෙන්නේ නැද බලනවා කියන්නේ. මේකදී ඇත්තටම නැද බලනවා කියන එක කරන්න බෑ නින්දේ. නමුත් මුලාක බලනවායි කියලා කියන්නේ නින්දට හැමදාම නින්දට යන වෙලාවක් තියෙනවා නේද? ප්‍රකෘති නින්දට යන වෙලාවක් තියෙනවා. ඒකදී යම් විවිධාකාර විදිහේ විවිධාකාර නැන්නේ. අන්නේ වැඩ පිළිවෙලදී හොඳට නිරීක්ෂණය කරන්න කියනවා. ඒ වෙලාවක් වෙනවා අපිට බෞසි. අපි දන්නවා වැඩ කරන්නත් තියෙනවා. දැන් මේ වෙලාව කරන්න බෑ. ඒ වෙලාවේ නින්ද ගන්න කියලා ගිහින් ඉවරලා අපි ඉරියව්වක් ගන්නවා. මේ ඉරියව්ව ගත්තට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ඉරියව්ව කියන සීතල වේදන කියන ඔළුවට විතරක් අවධානය යොමු කරලා ඉල්ලන් වලට විතරක් අවධානය ඒක තැනකදී අපි ඩොක් කාලා අපේ මතකේ නැති වෙනවා. එතකොට වැඩ පිළිවෙලේ තියෙන්නේ මොකද්ද ඒකාකාරී වැඩ පිළිවෙලක් සම්පූර්ණ අවදි භාවයේ ඉඳලා මොනේ දෙන්නේ ඉස්සලා කොහොමද කියලා සීතල වේදන සීතල වේදනා වගේ තේරෙනවා. අන්න ඒක පුළුවන් තරම් සැදෙනවා. මේක නයි මුල. මෙන්න මුල. ඊට පස්සේ දීපාන්ද අවදි වෙන වෙලාව නෙවෙයි දීපාන්ද කොහොම වෙලාවද අවදි වෙච්ච ගමන් මෙන්න මේ අවදි වෙන වැඩ පිළිවෙල දෙකට කඩන්නේ සත්‍ය එකක් තමයි හිත අවදි වෙන වෙලාව දෙක ඇසරෙන්නේ මේක දෙකක් නේ නමුත් අවදි වෙන වෙලාව අඟ බලන්න දන්නේ කියලා මේක දන්නේ ඉතින් කියන එක වෙලාවක නම් වෙනවා මොනවාගේ හිත අවදි වෙනවා ඒ තාම ඇදෙන්නේ ඒත් ඒකම ඇරෙනවා බොහෝ විට අසතිය එහෙම වෙන්න දෙන්නේ අවදි වෙනවා මේ වෙලාවේ ඇස්සරිනවා මේ වෙලාව කියලා බලනකොට අවදි වීමේ වැඩ පිළිවෙලක් එකක් නෙවෙයි වැඩ පිළිවෙලක් ක්‍රියාවලියක් වශයෙන් තේරෙනවා මෙන්න මේක භාවනාදී වෙන එක ආරත් භාවනා ආනාපානේ සංසිඳිලා නිස්සද්ද වේගෙන යනකොට පහකට දැසිලා අපි ඔන්න නැගිටින්න බලනවා. ඒකෝට හැටයක් වෙනවා සතිය ගන්නවා. මෙන්න කියාද අරමුණ නැතුව මොකද ගන්නෙ? නමුත් නැගිටපු ගමන් හිතේ මිලාතත් ආනාපානෙට නම් මේක පරිේෂණ කළ යුතුයි කියලා ගුරුවරු කියනවා. එහෙම කියන්නේ නැගිට නැගිට ගමන් හිත ස්වභාවයෙන් ආනාපානයි. එහෙමනම් මේක භාවනාවෙන් දැනගත යුතුයි. කොහොම ඉස්සෙල්ලා ආයෙ දැන් නම් ආයෙ කරන්නේ කියලා කරගෙන කරගෙන යනකොට සංඥාම වෙන්නේ අරමුණේ ආස්වාද ප්‍රසාර දෙකේ වෙනස වෙනවා. මෙනෙහි කිරීම නතර වෙනවා. දැන් ඉතින් කොහොමද ගුරුවරු භාවනා යන්නේ කියලා ඒ අර රේන්ජ් එක අතහැරලා. අතන දිගේ යද්දිත් අත් ගාලා ආයෙ ගහනවා ආයෙ නැගිටිනකොට ආයෙ ලැජ්ජ වෙනවා උදේ. ආදී වෙනකොට අර නිින්දෙදී නිින්ද යනකොට ඇතිවෙච්ච ක්‍රමේ මතක තියෙනවා නම් මෙතනදිත් හිත අවදි භාවයේ ඉඳලා ඒ සීතල භාවයට යන නිින්ද කියලා කියන්නේ නිදිච්ච ගතිය. නිින්ද ගතිය තේනකොට ඒක වෙන්නේ එක මිනිත් පිටක්ෂණයක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා මෙතෙන් දෙයක් නැහැ. අහව ප්‍රශ්නක් උත්තරේදී මේ ඇකිලීගෙන එනකොට අපිට නිකමට හිතනවලු වන්නේ නැත්තක් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කියලා අපි අර නිදිමත ගතිය ඇප්‍රීෂিয়েට් කරන එකක් වෙනවා. ඒක සංඥාව අපි නින්දට ඡන්ද දෙන සංඥාවක් එනවා. මේකම කඩන්න ඕනේ කියලා බුදුදහම කියන්නේ එක ක්‍රමයක්. සංඥා වෙනස් කරන්න ඕනේ. නමුත් මේ වෙලාවට අපි අනුපුරුෂ ධර්මයේ ඡන්ද දෙල ඉවරයි. ඡන්ද දෙන්නේ නැතුව කවදාකවත් යන්නේ නැහැ. ඒකට උපක්‍රමයක් තියෙනවා මෙන්න කරන්න. ඔව්. අපේ අම්මා අදම අවුරුදු 76ක් ජීවත් වුණා. මොකද මම අන්තිම අවුරුදු ගානේ මෛත්‍රියක තමයි පොරකෑවේ මොකද මම පැවිදි වෙන්න දඟලන කාලේ. ඉතින් මම හැමදාම මේ වගේ සාකච්ඡාවක් කරලා ගියම අම්මට කියනවා. දැන් මෙලෝ දෙයක් දෙන්න දෙකේ පන්තියට කියලා තියෙන නිකම්ම නිකන් ඔය ඉතින් අම්මා තමයි. ඉතින් මං කියනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි දෙයක් මොනවාරි ඉඩයක් අහුවෙච්ච නැහැ කියන්න කවුරුත් නැහැ මටත් ඒක කතා කරන්න එපා කියලා කිව්වා ඉතින් ගියාම කතා කරේ. අම්මට කිව්වා අම්මා කියනවා අනේ ඔය බණ මට තේරෙන්නේ නැහැ. උඹ හොඳ නම් කරපන්. මට දන්නේ. ඉතින් මම හැමදාම කියනවා තරහක් આવුත් නෙමෙයි. ජීවිතයක් තිබුණා. ආසාවක් આવුත් නෙමෙයි කරන්නේ. නිදිමතක් આવුත් නෙමෙයි කරන්නේ කියලා. අම්මා කියනම් මෙනේ කරනවා කියන්නේ මොකද්ද ඉතින් ඔක කියන්නේ බුද්ධහම පොතේ නෑ. ධම්ම දාම්සට ජීවමන් කියනවා ඔබ දිනතුනක් කවන මොහොතක කවන එන්නේ නෙදී මෙනේ කරපන් කියලා. ඉතින් මට මේක ඇත්තකුත් එනකොට ප්‍රායෝගිකව නෑ. ඉතින් අම්මා ඒකයි කියන්නේ. ඉතින් අම්මට කියනවා. අම්මා හැමදාම කියනවා මට මේක තේරෙන්නේ නෑ. ඔබ කිව්වද තේරෙන්නේ නෑ. ඊළඟට පස්සේ මම කරද්දී භාවනා කරන දණකොත් හතර දීලා වාඩි වෙන්නේ අම්ම කියන වාඩි වෙච්ච තැන වැඩි අදිනවා ගේට් එක අදින්න මාලිගාවට ලියම ඔලවා ඉඳ ගන්නවා විතරයි ඉතින් අපි මහතයි ඉඳ ගත්තා ගන්න දෙවිය තිබ්බා ඉතින් අදම කියනවා මෙතන මං කිව්වා මෙනේ කරන්නේ කියලා මම දන්නේ එච්චරයි ඒක හරියන්නේ ඊට පස්සේ මම ලිල්ලඹ ගියාට පස්සේ හම්බෙන්න සුමානක කරලා ඒක තේනකොට ඉතින් බොහොම ගෞරවයෙන් කලකනවා. ඉතින් දවසක් මම මේ අම්ම පුතේ වාඩිලා ඉන්න මම බිම ඉගෙන උකුල් එක උඩ තියාගෙන නාසිර කරලා. ටෙලිවිෂන් එක බලනවා. ටෙලිවිෂන් වලදී අම්මා වැඩි ඒක උකුණා කියනවා. ඒක ඉතින් හරි වැඩක් නෑ කියලා. මම ආයෙත් බණ්ඩාරවණිගෙ තුන් මොනවද වෙන්න කියන මහාවැලි. මොකද්ද කියන්නේ කියලා. ඒක මොකද කියනවා? මට මේ දවසක භාවනා කරනදී මම ගොරෝණ සද්ද ඇහුණා. මම තමන් ගොරෝණ සද්ද ඇහුණා. ඒක හිතනවලු මොන තරම් විද්‍යාද්ද මේක මෙච්චර ගැඹුරු මේකත් මේ තියෙනවා උඹත් මට මේවා භාවනා කරන්න කියලා මේ මෙහෙම කරන්න කියලා ගොරෝණ සද්ද ආවට පස්සේ ආයෙ නැගිට්ටා. ඇහිලා බලනවා බුද්ධාන සුදුසු කරගෙන ඉඳලා. ඉඳලා ඉව මොකක්වත් නැහැ ගොරෝණ. ආයෙ දෙයක් යනකොට අරක ආවලු. මේ නිදිමත මුදෙකේ දැන් නිදිමතට යන්නේ කියලා. ඒක පාරටම ඔබ කියපු විදිහ මතක් වුණා. නෑ මේකෙන් දැන් ඉතින් දැන් ඉතින් දැන් ඉතින් දැන් ඉතින් දැන් ඉතින් දැන් ඉතින් දැන් ඉතින් දැන් ඉතින් දැන් ඉතින් දැන් ඉතින් ජීවන ජීවන ජීවන ජීවන ගියා කියලා. ඒ නිකාරක ටික හැලහත් ටික අඩුම ආය බුද්ධානම ආයෙ ඉඳිලා. ආයෙත් ගොරෝන සද්දයන්නේ. ඉතින් දැන් ආයෙ කොච්චර කරොත් නැහැ. ආයෙ නැගිට පස්සේ ආයෙත් දැන් නැහැ. සාමාන්‍ය බැලුවට පස්සේ ඒ වෙලාව අල්පත් වැඩි වෙනවා රත් වෙලා උණුසුම වෙලා ආවා. දුරසින් ඉන්දියානට මට ඉන්න පුළුවන් නෑ. මොකද කොහොම හරි කරගත්තා ඉතින්. ඉතින් මම ගෝ අම්මා ජීවිතේ දරුවෝ 11ක් අදලා තියෙනවා. ගොඩක් පින් කරලා තියෙනවා. හැබැයි මේ පින විතර මරණ මොහොතක් ඉය කරන්න වෙන පිනක් නෑ. මේක තමයි අම්මගේ ජීවිතේ කරන ඔක්කොම පින. ඒ නිසා මේක අමතක කරන්න එපා. මෙච්චරයි ජීවිතේ කියන්නේ. මෙච්චරයි භාවනා කියන්නේ කියලා මම එන්නට විසෙන්නේ හිටුමංග තවියක් තියෙනවා. මොකක්ද මොකක්ද ඒක? භාවනා කරගෙන ඉන්නකොට කාම වෙනකොට මදුර කියලා රූ ගාගෙන ඉල තිබ්බයි. තියෙනකොටම අපි චක්. මෙතන යනකොටම වදින්න ඔන්න මෙන්න කියනකොට මතක් වුණා. හැබැයි මේක මේ ගත්තින් අපේ තරමට තරහයි දැන්. කොහොමද අපි විමර කියන්නේ දැන් මෙන්න විදිනා විදිනා විදිනා විදිනා විදිනා විදිනා විදිනා මෙනේ කරන මෙනේ කරන විදිහට ආයසනක් වෙලා කලේ වේදනාවක් නැති මොකේ හරි කියන්නේ. පිටා කරන මේවා ආයසට කණිනවා දැන්. ගෙදර හරි අයින්නකොට ආයෙත් අත දඬු වෙලා මෙතෙන් යනකොට ඒකට මතක් වුණා. ඊට පස්සේ ආයෙත් මොන වෙලාවෙ විදුනා විදුනා විදුනා විදුනා ආත ආයෙ පන්නේ කියලා ගිහින් වෙන ඉත වේලාවෙදි නැගිනුන සිලන්ඩුවක් විතරක් තිබුණලු. ලොකු කාරණේ. මම කිව්වා ඔය මම තකනවට වැරදි වැරදි හරිගෙන ඔය දෙකවත් කරගන්න පුළුවන් වුණා නම් ඉතින් අර මේ ඉඳත් එක සෙල්ලම් කරනවා කියන එක ලේසි නෑ. සමහර වෙලාවකට ඒ වගේ උණු වෙලා හිටිය නැත්නම් අපි ආවම ඉඳපැයි. එනිසා මුලදී හරි පරාජිත ධකම කියන්නේ. නින්දත් ඒ කියනවා පන්දිස්වාමී කියලා භාවනා කරනකොට මේ තියෙන්නේ 12 ඉඳලා 1 වෙනකන් සක්මන, 1 ඉඳලා 2 වෙනකන් බන, 1 ඉඳලා 3 වෙනකන් සක්මන, 3 ඉඳලා 4 වෙනකන් සක්මන පරියන් කොහොමද තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ කාලාවදී තියෙන සක්මන් වල මට සාමාන්‍ය පැය මදි එකයි. ඇයි කාමරක් දෙකක් තියෙනවා. හැබැයි මුල් විනාඩි 20ක් විතර යනකම් ඉතිනවා. මට හොඳට තේරෙනවා වැටෙනවා. හැබැයි ඊට පස්සේ වගේ පයිත්‍ය දුන්නොත් නැගිටිනවා නැගිටින්න අය පැය ගානකට ෂුවර්නවා. අසුනන් ඒකම විශ්ලේ දිවා. සංගය කාන්ත නිවන් දෙකේදී මම හොඳට කාලා දින මාලාගේ වාඩි වෙනවා වාඩි වෙච්චම හරි ඉන්න සතක නිදි මත තමයි යන්නේ. ඊට පස්සේ මම දෙසරත් හොඳට නිකන් වලකවල නැගේ තේරෙනවා. ලැජ්ජත් ඇති වෙනවා. නමුත් මෙහි කිව්වට පස්සේ පාට මේක විචිත කරත් වෙලාවක උන් වෙලා එනවා. ඊට පස්සේ මට යන්න පුළුවන් අර අර විනාඩි 20 ගත කරලා මට ආදයක් තියෙනවා කියන්නේ. ඊපස් සායදකෝ ඒකකින් මමමයි තියෙන කරණ තියෙන මේ මොන්ටිගේදී වාසිය තියෙනවා නම් එහෙම ඇදිත්වවල දිගටම යන්නේ කියලා. ඒක දවසක් මම කිව්වා මේ නිදිමත එනකොට ගමන ගාලා නැගිටපු හැටි. ඒක උඩ කිව්වා නිදිමත නිසා නැගිටින්න කියලා තමයි දන්නවා. ඒක වෙන්නට වැඩි ඉස්සක් හැබැයි නැගිටින එකත් නැගිටින්න ඇස්සතින එකත් සතියේ යුක්තව මෙනෙහි කරගෙන හිතලා කරලා යන්නේ. ඒක එකක්වත් ඒ වගේ දුර්ලභමක් විදිහට දකින්නේ නැහැ. ඒ කියන්නේ මොගියෙත්තක් නෙවෙයි. ඒක ෆයිට් එකක් දෙන්නේ. ෆයිට් එක දෙන විදියයි ඒකට උත්තර ලැබෙන හැටි යෝගාවචරය වෙනතර වෙනස්. ඒකද බොහොම උනන්දු කියලා දෙනවා. එහෙම නැතුව මේ ගොඩේන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ ගියේ නිින්ද සම්බන්ධයේ මුලයි අගයි පිළිබඳව අපිට කුසලතාවය ගන්න පුළුවන් වුණාට නිින්ද ඉන්නකොට අපිට දැනුමක් එන්නේ. ඒ කියන්නේ ඒක නැති වෙච්ච වෙලාව නිසා කන්නේ මෙතන සූත්‍රයේ කියන්නේ ඉත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත නිද්දෝ යම්තා නිද්දයෙන් වෙන්ව ඉඳගෙන ඉඳගෙන ඇවිගෙන ඉන්නකොට ඒකන් සතින් අධිපේ සතිය අධිස්ථාන කරා යම් වෙලාවක නිද්දේට වැටුණා නම් ඊට පස්සේ ඉතින් සතිය නැහැ කියන එක අහන්න දෙයක් නැහැ නමුත් මේ නිද්දට යන්න ඉස්සර සහ ගියාට පස්සේ ඒ දෙකේදී පුළුවන් තරම් ආයතන සතිය පිළිතුරනකොට තමයි මේක කොටු කරන්න පුළුවන් ඒක නිසා එතන මහ විශාල මේ මාර බලවේගයක් එක්ක වැඩ කරන්න වෙයි. මොකද ඒක සාර්ථක මනසට දෙන්නා පුළුවන් නිින්ද එන්නේ අපේ භාවනාවට අවශ්‍ය සියලුම හැප සම්පත් හරිය වෙලා. හැබැයි නිින්ද ඒක බින්දුවට බසලා නැති නැති කරනවා. ඒක නිසා බින්දුවට පිරෙනවා කියලා කියන්නේ ඒක අසත්පුරුෂ දෙයක්. Thank you. ඒකදී විකල්ප තුනක් තිබෙනවා. එකක් තමයි සීන නිද්දේ නිසා අන්න කවුදද? විස්තර කරගන්න බැරි සීන නිද්දේ තියෙනවා. සීන නිද්දේ මාපව් ආවනම් නැවත ආනාපානෙට යනවා කියලා සත්‍යයක් නැහැ. කිසිවිලි වේදනා සම්බන්ධයෙන් ඒක නන්නත්තරල ඔබ්බන් වෙනවා. සමහර වෙලාවට තියෙනවා අනිත්‍ය ප්‍රතිපද විඥානය කියලා මේ ඉඳුරංගෙන් වෙන්නලා හිත ඇතුළට නැමෙන වෙලාවක් වෙනවා. එසු නැමෙද්දත් අඳුම ගන්න කියනවා නම් මේ ආනාපානෙ තේරෙන්නේ. දැන් ආපහු ඉන්නේ ගැසිලා. ගැසුනට සුබාහින යන්නේ ආනාපානෙට. ඒක කුරුද්දද. එහෙමනම් එතනදී මේ යම් කිසි විදිහක සම්දිස්ථානකට හිත ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ කවදා නොගිය නිසා විතර කරන්න. තව සමහරකට වෙලාවකට එනවා ඉස්සලම ආධුනිකයෙකුට වෙනවා ඒ ආනාපානෙ යම් ප්‍රමාණයක් තැන්පත් වෙනවා ඒ පුද්ගලයා දැන් ආනාපානෙ නෑ කියලා බොහොම ඉක්මනට තීන්දුවකට පෙළඹෙනවා. ඇත්තටම නැති වෙලා නෑ. නමුත් තීන්දුවට පෙළඹිලා සතිය ගිලිනවා. සතිය ගිලිනුන පස්සේ ආයෙ ගස් කාලා ගෙනත් ගන්නකොට පස්සේ ඉතින් අර ගන්නවා දැන් ඕන ආනාපානට යන්න පුළුවන් පිටත් යනවා. නමුත් ආනාපානෙට ගියොත් ඉස්සෙල්ලා කිව්වද නෑ කියලා දැන් ඒකේ ගැඹුරකට යනවා. ඒ කියන්නේ ආනාපානෙම තව සියුම් මට්ටම් තියෙනවා. හිත සියුම් කරගෙන යන්න එතෙන්දිත් මේ වගේ නිකන් බල්ලාට බනිනවා වගේ ඉස්සලා යන ගතියක් එන්න පටන් ගන්නවා. ඒකේ හුඟක් ආධුනිකයට හුඟක් වෙන්නේ නිද්දෙහෙට යට වෙලා විස්තර කරන්න බැරි වෙනවා. නමුත් සාර්ථක යෝගාවතක සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය ප්‍රතිබද්ධ විඥානය. එහෙම නැත්නම් ඒකට කියන්නේ මේ going to the inner space කියලා කියනවා. go to the total body experience කියලා කියනවා. ඒක මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බොහෝම ලස්සන විස්තර කරලා තියෙනවා. එයා කියලා තියෙනවා ඒ වෙනදී කියන්නේ මෙතන සයිකියාට්‍රිස්ලා ඉන්නවද මේ කන්සල්ට් කරනවා කරනවා කියන්නේ කවුන්සලින් කරන්නේ ඉලක්කෙත් තම කවුන්සල් කරන්නේ. අන්නේ කවුන්සල් කරන තමන් ළඟට කවුරු හරි දෙදෙක් ආවම සයිකියාට්‍රිස්ට් උගන්වනවා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එයාගේ මේ ලෙඩාට කතා කරන්න දෙන්නේ කියලා නිකන් මේ නිදහසේ කතාවට යනවා. ඒකෝර තමයි කියනවා විශ්වාසයක් ඇති වෙලා එයාගේ යක්හිත මතුවේ. නැතිද මතුවේ ආවට පස්සේ ආත් නතර කරන්න බෑ උයේ දන්නවා මේ අනාගත දෙවි. මගේ හිතේ කාටවත් කියලා කියලා කියන්නේ නැහැ කියලා දෙන්න පටන් ගන්නවා. අන්න ඒක යනකොට අසන්නත් තර්කමන සිරින්න තාක්කල් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ කියලා කියනවා උත්තර දෙන්නත් බෑ කියලා. ඒත් යන්න කියලා කියනවා අන්නර unconscious mind එක. ඒකට කියන්නත් කතා කරන්නේ unconscious mind එකකින්. දැන් conscious මතින් අපි යටදින්නේ අසන්නත් එතෙන්ද ගියේ නැත්නම් ඒක මර්ජ් වෙන්නේ නැහැ. මර්ජ් වුණත් උත්තරේ එනවා කියන්නේ. ඒකකොට අර බුදුරජාණන් වහන්සේ කියනවා ඇහුවට නමුත් බීරෙක් වගේ හිතපන් කියලා. අසන්නේ නමුත් කවුරුත් වෙනවොත් දීරෙක් හේතුවන්ද ඒ වගේ අර මනුෂ්‍ය කියන දේ අහක් විදියට කිසි දෙයක් ඇනලයිස් කරන්නේ. ඒක නිකන් ඔළුවට උඩින් යනවා. හැබැයි හුමිටි දෙනවා නිකන් අහගෙන ඉන්නකොට පෙන්නනවා තමයි හිත සම්පූර්ණ අතෙන් ඉන්නේ. ඉතින් කෙනෙක් මේ පුද්ගලයා බලාපොරොත්තු වෙන උත්තරේ මනසෙන් මනසට දෙනවයි කියනවා. ඉතින් මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක කිව්වට පස්සේ ගෝලුව සේරම බැලලා කියනවා එයාට එහෙම අන්කොන්ෂස් මයින්ඩ් එකකින් කොහොමද උත්තරයක් හම්බෙන්නේ ඊළඟට මේ මේ මාකට් සෙන් කියන මිනිස්සයා බුද්ධහම භාවනා කරලා මේ කතා කරලා මේ බුදුජානක හිතේ කියලා තියෙනනේ කන්‍යත් ඒ කියන්නේ දීලෙක් හිතම ඇත්තත් වෙනවොත් අන්දෙක් විදිහට මං කියනවා එසේම කියලා දෙන මේ සිග්නල් කොයි යමක් දැකලා දීප්ති මේ බටේ ඒකෝ පිළිගත්තේ නෑ ඒක අන්න එතෙන් යනකොට මනසෙන් එතෙන් අපි යනකොට අපි කියන්නේ අපි අන්ද ගොළු දීලි නැත්නම් අංශභාගය හැරී හිත කල්පනා කරගන්න බැරි නිකන් රූප දෙයක් බාටපත් වෙනවා. අපිට කියන්නේ ඉදින්දා ජීවිත නම් ගන්න. සංගලි මූල කරලා ගියා වගේ. අනිවාර්යෙන්ම සතියෙන් යන්න වෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ උත්තරේ මේ නිදිමත වෙනකොට අපි සතියට යට කරන්නේ කොහොමද? ඉතින් මුල නදාග බලන්න. ඉතින් යන්න ඉස්සෙල්ලා තේරෙනවා ක්‍රියාකාරී කරන භාවනාව නැතර කෙරෙන භාවනාවකට වැටෙනවා. කරනවා කියනවා කියන්නේ කෙරෙන භාවනාවට වැටෙනවා. රැකියල ටික වෙලා ගියාට පස්සේ ඔක්කොම අර බාහිර දියුම් වෙලා තිබුණ අනුබඳ ටික ඇතුළට එනවා. ඇතුළට එනාට පස්සේ සියල්ල ස්වයංක්‍රීය සිද්ධ වෙන පටන් ගන්නවා. එතකොට මෙමරි එකක් නැහැ. එතකොට දේවල් දෙක අතර වෙනසක් නැහැ. ග්‍රැමර් එකට දාන්න බෑ, ලැන්ග්වේජ් එකට දාන්න බෑ. 아무තු කොහොමද එක්ස්පීරියන්ස් එක දෙනවා ඒක අපිට පේන්නේ බ්ලැන්ක් කියලා. ඒකත් අපි මේක ඉස්සර දීලා තියෙන කනක් ඒක. ඉතින් ඒක බුද්ධ ආගම නෙවෙයි හින්දු ආගමෙන් කියන්නේ බෑ. මේ දෙකෙන් ගිහිල්ලා හොඳට පුරුදු කරගන්න. මේ සර්වඥාස විශේෂයෙන්ම මේ සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරනවා එතින් ගියාට පස්සේ හිත නානත්ත් සංඥේ දෙන්නත් පුළුවන් ඒකත් සංඥේ වෙන්නත් පුළුවන්. නානත්ත් සංඥේ වෙනවා කියන්නේ මේක පිළිබඳව අන්දබන්ද වෙලා මේක පිළිබඳව පැහැදිලිකමක් නැහැ. මේක හරියට දන්නේ නැහැ, වැරදිලාද දන්නේ නැහැ, සතිය දන්නේ නැහැ, මොනවද දන්නේ. නමුත් ඕනම කෙනෙකුට ඉතින් නැවතනක ගිහිල්ලා සතියෙම ගිහිල්ලා සමාධියම ගිහිල්ලා මේක හොඳ දෙයක් කියලා සංකේතය ඉදවාගත්ත පස්සේ බාහිර දෙයක් දුවන් නැතුව ඇතුළට යනවා. ඒකත් සංඥාව. ඒකත් සංඥාවක සම්පූර්ණ අර විචිවිච්ච හිතේ රාශියම සමාහි දෙහිතේ ඔක්කොම නිකන් තීරක කොණ්ඩයක් වගේ ලස්සනට බොනවා. ඉතින් මේකේ ප්‍රභාෂණයක් විතරයි තියෙන්නේ. ඒක මහසි කාඩේකම ප්‍රභාෂණය කියන එළියක් නෙවෙයි. මොකද දුර පේන ගතියක් එකලස් වෙච්ච ගතියකට එනවා. මේක බොහෝ වේල සිද්ධ කරන්නේ. හරි අමාරුයි දෙන්නේ සිද්ධ වෙන දෙයක් කියන කරන දෙයක් නෑ. නමුත් නැවත නැවත යෑමෙන් යෑමෙන් පුරුදු කරනකොට විමර්ශ නැගිටට පස්සේ දැය ගානක් නිදාන් හිතෙදිදී ටෙස්ට් එකක් අම්බේ. හරි ඒක කියන්නේ විස්වාම වෙනවා කියන්නේ. මේ තුල ඇති වෙන ගුණයක් තමයි පස්සද්ධිය කියන්නේ. ඒ පස්සද්ධිය නැගිටට පස්සේ ගොඩාක් වෙලා යනකම් තේරෙනවා තමයි මම දැය ගානක් නිදාන් හිටියා වගේ හොඳට නුවතේ භාෂාවක් ගත්තා වගේ ඉන්න පටන් අර ගන්නවා ආයතනයක් ඒක ගන්නම් ආයතනයේ මූලික ඉඳලාම අයන් ඉවරයි ඒ නිසා ඒක නිසා ගියාට පස්සේ කඩලා හදන්න යන්න ඒවා බුද්ධියෙන් තරම් වෙලා දෙන්නේ ඒක මේ හීලින් පවර් එකක් ඔබක් පුරුදු කරනවා වෙන කෙනෙක් කරන හීල් කරන්න කියලා ඒ විදිහට තුනක් තමන් වඩා ගන්නවා නම් තව කෙනෙකුට මනසෙන් මනසට හෝ අත කියලා හෝ හීලින් කරන්න පුළුවන්. හැබැයි ඒක තමන්ගේ ආධ්‍යාත්මික ගමන අඩු බලනවා. පුළුවන් තරම් ගැනීම ප්‍රිසර්ව් කරගෙන ඉදිරියටම යන්නේ කියලා. අනුන්ට බෙදා දෙන්න ගිහින් කරන්න බෑ. කරන්න වෙනවා නම් කරන්න වෙනවා. නමුත් පුළුවන් තරම් ඇතුළට ගන්න. ඒ නිසා ඒක මුගොය දෙන කමඩාන් සුද්ධ කරනකොට රිලේට් කරන්නේ නැහැ. කියන්නේ දන්නේ නැහැ මේක වැදගත් බව දන්නේ නැහැ. සාකච්ඡාවලදී ලස්සනට මේක මතකලා එනවා. මේ සාකච්ඡා හරිය නැවත මෙල්බන් ගිහලා දෙවෙනි ගමනේදී වගේ. දෙවෙනි ට්‍රිප් එකේදී වගේ මේක එන්න ගත්තා. ඊට දිනේ කතා කරන්න ගත්තා. මේකන් ඉඳලා මේ ගමන ඔක්කොටම වගේ මේක ටේස්ට් එක එන්න පටන් ගත්තා. හිතුවට කියන මිනිස්සු අල්ලගන්න පටන් ගත්තා. ඒ අර සාකච්ඡා යනවා මේ අර මූඩ් එක ආවේ. ඒ වයිබ්‍රේෂන් එක එන්න පටන් ගන්නවා. ඒ ගොඩක් වෙලාට ওই සූට් වල තියෙනවා. නමුත් මේ සාමාන්‍ය අර්ථකථනයේදී ඒක මත වෙලා තියෙනවා. මම තුනම